ඒක බොහොම වටිනවා. මොකද ඒකට හේතුව උපෝසත දිනෙහි තමන් සුපුරුදු පරිදි දිනු කර ගන්නා සීල භාවනාදී කටයුතු වලට අන්තරායක් කර නොගෙන මේ පින්වතුන් ඒ කුසල ධර්මයන් වෙනත් දවසක හරි සම්පූර්ණ කරගන්නට අදිෂ්ඨාන කරගෙන කටයුතු කිරීම. මොකද අපට මේ ජීවිතයෙන් ගන්න තියෙන උසස්ම ප්‍රයෝජනය ධර්මානුධර්ම ප්‍රතිපදාවෙහි යෙදিলা දියුණු කර ගන්නා නිවන් මාගයි සපුරා ගන්නා නිවන් මාගයි. මොකද කන බොන දේවල් අනික හැම දෙෙම මේ ජීවිතයට පමණක් සීමා වෙන දේවල්. නමුත් මේ දිනු කරගන්නා ධර්මානුධර්ම ප්‍රතිපදාව අපට මේ සසර දුකෙන් අත මිදී නිවනින් සැනසෙන්නයි ඒකාන්තයෙන්ම හේතු වෙන්නේ. ඉතින් අන්න ඒක නිසා අපට ඉඩ ලැබෙන හැම වෙලාවකදීම ධර්මානුධර්ම ප්‍රතිපදාව දියුණු කර ගන්නටයි අපි මහන්සි ගත යුතු වෙන්නේ. අපි දන්නවා ලෝකයේ බුදුරජාණන් වහන්සේ නමක් පහළ වෙන්න කලාතුරකින් සද්ධර්මයේ ශ්‍රවණය කරන්ට ලැබෙන්නේ කලාතුරකින් ඒ අතර නියම සද්ධර්මයේ ශ්‍රවණය කරන්ට ලැබීමත් අද බොහොම දුර්ලභ කාරණාවක් වෙලා තියෙනවා. බුදුරජාණන් වහන්සේ මේ පිළිබඳව පැහැදිලි කරලා තිබෙනවා සංයුත්ත නිකායේ නිදාන වර්ගයේ කස්සප සංයුත්තේ සඳහන් වන ධර්ම දේශනාවක මතු කාලයේහි සද්ධර්මයේ වගේ සද්ධර්මක සද්ධර්ම ප්‍රතිරූපක ලෝකයේ පහළ වෙනවා. සද්ධර්ම ප්‍රතිරූපක ලෝකයේ පහළ වෙච්චහම මොකද වෙන්නේ? සද්ධර්මය අතුරුදහන් වෙලා යනවා. බුදුරජාණන් වහන්සේ සවැත් නුවර ජේතවනාරාමේ වැඩ ඉන්න අවස්ථාවකදී මහා කාශ්‍යප මහරහතන් වහන්සේ භාගතුන් වහන්සේ වෙත පැමිණිලා වන්දනාමාන කරලා පැත්තකින් අසුන් ගත්තා. පැත්තකින් අසුන් ගත්තයින් පස්සේ මහා කාශ්‍යප ස්වාමින් වහන්සේ බුදුරජාණන් වහන්සේගෙන් අහනවා කෝනු කොහ භන්තේ හේතු කෝපච්චෝ යේන පුබ්බේ අපතරාණි චේව සික්ඛාපදානි අහේසු බහුතරාච භික්ඛෝ අඤ්ඤාය සම්තහින්සු ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේ <clears throat> පහළ වෙලා මුල් කාලේ ප්‍රථම බෝධි කාලේ කියන්නේ බුද්ධත්වයේ හිටන් අවුරුදු 20ක් පමණ ගත වෙන තෙක් කාලේ අපතරානිචේව සික්ඛාපදානි අහේසුන් භාගතුන් වහන්සේ බොහොම සුළු සුළු ආභිසමාචාරික සිල්පද තමයි මුල් කාලේ පනවලා තිබුණේ බහුතරාච භික්ඛු අඤ්ඤාය සම්තහින්සු මේ බරපතල ලොකු සිල්පද භාගතුන් වහන්සේ ප්‍රථම බෝධි කාලයේ භික්ෂුන් වහන්සේලාට පනවලා තිබුණේ නැහැ. ඒ වුණත් භික්ෂුන් වහන්සේලා වැඩි දෙනෙක් ධර්මය අවබෝධ කළා. සමහරලාට සතරපද ගාතාවක් ඇහිීමෙන් නැත්නම් කෙටි ධර්ම සාකච්ඡාවක් අවසානයේ සෝවාන් සකදාගාමි අනාගාමි අරිහත් කියන සතර මඟ සතර ඵලයන්ටපත් වෙන උතුමෝ වැඩිපුර හිටියා. සිල්පද තිබුණේ අඩුවේ. කෝපන භාන්තේ හේතු කෝපච්චයෝ යේනේතරෙහි බහුතරානි චේව සික්ඛාපදානි අපතරාජ භික්ඛු අඤ්ඤාය සන්තහන්ති. ආනන්දන් භාගතුන් වහන්සේ පින්වම් පාණ්ඩ ඉස්සල්ලාම බුදුරජාණන් වහන්සේගේ පශ්චිම කාලයේ වෙනකොට සිල්පද බොහෝ ගණනක් භාගතුන් වහන්සේට පනවන්න සිද්ධ වුණා. භික්ෂුන් වහන්සේලාට ඒ වගේම භික්ෂුණීන් වහන්සේලාට බොහෝ සිල්පද පනවන්න සිද්ධ වුණා. ඒ වුණත් අපතරාජ භික්ඛු ආඥාය සම්තහන්ති. සිල්පද ගාන වැඩි වුණාට ධර්මය අවබෝධ කරන භික්ෂුන් වහන්සේලා අඩු වෙලා තියෙනවා. අන්න බලන්න වෙනස. නේද? ඒකට ඒකෙන් එකක් පේනවා. මොකක්ද? නීති රීති වැඩිපුර අවශ්‍ය වෙන්නේ කාටද? අවබෝධය අඩු අයටයි. තේරෙනවද? අවබෝධය අඩු අයට තමයි නීති රීති වැඩිපුර පනවන්න වෙන්නේ අවශ්‍ය වෙන්නේ. අවබෝධය තියෙනවා නම් නීති රීති වැඩි අවශ්‍ය වෙන්නේ නැහැ. අන්න ඒකයි. දැන් සමහරවල් මේ අතන්ටත් එහෙමනේ. නිතර කතා කරන්න එපා වැඩිපුර කතා කරන්න එපා කියලා නිතර නිතර අපිට කියන්න සිද්ධ වෙන්නේ ඇයි? අවබෝධය අඩු පිරිස වැඩි. අවබෝධයේ තියෙන පිරිසට ඒක නැවත නැවත මතක් කරන්න ඕමනාවක් නැහැ. ආ මේකයි. ඉතින් පිරිස අඩු වීමෙත් හොඳක් තියෙන්නේ ඒකයි. නේද? භාග්‍යතුන් වහන්සේ පෙන්වා දුන්න ශාසනය වුණත් පිරිස වැඩි වෙන්න වැඩි වෙන්න ප්‍රශ්න වැඩි වෙනවා. ගැටලු වැඩි වෙනවා කියලා. ඒකින්ද මම හිතනවා අද වඩා හොඳයි. අද වඩා හොඳ දවසක්. ඒ මොකද? පිරිස අඩුයි. පිරිස අඩුයි කියන්නේ ප්‍රශ්න වෙනදට වඩා අඩුයි. කෑ ගැහිලි වෙනදට වඩා අඩුයි. විවේකයේ වෙනදට වඩා වැඩි. නේද? අන්න ඒකයි තියෙන්නේ. අද ඒක හින්දා අපි පිරිස අඩුවීම ගැන එක්තරා විදිහකට සතුටු වෙන්න ඕනේ. කියන්නේ කලබල කරදර අඩුයි කියන එකයිනේ. එවං හේතං කස්සප හෝති සත්තේසු හායමානේසු සද්ධාම්මේ අන්තරධායමානේ බහුතරානි චේව සික්ඛාපදානි හොන්ති අපතරාජ භික්ඛු ආඥාය සන්තහාති. ඉතින් බුදුරජාණන් වහන්සේ වදාලා කාශ්‍යප ඒක එහෙමම තමයි. සත්‍ය ගුණධර්මාතින් පිරිහෙනකොට සද්ධර්මයේ ටිකෙන් ටික අසුරුදහන් වෙනකොට ශික්ෂාපද වැඩි ගුණ පනවන්න වෙනවා. ධර්මය අවබෝධ කරන පිරිස කලින්ට වඩා අඩු වෙනවා. අන්න බලන්න භාගතුන් වහන්සේ මේ වදාරන්නේ බුදුරජාණන් වහන්සේ සම්බුද්ධත්වයට පත් වෙලා වැඩ වුණු අවුරුදු 45 වර්ෂයක් තරම් කෙටි කාලයක් තුල தත්ත්වය ගැනයි. දැන් කොච්චර කල් ගත කොච්චර කල් ගත වෙලාද? 2557ත් ඉවර වීගෙන එනවා සම්බුද්ධ පරිනිර්වාණයෙන් පස්සේ නේ. ඉතින් එතකොට දැන් ශාසනයේ තියෙන අර්බුද ගැන අමුතුවෙන් කතා කරන්නම දෙයක් නැහැ. අන්න බලන්න. ඉතින් ඒ කාලයේදීම භාගතුන් වහන්සේ ධර්මාන කාලේ අවුරුදු 540 වර්ෂයක් ගත වෙන කාලේ වෙනකොට අපිට දැන් මේ දේශනාව 540 වර්ෂය තුලනේ භාගතුන් වහන්සේ පිරිනීමට ඉස්සෙල්ලා වදාළ දේශනාවක් නෙනේ. ඉතින් එතකොට භාගතුන් වහන්සේටත් ඒ කාරණේ අස්පනා පිටම දකින්න ලැබිච්ච දෙයක්. නමුත් ඉතින් බුදුරජාණන් වහන්සේලා ඒ ධර්මතාව දන්නා නිසා භාගිතුන් වහන්සේලාගේ කම්පා වීමක් නැහැ. බුදු භාගිතුන් වහන්සේලා දන්නවා මේ සත්වයන්ගේ సంతානවල ස්වභාවය පිළිබඳව. සද්ධා විරිය සති සමාධි ප්‍රඥා ආදී ඉන්ද්‍රිය තියුණු සත්වයින්ට වඩා වැඩිපුර ඉන්නේ සද්ධා විරිය සති සමාධි ප්‍රඥා ආදී ඉන්ද්‍රිය ධර්ම අඩු අයයි මෘදු අයයි ඉතින් අන්න ඒගොල්ලොන්ව හික්මවන්න තමයි භාග්‍යතුන් වහන්සේට වැඩිපුර ශික්ෂා පද පනවමින් යම් යම් වෙහෙසකර අත්දැකීම් වලට පවා මුහුණ දෙන්න සිද්ධ වුණේ දේවදත්ත ආදී පෘථග්ජන භික්ෂුන් වහන්සේලාගේ යම් යම් නොමනා ක්‍රියාකලාපයන් නිසා. ඉතින් තථාගතයන් වහන්සේට මානසිකව වෙහෙසක් ඇති වෙන්නේ නැහැ. කොහොමටවත් කෙලෙසුන් ප්‍රහීන නිසා. භාග්‍යතුන් වහන්සේ තවදුරටත් වදාලා නතාවකස්සප සද්ධාම්මා සාන්තරදානං හෝති යාවන සද්ධාම පතිරූපකං ලෝකේ උපජ්ජති කස්සප සද්ධර්ම ප්‍රතිරූපකයක් ලෝකේ පහළ වෙන තාකල් සද්ධර්මයේ අතුරුදහන් වෙන්නේ නැහැ යතෝචකෝ කස්සප සද්ධාම පතිරූපකං ලෝකේ උපජ්ජති අත සද්ධාම්මා සාන්තරදානං හෝති සද්ධර්ම පතිරූපකයක් ලෝකේ පහළ වෙච්චාම අන්න ධර්මය අතුරුදහන් වෙනවා. සද්ධර්ම ප්‍රතිරූපක කියලා කියන්නේ බැලූ බැල්මට සද්ධර්මයේ වගේ පේනවා. හැබැයි සද්ධර්මය නම් නෙමෙයි. ඒකට කියනවා මොකද්ද? සද්ධර්ම ප්‍රතිරූපක. භාගතුන් වහන්සේ උදාහරණයක් දක්වනවා සේයතහමිකස්සප නතාව ජාත රූපා සාන්තරධානං හෝති යාවන ජාත රූපා ජාත රූප ප්‍රතිරූපකං ලෝකේ උපජ්ජති ආන්න කස්සප මේ ලෝකේහි රත්තරන් බඳු වෙනත් දෙයක් පහළ නොවනවද ඒ තාක්කල් රත්තරන් භාවිතේ නැති වෙලා යන්නේ නැහැ. ඒ කියන්නේ ඉමිටේෂන් දේවල් ලෝකයේහි පහළ වෙන තාක්කල් පිරිසිදු රත්තරන් වලට තියෙන ඉල්ලුම අඩු වෙන්නේ නැහැ. දැන් වෙලා තියෙන්නේ මොකද්ද? මොකක්ද අනිත් පැත්ත? <laughs> මෑණිවරු තමයි වදන්නේ නේ ඉමිටේෂන් බඩු වැඩිපුර පාවිච්චි කරන අයනේ නේද <laughs> දැන් මේ අය වැඩිපුර ඉමිටේෂන් බඩු පාවිච්චි කරන්න පාවිච්චි කරන්න මොකද වෙන්නේ ආ රත්තරන් භාවිතේ අඩු වෙනවා රත්තරන් වලට තියෙන විල්ලම අඩු වෙනවානේ අන්න ඒකයි අන්න ඒ වගේ තමයි සද්ධර්මයටත් වෙන්නේ සද්ධර්මයේ වගේ දේවල් ලෝකේ පහළ වෙනකොට කියන්නේ සද්ධර්ම ප්‍රතිරූපක ලෝකේ පහළ වෙනකොට සද්ධර්මය අතුරුදහන් වෙලා යනවා. දැන් අද වෙළඳ පොලේ තියෙන தත්ත්වය බැලුවාමත් වැඩි ඉල්ලුමක් තියෙන්නේ මොනවද? ඉමිටේෂන් බඩු වලටද නියම රත්තරන් වලටද? ඉමිටේෂන් වලට තමයි විශේෂයෙන් අද ඉන්න තරුණ පරපුරේ අය වැඩිපුර කැමතිනේ. දැන් පේන්නේ නැද්ද ඔය තරුණයන්ගේ තරුණියන්ගේ අපිට ඉතින් මග යනකොටත් පේන අත්වල බැලුවාම එක එක පබළු වැල් පොටවල් නූල් ගැට ගහපුවා අත්වල කරවල් වල හැම තැනම එල්ලගෙනනේ. නේද? ඉතින් ওই පැරණි වැඩිහිටියව තමයි තාම රත්තරම් මාලයක් කරාබු දෙකක් පැලැන්දොත් පළදී. නේද? එහෙම තත්ත්වයක් දකින්න ලැබෙනවා. ඉතින් ඒකෙන් ඒකෙන් පේනවා මේ ඉමිටේෂන් දේවල් බොහොම ආකර්ශනීයයි. ඕනම කෙනෙක් ඒවට අහු වෙනවා නේ. රත්තරන් වල තියෙන වටිනාකම නැත්තම් උසස් తත්වය නොසලකන නොදන්නා කෙනෙක් ඉක්මනටම පහසුවෙන් අහු වෙන මොනවටද? ඉමිටේෂන් වලට. අන්න ඒකම වෙනවා සද්ධර්ම ප්‍රතිරූපක සම්බන්ධයෙන්ොත්. සද්ධර්ම ප්‍රතිරූපක වලට ලොකු ආකර්ෂණයක් තියෙනවා. තේරුණාද? සද්ධර්මයේ වගේ දේවල් වලට ලොකු ජනප්‍රියතාවක් තියෙනවා. බොහොම කැමැති ඒවට ඉක්මනට අහු වෙනවා. හරිද? නියම සද්ධර්මයේ තේරුම් බේරුම් කරගන්න එක නම් බොහොම අමාරු වැඩක්. අන්න ඒකයි. ඉතින් මෙන්න මේ විදිහට සද්ධර්ම ප්‍රතිරූපක ලෝකේ බහුව බහුල වෙන්න මොකද වෙන්නේ? නියම සද්ධර්මයේ ක්‍රමයෙන් ක්‍රමයෙන් සමාජයෙන් නැති වෙලා යනවා. ඒවා ඉතින් බොහෝ වෙලාවට පොත්තල් මාරි වලට විතරක් සීමා වෙනවා. මොකද ඒක පොත්තල් මාරි වලට විතරක් සීමා වෙනවා. ඒ ත්‍රිපිටක බුද්ධ වචනේ අට කතා සහිතව ග්‍රන්ථාරූඪ වෙලා තියෙනවා. හරිද? ඉතින් මේක පටන් ගන්නේ ඓතිහාසික මාතලේ පුරවරයේදී නේ. ඉතින් ඒක හින්දා මාතලේ විතරක් නෙවෙයි දැන් නම් පොතපත බහුල හින්දා ලංකාද්වීපේ ඉතින් බොහෝ විහෙර විහාරස්ථානවල අට කතා සහිත ත්‍රිපිටකේ තැන්පත් වෙලා තියෙනවා. ඉතින් මුද්‍රණය කරලා ඒවා ඉතින් පොත් අල්මාරිවල තැන්පත් වෙලා තියෙනවා. ඉතින් මේ ත්‍රිපිටකය සහ අට කතා තියෙන මොන භාෂාවෙන්ද? අන්න හරි. pāli භාෂාව කියලා අපි කියන්නේ මාගධි භාෂාව. මගධ රටේ වැසියෝ කතා කරපු භාෂාවනේ. භාගතුන් වහන්සේ ධර්ම දේශනා කළේ මාගධි භාෂාවෙන්. මේ මාගධි භාෂාවෙන් ත්‍රිපිටක ධර්මයේ සංග්‍රහිත නිසා pāli භාෂාව නමිනුත් මාගධි භාෂාව හැඳින්වෙනවා. ඉතින් මේ මාගධි භාෂාව බොහොම උසස් භාෂාවක්. මොකද ඒකට හේතුව දැන් අපට මාගධී භාෂාවෙම ත්‍රිපිටකය සහ අට කතා කියවනකොට හිතෙනවා මේ තරම් ලස්සන භාෂාවක් ලෝකේ තවත් තියනවද කියලා. මේ ධර්මයේ දේශනා කරන්නේ මේ තරම් සාර්ථක භාෂාවක් නෑ. මොකද දැන් අපිට සිංහල පරිවර්තනයක් කියවුවත් කියන්නේ මම අපිට කියන්නේ මට මේ මාගදී භාෂාවෙන් සූත්‍ර දේශනාවක් නැත්නම් ත්‍රිපිටකයේ යම් කොටසක් අට කතා කොටසක් කියවලා ලැබෙන ධර්ම රසය ලැබෙන්නේ පරිවර්තනයක් කියවට. ඒක හින්දා මේ ධර්මය sannivedanaya කරන්න තිබිච්ච හොඳම භාෂාව තමයි මාගධි භාෂාව. බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න කාලේ බ්‍රාහ්මණ වංශික හාමුදුරුවරු දෙනමක් භාගතුන් වහන්සේගෙන් ඇහුවා ස්වාමීනි අපි මේ ධර්මය වේද වාගේ ඡන්දසට නගන්නද කියලා. භාගතුන් වහන්සේක තදින්ම ප්‍රතික්ෂේප කළා. තදීම ප්‍රත්‍යක්ෂේප කරලා ඉඳන් මේ සද්ධර්මයේ තියෙන්න ඕන සද්ධර්මයේ පවතින්න ඕන සකාය නිරුක්තිය. එතන සකාය නිරුක්තිය කියලා කිව්වේ මේ මාගදී නිරුක්තියෙන් තියෙන්න ඕන කියලා භාගතුන් වහන්සේ අවධාරණය කළා. එඳ භාගතුන් වහන්සේ බුද්ධ වචනේ වෙනත් භාෂාවන්ට පරිවර්තනය කරලා තැබීම අනුදැන වදාලේ නැහැ. ඒකින්ද තමයි අද අපට පොත්වල හරි මේ උතුම් වූ ශ්‍රී සද්ධර්මය ආරක්ෂා වෙලා තියෙන්නේ. ඒ වුණාට දැන් අද බොහෝ වෙලාවට ගත්තාම ශ්‍රාවකයන් අතර මේ බහා මාගදී භාෂාව ඉගෙන ගන්න පිරිස අඩුයි. පැවිදි ශ්‍රාවකයන් ගත්තත්, ගිහි ශ්‍රාවකයන් ගත්තත් මාගදී භාෂාව ඉගෙන ගන්න පිරිස අඩුයි. එතකොට මාගදී භාෂාව ඉගෙන ගන්න පිරිස අඩු වෙනකොට මාගදී භාෂාවෙන් තියෙන ත්‍රිපිටකයේ අට කතා කියවන පිරිසුත් මොකද වෙන්නේ? අඩු වෙනවා. ආ අන්න එහෙම වෙනකොට අන්න අර අනෙක් කාරණාවට ලොකු තැනක් ලැබෙනවා. මොනකද්ද අනෙක් කාරණාව කියේ? ඈ මොකද්ද? අන්න හරියටම හරි. සද්ධර්ම ප්‍රතිරූපක බිහි වෙන්න දැන් හොඳ අවස්ථාවක් තියෙනවා. දැන් හොඳ පරිසරයක් හැදී තියෙනවා. මොකද ඒකට හේතුව මාගදී භාෂාව දන්න පිරිස අඩුයි. මාගදී භාෂාවෙන් ත්‍රිපිටකය පරිහරණය කරන පිරිස අඩුයි. එතකොට දැන් මේ කියන දේවල් අහගෙන ඉන්න අයට දැන් මේ ඇත්තන්ට මාගදී භාෂාව තේරෙනවද නැද්ද? ඉතින් මට ඕන දෙයක් කියලා මේව රවට්ටලා යන්න පුළුවන් ලස්සනට. බැරිද හොඳයි? මේගොල්ලෝ අහුවෙන්නේ නැද්ද? අහු වෙනවා ලස්සනට අහු වෙනවා. තේරෙනවද? ඒ ඕක තමයි අද වෙලා තියෙන්නේ. තේරෙනවද? අන්දන්න බොහොම ලේසි. නමුත් ඒකෙන් ගලව ගන්න හරි අමාරුයි. <laughs> තේරෙනවද? ඉතින් ඒකෙන් ඉතින් විශේෂයෙන් මේ ගිහි ජීවිත ගත කරන පින්වතුන්ට ඉතින් ඒකට ලොකු අන්තරායක් තියෙනවා. අන්තරායක් තියෙනවා කියන්නේ ඉතින් ඇයි මාගදී භාෂාව ඉගෙන ගන්නත් ලේසි නෑ. ඒකට ඉතින් ටිකක් අම්බිසි කැපවීමක් කරන්න ඕන. කාලයක් කැපවීමක් කරන්න ඕන. ඉතින් ඒකත් නිකම් බෑ. ඉතින් ප්‍රසිද්ධ පිටකේ පරිහරණය කරන්න ඕනේ. ලේසි වැඩක් නෙමෙයි. ඉතින් මුල් කාලවල භික්ෂුන් වහන්සේලා ජීවිතේ මේ වෙනුවෙන් කැප කරලා කටයුතු කරේ. දැන් ග්‍රන්ථාරූඪ වෙන්න ඉස්සෙල්ලා එහෙම බැමිණිතියා සාය කාලේ මේ ජීවිතය ගැනවත් හිතන්නේ නැතවනේ ඒ කාලේ හිටපු රහතන් වහන්සේලා මහතෙරුන් වහන්සේලා ත්‍රිපිටක ධර්මය ආරක්ෂා කරගත්තේ. ආහාර හිඟ කාලවල කොළ ඉස්ම බිබි වැටකේ ඉස්ම බිබි එහෙම තමයි බොහොම දුකසේ ආරක්ෂා කරගත්තේ. පාසල් වල ඒක තමයි. ඒක දැන් ඉතින් ටිකක් අඩුයිනේ නේ. ඉස්සර වගේ කෙරෙන්නේ නැහැනේ මේක තමයි ඉතින් මේ ඇත්තට මේක එහෙම කෙරුණ නම් හරි වටිනවා මොකද ඒකට හේතුව මමත් ඇත්තටම ඉස්සෙල්ලාම ඉස්කෝලෙන් තමයි පාලි භාෂාව ඉගෙන ගත්තේ ඉතින් අර මෑණියන් සඳහන් කරන කාරණාව හරි වටිනවා ඉතින් මේ හරියටම හරි. ඔන්න ওই ගැටලුව තේරුම් ගන්න එක නම් හරිම වටිනවා. මට ඇත්තටම හරිම සතුටුයි මේ ඇත්තන්ට මේ ගැටලු තේරෙන්න. හරියටම හරි. ගන්න බෑ. අන්න ඒකයි කාරණා. ඉතින් ඇත්තටම ඒකෙන් හින්දා මට හරි භාග්‍යයක් ලැබුණා මම හතේ පන්ති ඉන්න කාලේ තමයි ඉස්සෙල්ලාම බාලි භාෂාව ඉගෙන ගන්න පටන් ගත්තේ. එතකොට මහාන වෙන්නවත් හිතලවත් තිබුණේ නැහැ. හැබැයි මට මේ භාෂාව එක සම්බන්ධවට සංසාර පුරුද්ද නිසා වෙන්න බලන්න මේ භාෂාව ඉගෙන ගන්න මට පුදුම ආසාවක් ඇති වුණා. හරිද? ඊට පස්සේ මම උසස් පෙළටත් මේ භාෂාවම මගේ එක විෂයක් හැටියට කළා. හරිද? ඉතින් ඊට පස්සේ මට සාමාන්‍ය පොතක් පතක් කියව ගන්න පුළුවන් තරමට භාෂාව සකස් වුණා. ඉතින් ඇත්තට මේකෙන් දා සාමාන්‍ය පෙළ උසස් පෙළට හරි දරුවන් උනන්දු කරවලා මේ භාෂාව කියන්නේ මොකද මේක ඇවිල්ලා ධර්මද්වීපයනේ ඇමරිකාව නෙමෙයිනේ නේද තාමත් ධර්මද්වීපය ඉතින් ඒක නිසා තාම බෞද්ධ සංස්කෘතිය පවතිනවා. ඉතින් ඒක නිසා ඇත්තටම මේ මාගදී භාෂාව පාසල් යන කාලේ හිටම හරි මේක ඉගෙන ගන්න උගන්වන්න තියෙනවා නම් හරිම වටිනවා. මොකද එකක් තමයි මේ මාගදී භාෂාවේ පාඩම් කරන්න ගොඩක් දේවල් තියෙනවා. භාෂා මොකද මේක ව්‍යවහාරික භාෂාවක් නෙමෙයිනේ. දැන් අද සිංහල වගේ කතා කරන භාෂාවක් නෙමෙයි. සිංහල ව්‍යාකරණ නොදත්තත් පොඩි කාලේ ඉඳන් ගෙදර දොරේ කතා බහ කරනකොට දැන් ඉස්සර අපේ වැඩි හිටි හිටියානේ ලියන්න බෑ. අකුරු දන්නේ නැහැ. කතා කරනවා ලස්සනට. හරි. හොඳ සිංහල කතා කරනවා. ලියන්න බෑ පොත්පත් කියවන්න අමාරුයි. කවුරු හරි කියා දෙන්න ඕන. අපේ ආච්චිලාට අත්තම්මලට එහෙම ඒකත් ඒගොල්ලෝ සමහරට දෙකේ පන්තියට ගියේ කියලා තුනේ පන්තියට ගියේ කියලා ඊට වඩා දෙකේ දෙකේ තුනේ පන්තියට වඩා ඉස්සර ඔය වැඩිහිටිය වයසක අය ගිහිල්ලත් නැහැ ඉස්කෝලේ <laughs> නේද නමුත් හොඳට සිංහල කතා බහ කරන ඒ මොකද ඒක ව්‍යවහාරික භාෂාවක්නේ දැන් මාගදී භාෂාව එහෙම නැහැ ව්‍යවහාරයේ නෑ මේක 아무튼 ඉගෙන ගන්න ඕනේ එතකොට වචන අර්ථ ඒවා කටපාඩම් කරගන්න ඕන. අන්තිකද දැන් සිංහල භාෂාවට වඩා ඊට වඩා සංකීර්ණ ව්‍යාකරණ රටාවක් තියෙන්නේ මාගදී භාෂාව. ඉතින් ඒ හින්දා මුල් කාලේ හොඳට කටපාඩම් කරලා දරා ගන්න ඕනේ. ඉතින් ওই පාසල් යන වයසේ තමයි ඕක පහසුවෙන්ම කරන්න පුළුවන්. මොකද ඉතින් අර නියමිත විභාගවලට මහන්සි වෙලා ළමයි වැඩ කරපන්. ඒ අතරම දහම් පාසල් වලත් යම්කිසි ප්‍රමාණයකට කෙරෙනවා කියලාට ඒක ප්‍රමාණවත්. පොතක් පතක් කියවන්න තරම් කෙරෙන්නේ නැහැ pāli භාෂාව. ඒකයි. ඉතින් අඩුම ගන්න සාමාන්‍ය පෙළ උසස් පෙළ තරමටවත් තිබුණා නම් හරිම වටිනවා. ඔව් ඉතින් මොකද කරන්නේ දැන් ඉතින් මේ ජාත්‍යන්තර පාසල්නේ වැඩිපුර තියෙන්නේ. <laughs> ඒවා ඉතින් ඔක්කොම ඉංග්‍රීසි, ෆ්‍රාන්ස්, ජර්මන්, ඉතාලිය ඔතම උගන්වන්නේ. <laughs> මාගදී භාෂාවට දනන්නේ නැහැ. සිංහලටත් දැන් තනන්නේ නැති වෙගෙන යන්නේ. ඉතින් කොහෙද මාගදී භාෂාව ගන්නන්නේ? <laughs> ඒක ඉතින් ඒක අඩුම ගානේ දහම් පාසල් වලවත් ඒක තව ටිකක් උනන්දු කරවලා කෙරෙනවා නම් එහෙම පැත්තක්වත් ඒක තමයි ඉතින් වටින්නේ. ඉතින් කොහොම නමුත් උනන්දුව තියෙන පින්වතුන් මහන්සි වෙලා හරි මාගදී භාෂාව ඉගෙන ගන්නවා නම් ඒක පැත්තකට හරි වටිනවා මේ සද්ධර්මයේ ආරක්ෂාව සඳහාවත්. අතින් භාගතුන් වහන්සේ ඊළඟට වදානවා කාශ්‍යප මහ රහතන් වහන්සේට නොකහෝ කාශ්‍යප පඨවි ධාතු සද්ධාම්බං අන්තර්ධාවේ. කාශ්‍යප මේ පඨවි ධාතුව මේ මහ පොළොවේ තියෙන තද ගතිය සද්ධර්මය අන්තර්ධාන කරන්නේ නැහැ. න ආපෝ ධාතු සද්ධාමං අන්තර්ධාපේති. මේ වැගෙන්න සුළු තරලමය දේවල් ආපෝ ධාතුව අන්තර්ධානය කරන්නේ නැහැ. න තේජෝ ධාතු සද්ධාම්මං අන්තර ධාපේති. මේ උෂ්ණත්වයට නැත්තම් ගින්නට පුළුවන් කමක් නැහැ සද්ධර්මයේ අතුරුදහන් කරන්න. ඊළඟට වායෝ ධාතුන වායෝ ධාතු සද්ධාම්මං අන්තර ධාපේති. මේ බාහිර සොලඟට වාතයට පුළුවන් කමක් නැහැ සද්ධර්මයේ අතුරුදහන් කරන්න. ඒ කියන්නේ ඉතින් භූමිකම්පා ඇති උණයි කියලාවත්, ජල ගැලීම් ඇති උණයි කියලා, ලැබු ගිනි ඇති උණයි කියලාවත්, හොලි හොලං වුණාට වැල්ලුවයි කියලාවත් මේ සද්ධර්මයේ අතුරුදහන් වෙන්නේ නෑ. ධර්මය දාන්න නැත්නම් ඒ ධර්මය ආරක්ෂා කරන කීප දෙනෙක් හරි කොහේ කොහේ හරි ආරක්ෂා වුණොත් මේ ධර්මය ආපහු ව්‍යාප්ත වෙනවා එළියට එනවා හරිද නමුත් අතකෝ ඉදේවතේ uppajjanti මෝග පුරිසා යේයි මං සද්ධාමං අන්තරදහවෙන්ති හරිද මේ සද්ධර්මය අතුරුදහන් කරන අය කොහෙද පහළ වෙන්නේ ආ මේ ශාසනයමයි ඒකයි වදාළේ අතකෝ ඉදේවතේ උපජ්ජාති මෝග පුරිසා. යේයි මන් ධම්මං අන්තර දහමේති. මේ ශාසනය එහෙම තමයි මේ සද්ධර්මයේ අතුරු දහම් කරවන අයත් පහළ වෙන්නේ. ඒ කියන්නේ දැන් යම් පිරිසක් යම් කෙනෙක් හරි දෙතුන් දෙනෙක් හරි පිරිසක් හරි තනින් තනින් ගොඩක් අය හරි සද්ධර්මයේ වගේ දේවල් සද්ධර්මයේ නාමයෙන් ප්‍රකාශ කරගෙන යන්න පටන් ගත්තාම මොකද වෙන්නේ? අර නියම සද්ධර්මයේ ක්‍රමයෙන් වැළලිලා යනවා. එතකොට ධර්මයේ අර්ථ හැටියට මතුවෙන්නේ තම තමන් වෙන වෙනම අදහස් කරපු දේවල්. අතින් අන්න ඒ කාරණේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ මහා කාශ්‍යප මහරහතන් වහන්සේට එදා සම්බුද්ධ පරිනිර්වාණයට ඉස්සෙල්ලම දේශනා කළා තිබුණා. ඊළඟට භාග්‍යතුන් වහන්සේ දේශනා කරන ආසයථාපි කස්සපනාවා ආදිකේනේව උපිලවති නඛෝ කස්සපේවං සද්ධාම්මං ආන්තර දානං හෝති කාශ්‍යප නැවකට බෝට්ටුවකට ගොඩාක් බඩු පුරවන්න පුරවන්න මොකද වෙන්නේ ආ ඒක ගිනිලා යනවා හරිද එහෙම කියන්නේ ඒ විදිහට දැන් මේ සද්ධර්මය බහුල වීමෙන් අපි කියමු ධර්මය හොඳට ඉගෙන ගන්නවා ධර්මයේ නිවැරදිව උගත් පිරිස බහුල වීමෙන් එහෙම සද්ධර්මය අතුරුදහන් වෙන්නේ සද්ධර්මය අතුරුදහන් වෙන්නේ කොහොමද? භාගතුන් වහන්සේ පෙන්වා දෙන ආකාරාර්ණා පහක්. ඉදකාසප බේකෝ බේකෝනියෝ උපාසකා උපාසිකායෝ සත්තරයගාරවා විහරಂತಿ අප්පතිස්සා. කාශ්‍යප භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියන මේ සිවණක් පිරිස ශාස්ත්‍රෝන් වහන්සේ කෙරෙහි භාගිතුන් වහන්සේ කෙරෙහි ගෞරව රහිතව භාගිතුන් වහන්සේ කෙරෙහි යටහත් පහත් පැවතුම් නැතුව පිහිට කර ගන්න නැතුව වාසය කරනවාද ධර්ම රත්නයේ කෙරෙහි ඒ වගේම සංඝ රත්නයේ කෙරෙහි ගෞරව නැතුව යටහත් පැවතුම් නැතුව වාසය කරනවාද ශික්ෂාව පිළිබඳව කියන්නේ අදි සීල අදි චිත්තාදි ප්‍රඥාව වශයෙන් මේ ත්‍රි ශික්ෂා වැඩි වීම ශික්ෂාව පිළිබඳව ගෞරව නැතුව යටහත් පැවතුම් නැතුව වාසය කරනවද ඊළඟට සමාධි හිස්මෙන් අගහරවා විහරන්ති අපතිස්සා සමාධිය වැඩිම පිළිබඳ ගෞරවය නැතුව යටහත් පැවතුම් නැතුව වාසය කරනවද මෙන්න මේ காரணා හින්දා තමයි මේ සද්ධර්මය ක්‍රමයෙන් අතුරුදහන් වීමට යන්නේ කියලා බුදුරජාණන් වහන්සේ පෙන්වා දුන්නා ඉතින් ඒක නිසා මතක තියාගන්න ඕන. ඉතින් මෙන්න මේ කාරණා බහුල වෙන්න බහුල වෙන්න. ශාස්ත්‍රුන් වහන්සේ කෙරෙහි ධර්ම රත්නයේ සංඝ රත්නයේ කෙරෙහි ගෞරවය යටහත් පැවතුම් අඩුවෙන් අඩුවෙන ශික්ෂාව පිළිබඳව සමාධිය වැඩිම පිළිබඳව යටහත් පැවතුම් ගෞරවය අඩුවෙන් අඩුවෙන්න ක්‍රමයෙන් මොකද වෙන්නේ මේ ශාසනයේ පිරිහීම සද්ධර්මයේ අතුරුදහන් වීමයි සිද්ධ වෙන්නේ ඉතින් අපිට මේ මෑත භාගයේ විදිහේ කරුණුකානා රාශියක් දකින්න ලැබුණා. පළ වෙලා තියෙන ඇතැම් පොතපත නිසා විශේෂයෙන් මේ පටිච්ච සමුප්පාදය පිළිබඳ බොහෝ දුර්මත පහළ වෙලා ව්‍යාප්ත වෙන ආකාරය. පටිච්ච සමුප්පාදය පිළිබඳව බොහෝ සද්ධාර්ම ප්‍රතිරූපක දැන් එන්නේ එන්නේ ව්‍යාප්ත වෙමින් යනවා. පටිච්ච සමුප්පාදය කියලා කියන්නේ මේ බුද්ධ වචනය තුල තියෙන බොහොම ගැඹුරු ධර්මතාවක්. මේ පටිච්ච සමුප්පාදය තුළින් තමයි ජීවිතයේ යථාර්ථය අවබෝධ කරගෙන දුක් කෙලවර කර ගන්න අවශ්‍ය කරන අවබෝධය පෑදෙන්නේ. ඉතින් එතකොට මේ පටිච්ච සමුප්පාදය පිළිබඳ සද්ධර්ම ප්‍රතිරූපක පහළ වුණොත් මොකද වෙන්නේ? මොකද ආන් මේ ලෝකයට බුදු කෙනෙක් පහළ වෙලා ලෝකයාට දුකින් මිදෙන්න සලසා දීපු අවස්ථාව සම්පූර්ණයෙන්ම වඳ බැහැලා යනවා. නැති වෙලා යනවා. ඉතින් අන්න ඒබඳු අනතුරක් තියෙනවා. විශාල අනතුරක් තියෙනවා. මොකද අනිත් කණිත් ධර්ම කාරණා මොන මොනවා හරි වෙනස් වුණා කියමුකෝ. ඒ තාක්කල් මේ පටිච්ච සමුප්පාද ධර්මතාව අර්ථ විකෘති නොවි පැවතුනොත් කොහොම කොහොම හරි බේරිලා යන කෙනෙකුට ධර්මය අවබෝධ කර ගැනීමේ අවස්ථාව තියෙනවා. එතකොට මේ පටිච්ච සමුප්පාදයේ පිළිබඳ අර්ථ විකෘති කරලා ඉදිරිපත් කරන්න පටන් ගත්තොත් ශ්‍රාවකීන් දැන් භාගතුන් වහන්සේ වදාළ මේක අන්‍යංගමිකයෝ කරන දෙයක් නෙවෙයි. කවුද මේක කරන්නේ? වික්ෂු වික්ෂුණි උපාසක උපාසිකා මේ පිළිතමයි. හැබැයි කරලා මොකද කරන්නේ? ඉතින් කුරුසකාරයන්ට කියලා බයින්න පටන් ගන්නවා. ඒගොල්ලෝ මේ පටිච්ච සමුප්පාදයේ විකෘති කරන්නේ නැහැ. ඒගොල්ලන්ට මේක තේරෙන්නේ නැහැ. තේරුණාද? ඉතින් පටිච්ච සමුප්පාදය කියන්නේ වැඩිපුරම බණ කියන්නේ කවුද? කවුද බණ කියන්නේ? එක්ක වික්ෂුන් වහන්සේලා. නැත්තම් ඊළඟට වික්ෂුණීන් වහන්සේලා. ඒගොල්ලොත් අඩුයි. ඊළඟට උපාසක උපාසිකාව. ඒගොල්ලොත් අඩුයි. හරිද? ඉතින් මේ පටිච්ච සමුප්පාදය පිළිබඳ වර්තවා වරදවා අර්ථ ඉදිරිපත් කරන ශ්‍රාවකින් විසින් තමයි මේ සද්ධර්මය අතුරුදහන් කිරීමත් සිද්ධ කරන්නේ. පත් වෙනවා. ඉතින් ඒකෙන්ද අපි විශේෂ අවධානයකින් නිවැරදිව සද්ධර්මයේ තුල පටිච්ච සමුප්පාදය කොහොමද ඉගැන්වෙන්නේ? කොහොමද අර්ථ නිරූපණය කරන්නේ කියන එක දැනගත යුතුද නැද්ද? දැනගත යුතුයි. අද බලමු අපි ඒ සඳහා උත්සාහයක් අරගෙන. දැන් මේ පින්වතුන් දන්නවා අපට බුද්ධ වචනේ දැනගන්න තියෙන්නේ මාගධි භාෂාවෙන් දැනට ආරක්ෂිතව පවතින ත්‍රිපිටකයේ ඇසුරෙන් කියන එක. ඊළඟට මේ ත්‍රිපිටකයේ සඳහන් වන බුද්ධ වචන, ඒ වගේම ශ්‍රාවක භාෂිතක් තියෙනවා. ශරීරුත් මහරහතන් වහන්සේ, මුගලන් මහරහතන් වහන්සේ ආදී මහරහතන් වහන්සේලා දේශිත ධර්ම කොටසක් තියෙනවා. ඒවත් බුදුරජාණන් වහන්සේගේ බුද්ධ වචනේ අනුසාරයෙන්ම දේශිත නිසා බුද්ධ වචන සංඛ්‍යාවෙන්මයි ගැනෙන්නේ. ඉතින් බුද්ධ වචනේ අර්ථ දැනගන්න තියෙන්නේ දැනට pāli භාෂාවෙන් ආරක්ෂා වෙලා තියෙන අට කතා අනුසාරේ. එතකොට මේ ත්‍රිපිටකයත් අට කතාත් ආරක්ෂා කරගත්තේ මිහිඳු මහරහතන් වහන්සේගෙන් ඒ ත්‍රිපිටක බුද්ධ වචනයත් ඒ වගේ මේ බුද්ධ වචනේ අර්ථ විස්තර කරන්න ඕන ආකාරය දා හෙළබසින් නැත්නම් දීප භාෂාවෙන් ඉගෙනගත්ත අනුබිඳු මිහිඳු මහ රහතන් වහන්සේගේ ශිෂ්‍යානුශිෂ්‍ය පරපුරට අයත් මහා විහාරීය භික්ෂුන් වහන්සේලා තමයි මේ අටුවා සහිත ත්‍රිපිටකය ආරක්ෂා කරගත්තේ. මේ අටුවා සහිත ත්‍රිපිටකයට අපි කියන්නේ මහා විහාරීය ථේරවාදය කියලා. මහා විහාරීය භික්ෂුන් වහන්සේලා විසින් ආරක්ෂා කරපු ස්ථවිරවාදය කියන එකයි. මොකද මේක ස්ථවිරවාදය කියන්නේ ථේරවාදය කියන්නේ බුද්ධ වචනේ කියන්නේ නැතුව බුදුරජාණන් වහන්සේ පින්වම් පෑවෙන් පස්සේ මහා කාශ්‍යප මහරහතන් වහන්සේ ප්‍රධාන 500ක් මහරහතන් වහන්සේලා ඒ තම තමන් වහන්සේලා වෙන වෙනම අහලා තිබිච්ච බුද්ධ වචනේ එක්තැන් කරලා ප්‍රථම ධර්ම සංගායනාව සිද්ධ කළා. අන්න ඒකෙන් තමයි මේ ඉස්තවරයන් වහන්සේලා විසින් ආරක්ෂා කරන ලද බුද්ධ වචනය තේරවාදයේ හැටියට සැලකෙන්න පටන් ගත්තේ. ඒකයි මේ ථේරවාදී කියන්නේ. ඊළඟට බුදුරජාණන් වහන්සේ පින්වම් පාල අවුරුදු 100ක් යනකොට ශාසනයේ නැවතත් නොයෙක් අර්බුද ඇති වුණා. ඒ අර්බුද මැඩපවත්වලා කාකාණ්ඩ පුත්ත යස මහරහතන් වහන්සේ සබ්බකාමී මහරහතන් වහන්සේ කියන මේ මහරහතන් වහන්සේලාගේ ප්‍රධානත්වයෙන් දෙවන ධර්ම සංගායනාව සිද්ධ කෙරුණා. එතනදී නැවත වාරයක් අර ප්‍රථම ධර්ම සංගායනාවේදී ආරක්ෂා කෙරුණු ත්‍රිපිටක ධර්මය අටුවා සහිතව නැවත වාරයක් තහවුරු කරලා ආරක්ෂා කරන්නට සංගායනා සිද්ධ කළා. ඊළඟට බුද්ධ පරිනිර්වාණයෙන් අවුරුදු 235ක් වගේ ගත වෙනකොට නැවතත් ශාසනයේ බොහෝ අර්බුද මතුවෙච්ච නිසා මොග්ගලී පුත්තිස මහරහතන් වහන්සේ ප්‍රධාන දහසක් මහරහතන් වහන්සේලා විසින් ප්‍රථම දෙවන ධර්ම සංගායනාවේදී සංගායනා වෙච්ච ත්‍රිපිටක බුද්ධ වචනය ළඟට තුන්වෙනි ධර්ම සංගායනාවේ කතාවත් උපකරණයත් සම්පූර්ණ කරලා ත්‍රිපිටකයම සම්පූර්ණ වෙන ආකාරයෙන් සංගායනා කරලා අට කතා සහිතව මෙන්න මේ විදිහට <clears throat> මහරහතන් වහන්සේලා ප්‍රමුඛ තෙරුන් වහන්සේලා විසින් මේ ධර්මය ජීවිතයටත් වඩා උතුම් කොට ආරක්ෂා කරගෙන පැමිණිච්ච නිසා තේරවාදය නමින් හඳුන්වනවා. ඊළඟට ඉතින් ලංකාද්වීපයේහි බුද්ධ ශාසනය පිහිටුවීමෙන් පස්සේ මිහිඳු මහරහතන් වහන්සේ අනුරාධපුරේ මහා විහාරය ආරම්භ කරලා තවන් වහන්සේගේ මූලිකත්වයෙන් පැවිදි උපසම්පදා කරවපු ශිෂ්‍ය ස්වාමින් වහන්සේලාට මාගධී භාෂාවෙන් පැවතිච්ච ත්‍රිපිටකය කටපාඩම් කරවලා දීප භාෂාවෙන් අර්ථ වර්ණනා උගන්වාද වදාලා ඊට පස්සේ මේ මහා විහාරීය භික්ෂුන් වහන්සේලා දිවි දෙවෙනි කොට සලකලා ඊටත් වඩා මේ පරියත්ති ආරක්ෂා කර ගැනීම උතුම්කම සලකලා අට කතා සහිත ත්‍රිපිටකය ආරක්ෂා කළා. ඉතින් මෙන්න මේ නිසා අපිට මේ මහා විහාරීය ථේරවාදයේ ඇසුරෙන් තමයි අද අපිට බුද්ධ වචනය පිළිබඳව දැනගන්න ලැබෙන්නේ. මේන් පරිබාහිර වුණොත් අපිට මොකද වෙන්නේ? මොකද වෙන්නේ? ඔව් මොකද වෙන්නේ අපිට? ආන්න නියම ධර්මය අර්ථ පැහැදිලි කරගන්න ලැබෙන්නේ නැහැ. ඉතින් ඒකෙන්ද අපි හැම වෙලෙම අට කතා සහිත ත්‍රිපිටකයෙන් තමයි ධර්මය දැනගත යුතුයි. ඉතින් ඒ හින්දා මේ පැහැදිලි කිරීම අපේ ශක්තිපමණින් ඉදිරිපත් කරන්නේ ඒ ත්‍රිපිටක බුද්ධ වචනයත් අට කතාත් අනුසාරයෙන් නොතේරෙන තැන් අහන්න ප්‍රශ්න තියෙනවා විසඳ ගන්න අවශ්‍ය ඒවා ලියා ගන්න. බුදුරජාණන් වහන්සේ සංයුත්ත නිකායේ නිදාන වර්ගයට අයත් පරිවිමංශන කියන සූත්‍ර දේශනාවේ පැහැදිලි කරලා තිබෙනවා. මේ පටිච්ච සමුප්පාදයේ ඇසුරෙන් නුවණින් සලකන්න ඕන කොහොමද කියන එක අපි මේ දේශනාව ඇසුරෙන් පටිච්ච සමුප්පාදයේ නුවණින් සලකිය යුතු පිළිවෙල තේරුම් ගමු. භාගතුන් වහන්සේ මේ දේශනාව වදාරන්ට යෙදුනේ සවැත් නුවර ජේතවනාරාමයේ වැඩි ඉන්න අවස්ථාවකදී. මහණෙනි කියලා බුදුරජාණන් වහන්සේ භික්ෂුන් වහන්සේලාට ආමන්ත්‍රණය කළා පින්වතුන් වහන්ස කියලා වික්ෂුන් වහන්සේලාත් බුදුරජාණන් වහන්සේට පිළිතුරු දුන්නා. භාගතුන් වහන්සේ මෙසේ වදාලා. චිත්තාවතානුකෝ භික්කවේ භික්ඛෝ පරිවිමංසමානෝ පරිවිමංසෙය්‍ය. සබ්බසෝ සම්මා දුක්ඛක්ඛයා යාති. මහණෙනි මනවින් සියලු දුක් කෙලවර වෙන ආකාරයට භික්ෂුවක් තමන් පිළිබඳ නුවණින් විමසනවා නම් විමසිය යුත්තේ කොයි ආකාරයටද කියලා බුදුරජාණන් වහන්සේ ප්‍රශ්න කළා. භික්ෂුන් වහන්සේලා පිළිතුරු දුන්නා භගවන් මූලකානෝ භාන්තේ ධම්මා භගවන් නෙත්තිකා භගවන් පරිසරණ. ස්වාමීනි අපගේ මේ ධර්මයේ භාගතුන් වහන්සේ මුල් කරගෙන භාගතුන් වහන්සේ නේත්‍රු කොටගෙන භාගතුන් වහන්සේ පිළිසරණ කොටගෙනයි පවතින. ඒ නිසා භාගතුන් වහන්සේම මේ කාරණය පහදලා දෙනසේක්වා භාග්‍යතුන් වහන්සේගෙන් අහලා භික්ෂුන් වහන්සේලා දරා ගන්නවා ඇති කියලා භික්ෂුන් වහන්සේලා පිළිතුරු දුන්නා. භාග්‍යතුන් වහන්සේ වදාළේ එහෙනම් මහණෙනි හොඳට අහන්න, අහලා හොඳට මෙනෙහි කරන්න. එහෙමයි ස්වාමින් වහන්සේ කියලා භික්ෂුන් වහන්සේලාත් පිළිතුරු දුන්නා. භාග්‍යතුන් වහන්සේ මෙසේ වදාළා. ඉමම් භික්කවේ භික්ඛු පරිවිමංසමානෝ පරිවිමංසති යං කෝ ඉදං අනේක විධං නානපකාරකං දුක්ඛං ලෝකේ උපජ්ජති ජරා මරණං ඉදන්නකෝ දුක්ඛං කිං නිදානං කිං සමුදයං කිං ජාතිකං කිං පබවං කිස්මින් සති ජරා මරණං හෝති කිස්මින් අසති ජරා මරණං නහෝති මහණෙනි නුවණින් විමසන ශ්‍රාවකයා මෙන්න මේ විදිහට නුවණින් බලනවා මේ ලෝකේ নানা ප්‍රකාර දුක් ඇති වෙනවා ජරා මරණ ආදී සියලු දුක් මේ ජරා මරණ ආදී සියලු දුක් ඇති වෙන්නේ මොන හේතුවක් නිසාද කුමක් මුල් කරගෙනද කුමක් ඇති කලෙහිද ජරා මරණ ඇති වෙන්නේ කුමක් නැති කලෙහිද ජරා මරණ නැති වෙන්නේ කියලා. ඉතින් ජරා මරණ කියන එක ඉතින් ප්‍රකටයිනේ කාටත් නේ. දිරනවා වයසට යනවා මරණයටපත් වෙනවා කියන එක. නේද? කොහොමද දිරන්නේ? දිරන බව දැනගන්නේ. ඔව්. කොහොමද අපේ පාදක මහත්මයා දැනගන්නේ දිරන බව? ඈ ඔව් ඔව් අවයව දුර්වල වෙනවා. පාදක මහත්මයා කියනවා දැන් අවයව දුර්වලයි කියලා කියන්නේ. නේ? එතකොට ඒකෙන් දිරණ බව දැනගන්නවා. තව ඔව් වන්න හරි කේස් පැහැෙනවා, හැම රැලි වැටෙනවා, දත් වැටෙනවා, බොරු දත් දාගන්න වෙනවා නේද? දුවල පැනලා වැඩ කරන්න බැරි වෙනවා, ලෙඩ ඇඳට වෙන්න වෙනවා, ওই වගේ ගොඩක් දේවල් සිද්ධ වෙනවා. එතකොට මේක ෂණිකව වෙන දෙයක්ද ක්‍රමයෙන් ක්‍රමයෙන් වෙන දෙයක් ක්‍රමයෙන් ක්‍රමයෙන් වෙන දෙයක්. ඔව්. මොකද මේ සමහරු මේ ජරා මරණ අර්ථ දක්වන මේ ෂණික ජරා මරණයක් ගැන. තේරෙනවද? පටිච්ච සමුප්පාදේ. ඒ වෙලාවේ මේක සම්දිට්ඨිකයි මේ වෙලාවේ වෙන්න ඕන කියලා ධර්මයේ සම්දිට්ඨිකයි කියලා මේ ජරා මරණ සම්දිට්ඨිකයි කියලා. ඉතින් එහෙනම් දැන් මැරෙන්නත් වෙනවනේ. ඇයි නැත්තම් මේක සම්දිට්ඨික බව දැනගන්නේ කොහොමද? නේද? දැන් සමහරු එහෙම අර්ථ දක්වන මේ පටිච්ච සමුප්පාදේ සම්දිට්ඨික වෙන්න ඕන. අකාලික වෙන්න ඕන. ඉතින් අකාලික වෙන්න නම් එහෙ නැතිනම් දැන් මැරෙන්නත් වෙනවා. දිරණ එක විතරක් දැන් වෙලා හරියන්නේ නැහැ නේ මැරෙන්නවත් එපේ. නේද? ඉතින් ඉස්නරුවර කියනවා මේ ශනික බිඳී යෑමක් කියලා. නේද? නමුත් භාග්‍යතුන් වහන්සේ අර්ථ දක්වන්නේ කොහොමද? යාතේ සන්තේ සංසත්තානං තම්හි තම්හි සත්තනිකායේ ජරා ජීරණතා කණ්ඩිච්ඡං පාලිච්ඡං වලිත්තචතා ආයුනෝ සංහාන ඉන්ද්‍රියානම් පරිපාකයන් උච්චති භික්කවේ ජරා මේ දිරීම කියලා කියන්නේ මේ ශනික වෙන කතාවක් ගැන නෙමෙයි මෙතනදී අදහස් කරන්නේ කේස් පැහිලා, හැම රැලි වැටලා, දාත් වැටිලා, ඉඳුරා මොහ කරා ගිහිල්ලා, ඒ සත්‍යයන්ගේ වශයෙන් ප්‍රකට වෙන ජරාවක් තියෙනවානේ. මෙන්න මේ ප්‍රකට වෙන දිරීම ගැනයි කියන්නේ. මරණයත් අන්න එහෙම එකක්. යතේ සන්තේ සංසත්තානං තම්හා තම්හා සත්තනිකාය චුතිචාවනතා භේදෝ අන්තරදානං මච්චු මරණං කාලකිරියා කන්දහානම් භේදෝ කලේබරස නික්ඛේපයන් උචිති භික්කවේ මරණං එතකොට මේ කියන්නේ මේ ෂණික ස්කන්ධයන්ගෙ මිදී යෑම කියන එක නෙමෙයි. ආ ඒ සත්‍යයන්ගේ ආත්ම භාවයන්ගෙන් චුත වීමක්, චුතනන බවක්, මිය යෑමක්, මේ ශාරීරිය අතහැර දැමීමක්, ආ නැත්තම් මේ කියන්නේ අපි වචනේ කියන්නේ මායයට ගොදුරු වීමක්, ස්කන්ධයන්ගේ මිදී යෑමක් වේද අන්නේ මරණය ගැනයි මේ කියන්නේ. කියන්නේ මේ ජීවිතේන්ද්‍රිය සිඳී යෑමෙන් වෙන මරණය ගැනයි මේ කියන්නේ. තේරෙනවා. එතකොට ඒ ජීවිත ඉන්ද්‍රිය සිඟී යෑම දක්වා ස්කන්ධයන්ගේ ක්‍රමයෙන් මුහු කුරා යෑමක් ඇද්ද? ඒ ජරා ගැන මේ කියන්නේ. හරිද? එතකොට මෙන්න මේ කියන ජරා මරණ දෙක මොන හේතුවක් නිසාද හටගන්නේ කියලා බලන්න ඕන. මේ අය බලනවද? බලනකොට මොකක් කියලාද පේන්නේ? ඈ ආන්න හරි ඉපදීමයි හේතුව. ඉතින් මෙන්න මෙහෙම බලනකොට ඒ ශ්‍රාවකයාට පේන්න ඕන මොකද්ද? මේ ලෝකේ යම්තාක් নানা ප්‍රකාර දුක් හට ගන්නවා නම් ජරා මරණ ආදී මේ සෑම දුකක්ම හටගන්නේ උපත නිසායි, ඉපදීම හිඳයි. උපතක් ඇති කල්හි තමයි ජරා මරණ හටගන්නේ. උපතක් නැත්තම් ජරා මරණ නැත කියලා ඔන්න අවබෝධ වෙනවා. හරිය. එතකොට දැන් මෙතන මේ උපත කියලා කියන්නේත් අර ශනිකව ස්කන්ධයන්ගේ හට ගැනීම බිඳියෑම කියන ඒ අර්ථයට නෙමෙයි. ඒකත් පැහැදිලි කරනවා යාතේ සන්තේ සන්තාන් සත්තානං තම් හි තම් හි සතනිකායේ ජාති සංජාති ඔක්කාන්ති අබිනිබ්බන්ති කන්ධානම් පාතු භාවෝ ආයතනානම් පටිලාභෝ අයං උච්චති භික්කවේ ජාති මෙන්න මේක තමයි මෙතන කියන උපත ඒ සත්‍යයන්ගේ වාසයෙන් ඒ සත්ත්ව කොටාසයන්හි ඉපදීමක්, හට ගැනීමක්, විශේෂයෙන් පහළ වීමක්, ස්කන්ධයන්ගේ පහළ වීමක්, ආයතනයන්ගේ හට ගැනීමක් ඇද මෙන්න මේ උපතයි. මේක තමයි ජරා මරණ හටගන්න හේතුව. ඉතින් දැන් අට කතාවේ පැහැදිලි කරනවා එයි මේ ජරා මරණ ගැන විතරක් කියවියයි අනික් ඒවා හඬන වැළපෙන ශෝක කරන ඒවා ගැන නොකියවේ මොකද? ඈ? ඒවා දුක් නැද්ද? ඒකට ලස්සන උපමාවක් කියනවා. හරියට දැන් මිනිසෙක් අපිට මෙහෙම උඩට අල්ලලා උස්සලා ගන්න ඕන නම් දැන් මේ අයව උඩට අල්ලලා උස්සලා ගන්න ඕන නම් කොහොමද පහසු? කෙස් ඇටියෙන් අල්ලලා යසුහා මොකද වෙන්නේ? සම්පූර්ණයෙන් උඩට එස්සලා එනවා. ආන්න ඒ වගේ ඉතින් ඒක උපමාවකින් දක්වන්න. මේ එතකොට ජරා මරණ ගැන කිව්වහම ජරා මරණ වලට ඇතුළත් සියලුම දුක් ඒකට අයිති වෙනවා අන්න හරි. ඒකෙන් හින්දා ජරා මරණත් එක්ක සියලුම දුක් හටගන්නේ උපත නිසායි කියලා භාගතුන් වහන්සේ වදාළා. හරිය ඉතින් මෙන්න මේ විදිහට නුවණින් සලකනකොට ඒ ශ්‍රාවකයාට පැහැදිලි වෙනවා සෝ ජරා මරණංච පජානාති ජරා මරණ දෙකත් හොඳට වටහා ගන්නවා ජරා මරණ සමුදයංච. ඇයි මේ ජරා මරණ ආදී දුක් හටගන්නේ කියන එකත් අවබෝධ කර ගන්නවා. ජරා මරණ නිරෝධංච පජානාති. ජරා මරණ දෙකේ අභාවයත් අවබෝධ කර ගන්න. උපන්නේ නැත්තම් උපදින්නේ නැත්තම් ජරා මරණත් නැහැ කියලා. ජරාමරණ නිරෝධ සාරුපගාමිනී පටිපදා තංජ පජානාති ජරාමරණ නැති කරන ප්‍රතිපදාවක් දැනගන්නවා සීල සමාධි ප්‍රඥා සංඛ්‍යාත ආර්ය අෂ්ටාංග මාර්ගයයි කියලා. එහෙම දැනගෙන ඒ ශ්‍රාවකයා තතහ පටිපන්නෝච හෝති අනුධම්මචාරි. ඒ ආරි සත්‍ය හතර අවබෝධ කර ගැනීමේ ධර්මානුධර්ම ප්‍රතිපදාවටත් යොමු වෙනවා. දැන් මේ අය අද දවසේ සීල භාවනා දිනේ හැටියට ගත කරන්නේ සඳහනනේ. ආන්නේ වගේ. අයං උච්චති භික්කවේ භික්ඛු සම්බසෝ සම්මා දුක්ඛක්ඛයාය පටිපන්නෝ හෝති ජරාමාන නිරෝධාය. ඔන්නෝකයි භාගතුන් වහන්සේ වදාළේ අන්න ඔය විදිහට ඒ ජරා මරණ ජරා මරණ හර ගන්න හේතුව ජරා මරණ නිරෝධය ජරා මරණ නිරෝධගාමිනී ප්‍රතිපදාව අවබෝධ කර ගැනීම සඳහා ධර්මානුධර්ම ප්‍රතිපදාවට අවතීර්ණ වෙන ශ්‍රාවකයා ජරා මරණ නිරෝධ සංඛ්‍යාත නිවන සාක්ෂාත් කර ගන්න පිළිපන් ශ්‍රාවකයෙක් බවට පත් වෙනවා. දැන් එතනින් අතර වෙන්නේ නැහැ. ශ්‍රාවකයා තවදුරටත් නුවණින් විමසනවා. හොඳයි එහෙමනම් ජරා මරණ වලට හේතු උපතන. උපත හට ගන්න හේතුව මොකක්ද? මොන හේතුවක් නිසාද? මොන කාරණයක් මුල් කරගෙනද උපත සිද්ධ වෙන්නේ? මොකක් නැති කාලෙද උපත නැති වෙන්නේ. දැන් ඔහොම නුවණින් විමසනකොට ඒ ශ්‍රාවකයාට ඊට ලැබෙන පිළිතුර මොකක්ද? භාව ආන්න දැන් අපි දන්නවද භවයේ උපතට හේතුවයි කියලා? කොහමද උත්තරේ දුන්නේ? නෑ නෑ දැන් භවය කියලා කිව්වා මං ඇහුවේ භවය කියලා උත්තර දුන්නේ දැනගෙනද නොදැනද හිතලාද කොහමද අවබෝධ කරගෙනද අහලාද කොහමද අහලා දැනගෙන අන්න ඒක තමයි මොකද අපි ශ්‍රාවකයෝනේ ශ්‍රාවකයන්ගේ ලක්ෂණය මොකක්ද? ආ සෝතවාරිය ශාවකෝ. මේක අහලයි දැනගන්න. තේරුණාද? ශ්‍රාවකයාගේ ලක්ෂණ ඒකයි. ඊළඟට භාගතුන් වහන්සේ දේශනා කරන ශ්‍රාවකයේ ලක්ෂණ ජානාති භගවා නාහං ජානාමි තථාගතයන් වහන්සේ තමයි මේකේ ඇත්ත දන්නේ නාහං ජානාමි මම දන්නේ නැහැ දන්නේ නැති හින්දා තමයි බුදුරජාණන් වහන්සේය පිහිට කරගත්තේ බුද්ධං සරණං ගච්ඡාමි කියලා මේක දැනගන්න දැනගෙන අවබෝධ කර ගැනීම සඳහා. එතකොට ශ්‍රාවකයා හැම වෙලෙම බලන්න ඕන බුදුරජාණන් වහන්සේ කුමක්ද වදාළාන් හරි කුමක්ද දේශනා කරින් භාගිතුන් වහන්සේ වදාලා නම් උපතට හේතුව භවයයි කියලා ඊට වඩා එකක් අපිට තියෙන්න බෑ තේරුණාද ආන්නේ එතකොට අපි බලන්න ඕනේ එහෙනම් මේ භවය කිව්වේ මොකද්ද කොහොමද භාගිතුන් වහන්සේ භවය විග්‍රහ කරලා තියෙන්නේ ආ එතකොට අපි ශ්‍රද්ධාව පිහිටුවා ගන්නවා කියන්නේ අන්න ඒක. දැන් අපි මේක පිළිසින දත්තු කාරණයක් නෙමෙයි. අපි දන්නේ උපදුනායි කියලා ඒකත් අපේ මව්පියෝ කියලා උපන්න සාතික එහෙම තියෙන හින්දා නැත්නම් අපිට මතක නැහැ නේ ඉපදිච්ච හැටි. නේ වෙනත් කෙනෙක් උපදිනවා දැකලා තියෙන්න පුළුවන් නේ. නේද? එතකොට අපේ උපත ගැන අපි දන්නේ නැහැ අපට අත්දැකීමක් මතකයක් නැහැ කලාතුරකින් කෙනෙක් ඉන්න පුළුවන්. ඉතින් බොහොම තියුණු සතියක් ස්මරණයක් තියෙන කෙනෙකුට තමයි ඒක මතක තියෙන්නේ. අතින් එතකොට දැන් භාග්‍යතුන් වහන්සේගෙන් අහලා තමයි අපි දැනගෙන තියෙන උපතට හේතුව භවයයි කියලා. ආ. එතකොට ඒ උත්තරේ පිළිබඳව ඊට පස්සේ අපි විමසා බලන්න. මොකද්ද මේ භවය කොහොමද මේ භවය ඇති වෙන්නේ? අන්න එතනින් යන්නේ අන්න හරි. මොකද්ද භවය කියන්නේ? ඔව් කියන්නේ. අන්න විභංගප්පකරණේ පටිච්ච සමුප්පාද විභංගයේ සඳහන් වෙන අතත්හ කතමෝ කම්ම භවෝ පුඤ්ඤා විසංඛාරෝ අපුඤ්ඤා විසංඛාරෝ ආනෙන්ජා විසංඛාරෝ අයං උච්චති කම්ම භවෝ සබ්බම්පි භවගාමී කම්මං කම්ම භවෝ තත්තකතම උප්පත්ති භවෝ කාම භවෝ රූප භවෝ අරූප භවෝ සංඥා භවෝ අසංඥා භවෝ නේව සංඥා නා සංඥා භවෝ ඒකවෝකාර භවෝ චතවෝකාර භවෝ පංචවෝකාර භවෝ අයං උච්චති උප්පත්ති භවෝ අයං උච්චති උපාදාන පත්‍ය භවෝ දැන් ඔන්න භව විස්තරේට ගොඩාක් කාරණා තියෙනවා හරිද දැන් මෙතනදී කියවෙනවා භව කිව්වහම භව කියන වචනයට කම්ම භවය විස්තර වෙනවා. ඊළඟට භව කියන වචනයට උත්පත්ති භවයත් විස්තර කරනවා. උත්පත්ති භවය කියලා කිව්වේ උපතටම, ජාතියටමයි. හරිද? එතකොට දැන් එහෙමනම් මෙතන කියන්නේ මේ ජාතියට උත්පත්ති භවයට හේතුවනේ. ආ, එතකොට උත්පත්ති භවයට හේතුව නම් අපිට ගන්න වෙන්නේ මොකද්ද? කම්ම භවය ගැනයි. ඒ කම්ම භාවයත් කොහොමද? පුඤ්ඤාවි සංඛාරෝ, අපිඤ්ඤාවි සංඛාරෝ, ආනෙන්ජාවි සංඛාරෝ අන්නේ විදිහට විස්තර කරන. පුඤ්ඤාවි සංඛාර, අපුඤ්ඤාවි සංඛාර, ආනෙන්ජාවි සංඛාර. ඊළඟට සබ්බාපි භවගාමි කම්මං කාම භව. සියලුම භවගාමි කර්මත් භවයයි. එතකොට එහෙමනම් මෙතන උපතට හේතු වන භවය කියලා කියන්නේ සියලුම භවගාමි කර්මවලටයි. සියලුම භවගාමී කර්මවලටයි. ඉතින් ඒකම තමයි තවත් විදිහකින් මෙතන කාම භව, රූප භව, අරූප භව කියලා කියන්නේ. දැන් ඒක දෙවිධයකට කියන්න පුළුවන්. දැන් කාම භවයේ කිව්වහම කාම ලෝකේ උපතටත් කාම භවයේ කියන්න පුළුවන්. කාම ලෝකේ උපතට හේතු වෙච්ච කර්මවලටත් කාම භවයේම කියනවා. හරිද? රූප ලෝකේ උපතටත් කියනවා රූප භවය. රූප ලෝකෙ උපදින්න හේතු වෙන කර්මවලටත් කියනවා මොකක්ද? රූප භව. අරූප ලෝකෙ උපතටත් කියනවා අරූප භව. ඊළඟට අරූප ලෝකෙ උපදින්න උපදින්න හේතු වෙන කර්මවලටත් කියනවා අරූප භව කියලා. ඕක අපි ලියමුද බලන්න. ලියන්න. ලියන්න. භව භව කිව්වහම භව දෙකට බෙදෙනවා. මැදින් ලිව්වා නම් හරිනේ. මැදි. ඔව් පල්ලෙහායි ලොකුවට භව කියලා ලියලා දාලා දෙපැත්තට උඩට එකක් අන්න හරි. මේක අන්න හරි. එකක් කම්ම භව. ඊළඟට උප්පත්ති භව. හරි. දැන් පැහැදිලිනේ. භව කියන වචනේ දෙකට බෙදෙනවා. විභංගප්පකරණ එක දක්වනවා අතත්ත කතමෝ උපාදාන පත්‍ය භවෝ භවෝ ද්විදේන. අත්ථි කම්ම භවෝ අති උප්පති භව. භවය කියවහම දෙවැදෑරෝ. කොහොමද? එකක් කම්ම භාවය අනිත් එක උප්පත්ති භාවය. එතකොට කම්ම භවය කිව්වේ මොකද්ද? පුඤ්ඤාවිසංඛාරෝ, අපුඤ්ඤාවිසංඛාරෝ, ආනෙන්ජාවිසංඛාරෝ සබ්බං භවගාමි කාම. සබ්බාම්පි භවගාමි කාම. කම්ම භව. සියලුම භවගාමි කර්ම කර්ම භවය. තවත් විදිහකින් කිව්වොත් කුසල අකුසල කර්ම සියල්ල. අන්න ඒක ලියන්නකො කම්ම භව කිව්වේ කුසල අකුසල කර්ම සියල්ල. භවගාමි කර්ම සියල්ල. කුසල අකුසල කර්ම. ලෞකික කුසල අකුසල කර්ම ලෞකික දාන්නකො. ලෝකෝත්තර කුසලක් තියෙනවානේ. ලෞකික කුසල අකුසල කර්ම. එතකොට ඒක තවත් විදිහකින් අපිට කියන්න පුළුවන් ලෞකික කුසල අකුසල කර්මම කාම භව, රූප භව, අරූප භව නමිනුත් හැඳින්වෙනවා. ඒ කිව්වේ කාම භවයේ උපතට හේතු වෙන කර්ම කාම භවයි. රූප භාවයේ උපතට හේතු වෙන කර්ම රූප භාවයි. අරූප භාවයේ උපතට හේතු වෙන කර්ම අරූප භාවයි. එතකොට උපත්ති භවය කියලා කිව්වේ ಜಾති කියන අර්ථයමයි. ಜಾති කිව්වේ උපදීම කියන එකනේ. හරිද? උපත්ති භවයට අයිති ಜಾතියමයි. ඒත් එතන උපත්ති භවය කියලා ගන්නේ අර කම්ම භවයෙන් හින්දා හට ගන්න විපාක ධර්ම තියෙනවානේ. ලෞකික විපාක සිත් 32ක් තියෙනවා. ඒ ලෞකික විපාක සිත් 32 දෙන චෛතසික තියෙනවා 33ක්. ඊළඟට කර්මජ රූප. ඒ සියල්ල uppatti භවයයි. හරිය જાතිය කිව්වෙත් ඒ ටික තමයි. අන්න ඒ ටිකත් ඕනනම් ලියන්න. විපාක සිත් 32යි. ලෞකික විපාක ලෞකික විපාක සිත් 32යි. ඊළඟට චෛතසික 33යි. කර්මජ රූප සියල්ල. ඔව් චෛතසික 33. ඒ ලෞකික විපාක 32 යෙදෙන චෛතසික 33යි. කර්මජ රූප කර්මජ රූප සියල්ල. කර්මජ රූප සියල්ල. හරිද? එතකොට දැන් අර කම්ම භව යටතේ කම්ම භවයට අදාළ වෙන චිත්තචෛසික ගැන බැලුවොත් කම්ම භවයට අදාළ වෙන චිත්තචෛසික තමයි අකුසංසෙත් 12යි. හරිද? අකුසල් සිත් 12යි, ලෞකික කුසල් සිත් 17යි. ඒවැය දෙන චෛතසික 52. අන්න ඒ ටික තමයි කම්ම භවය කියලා කියන්නේ. අකුසල් සිත් 12යි. ලෞකික කුසල් සිත් 17යි. ඒ සියල්ලේ යෙදෙන චෛතසික 52යි. පරමාර්ථ ධර්ම වශයෙන් කියනවා නම් ඔන්න ඔය විදිහ තමයි කියන්න ඕන. හරිද? එතකොට අකුසල් සිත් 12ත් ලෞකික කුසල සිත් 17ත් ඒවැයදෙන චෛතසික 52ත් හින්දා හට ගන්නා විපාක ධර්ම කොටසට තමයි උප්පත්ති භවය කියලා කිව්වේ. හරිය. දැන් ඔන්න පැහැදිලිනේ උපතට හේතුව මොකද්ද කියලා. උපතට හේතුව භවගාමි කර්ම සියල්ල. භවගාමි කර්ම සියල්ල කිව්වහම ඇතුළත් වෙන්නේ අකුසල් සිත් 12යි ලෞකික කුසල් සිත් 17යි ඒවා එදෙන චෛතසික 52යි. හරිය. අපහැදිලි යමක් තියෙනවා නම් අහන්න. ඉතින් ඕවා විස්තර අභිධර්මයේ අනුසාරයෙන් බලා ගන්න ඕන. ඉතින් කොහොම නැත්තම් කියන්න ගියොත් වෙලාවක් හිටින්නේ නැහැ. අකුසල් සිත් 12 මොනවද? ලෞකික සිත් 17 මොනවද? කුසල් සිත් 17 මොනවද? චෛතසික 52 මොනවද කියලා. හරිද? දැන් ඔහොම කිව්වහම ටිකක් උනන්දු වෙලා හොයාගන්න පුළුවන් මේ විස්තර තේරෙනවද? ඒතර දැන් අපි මේ සාමාන්‍යයෙන් භවපච්චයා ಜಾති භවය නිසා උපදිනවා කියලා නිකන් උඩින් පල්ලෙන් කියනවා. උඩින් පල්ලෙන් කිව්වට දැන් මේක ඇතුලේ මෙන්න මේ ධර්මතා ටික තමයි විස්තර වෙන්නේ කියලා විශ්ලේෂණය කරලා දැනගන්න ඕන බලා ගන්න ඕන. එතකොට ඒව අතර හේතුඵල සම්බන්ධයේ සිද්ධ වෙන හැටි නුවණින් සම්මර්ෂණය කරලා දැනගන්න ඕන. අන්න එතකොට තමයි මේක ගැඹුරු බව තේරෙන්නේ. තේරෙනවද? භාගතුන් වහන්සේ වදාළන මේ පටිච්චසමුප්පාදය කියන්නේ බොහොම ගැඹුරු දහමක්. හරියට අර නූල් කැටියක් එකට මේ පටලැවුණා වගේ මේක ලියා ගන්න බොහොම අමාරුයි. හින්දා මේක මේ ලේසි කියලා හිතන්න හොඳ නැහැ කියලා ආනන්ද ස්වාමීන් වහන්සේට වදාලානේ. ඒ හැම කිව්වේ ඔන්නෝක හින්දා. දැන් අපට උපතට හේතුව මොකද්ද කියලා අහපු හැටියේ එකපාරම කිව්ව හැකි භවය කියලා. හරිද? ඔන දැන් භවගාමී කර්ම මොනවාද කුසල් සිත් 12 ආලෞකික මේ කුසල් සිත් 17 වැයි චෛතසික යෙදීම් කිව්වහම ඔන්න ටිකක් හිර වෙනවා. ඒ පැත්ත ගැන දැනීමක් නැත්නම් අපිට මේක විශ්ලේෂණය කරගන්න විදිහක් නැති වෙනවා. ආන්න එක. හැබැයි ඉතින් උත්තරේ මතක තියාගන්න මේකෙන් පිට උත්තරයක් හොයන්න එපා. එහෙම එකක් නැහැ. පොඩි අකුරු පේන්නේ නැහනේ. ඒක තමයි වැඩි. කමන්නේ මේක විස්තර කියනකොට හරි ලියාගන්න. හරිද? ඔන්න ඊළඟට දැන් ඔන්න භවය කියන එක පැහැදිලිනේ. උපතට හේතු වන භවය ඇවිල්ලා මොනවද? භවගාමි කර්මයි. ඉතින් මේ විදිහට තේරුම් ගන්න ශ්‍රාවකයාත් වටහා ගන්නවා භවය නැත්තම් භවගාමී කර්ම නැත්තම් උපතක් කියන එකක් නැහැ. එහෙම අවබෝධ කරගෙන භවය නැති කිරීම සඳහා ආරි මාර්ගය සම්පූර්ණ කර ගන්නවා. දැන් ඔන්න ඒ ශ්‍රාවකයා සියලු දුක් කෙලවර කිරීම සඳහා පිළිපන් කෙනෙක්, ජාතිය නැති කිරීම සඳහා පිළිපන් කෙනෙක්. ඊළඟට ඒ ශ්‍රාවකයා තවදුරටත් නුවණින් විමසනවා භවය මොන හේතුවක් නිසාද හටගෙන තියෙන්නේ මේ භවය කුමක් ඇති කාලෙද ඇති වෙන්නේ කුමක් නැති කාලෙද භවය නැති වෙන්නේ කියලා අන්න එහෙම නුවණින් සලකනකොට ඒ ශ්‍රාවකයාට ඊට ලැබෙන උත්තරේ මොකක්ද භවයට හේතු උපාදානය අන්න ඒව පාඩම් කරගන්න පටිච්ච සමුප්පාද පාළිය පාඩම් කරගන්න එතකොට මේ අයව රවට්ටන්න ලේසි වෙන්නේ නැහැ. ආනුපාදාන පත්‍ය භවෝ භවපත්‍ය ජාති. ආ එහෙනම් භවයට හේතුව මොකද්ද? උපාදානයයි. හරිය. දැන් ඕන ඊට පස්සේ අපි දැනගන්න ඕන මොකද්ද මේ උපාදානේ? උපාදානයේ හිඳ හට ගන්න භවය මොකද්දයි කියලා. හරිය. තත කතමන් තණ්හාපච්ච උපාදාන. පටිච්ච සමුපාද විභාගයේ පැහැදිලි කරනවා. උපාදානය කියන්නේ කුමක්ද? කාමෝපාදානං, ditthෝපාදානං, සීලබ්බතෝපාදානං, අත්වාදුපාදානං. ඉදං උච්චති තණ්හාපච්ච උපාදානං. ආන උපාදානේ සතර ආකාර වෙනවා. කාම උපාදාන, ditthi උපාදාන, සීලබ්බතුපාදාන, අත්වාදුපාදාන වශයෙන් ඔක මකන්න. හරිද? උපාදානය කියන්නේ දැඩි කොට ගැනීම කියන එකයි. ඒක තවත් විදිහකින් අල්ලා ගැනීම කියලා කියනවා. පාලියෙන් ওই වචනේ හැදලා තියෙන්නේ ආදාන ආදාන කියන අල්ල ගන්නවා කියන එකයි. හරිද? ඔව් එතකොට උපාදානකම මේක දැඩිව අල්ල ගන්නවා. උප කියන උපසර්ගයත් ඇදලා මේක දැඩිව අල්ල ගන්නවා. ආ නුපාදාන කිව්වේ ඒකයි. අල්ල ගන්න එක තවත් හොඳට හිර වෙන්නම අල්ල ගන්නවා. ඒක හින්දා තමයි ගැලවෙන්න බෑරි. ඇයි කියලා වෙන්න බැරි. දැන් මේක හිර වෙන්නම අල්ලගෙන ඉන්නේ. තේරෙනවද? ඒක තමයි උපාදාන කියලා කියන්නේ. ඒ අල්ලා ගැනීම නැත්නම් දැඩිව ගැනීම සතර ආකාරයකින් විස්තර කරනවා. මොනවද? කාම උපාදාන අනුපාදානී ලියන්නකද උපාදානේ සතරාකාර වෙනවා. කාම උපාදාන කාම උපාදානයි කියලා කියන්නේ. කාම වස්තුන් කියලා කියන්නේ රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ කියන මේ පංචකාම ගුණයන්ට තියෙන දැඩි ඇල්ම, දැඩි ආශාව කාම උපාදානය. කියන්නේ තවත් විදිහකින් කාම ඡන්දයමයි. හරිද? කාම ඡන්දය. ඡන්ද රාගය කිව්වත් ඒකම තමයි අපිට ගන්න වෙන්නේ. හරියට එතකොට මේ චන්ද රාගය ප්‍රහීන වෙන්නේ කොයි අවස්ථාවේදීද? අනාගාමි මාර්ගයෙන් ප්‍රහීන වෙන්නේ කාම රාගය. පංචකාම ගුණික රාගය තමයි අනාගාමි මාර්ගයෙන් ප්‍රහාණය වෙන්නේ. අරහත්ත්වයටපත් වීමෙන් තමයි සම්පූර්ණයෙන්ම කාමච්ඡන්දේ ඉතිරි නැතුව ප්‍රහීන වෙන්නේ. මොකද එතනදී රූප රාග අරූප අරූප රාග දෙකත් ඒකටම දාලා ගන්න ඕනේ. ඒතර කාමච්ඡන්දය කියලා කියවේ තව විදිහකින් ලෝභ චෛතසිකනේ. දැන් චෛතසික වශයෙන් ගන්නකොට ලෝභයමයි. හරි දැන් කාමච්ඡන්දය කියලා අපි මේ සෞත්‍රාන්තික ක්‍රමයෙන් විස්තර කරනවා. සෞත්‍රාන්තික ක්‍රමයෙන් කාමච්ඡන්දය කියලා විස්තර කරන්නේ පරමාර්ථ ධර්ම වශයෙන් ගන්නකොට ලෝභ චෛතසිකයමනේ. වෙනසක් නැහැ. එතකොට අනාගාමි මාර්ගයෙන් ප්‍රහීන වෙන්නේ මේකේ කාම කියන්නේ පංචකාම ගුණික රාගය කියන කොටස විතරයි. ඇයි රූප රාග අරූප රාග දෙක තියෙනවනේ. ඒකට පාදක වෙන්නේ ලෝභ චෛතසිකයමයි. චෛතසික වශයෙන් ගන්නකොට චිත්තාංග වශයෙන් ගන්නකොට මේක එකම ලෝභයමයි. අපි අර අවස්ථානුව තමයි මේක බෙදලා තියෙන්නේ. අනාකාම දැන් සකදාගාමි මාර්ගයෙන් කාමරාග තුනී වෙනවා. අනාගාමි මාර්ගයෙන් පංචකාම ගුණික රාගය ප්‍රහාණය වෙනවා. නමුත් රූප රාග අරූප රාග ඉතුරුයි. ඒ මට්ටමට ලෝභය ඉතුරුයි. එතකොට ඒක ඉතිරි නැතුව ප්‍රහාණය වෙන්නේ කොහමද? අරහත් මාර්ගයෙන්. එතකොට ඒකෙන් මතක තියාගන්න කාමපාදානේ ඉතිරි නැතුව ප්‍රහාණය වෙන්නේ කොහොමද? අරහත් මාර්ගයෙන් කිව යුතුයි. අනාගාමි මාර්ගයෙන් ප්‍රහාණය වෙන්නේ පංචකාම ගුණික රාගය විතරයි. රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ වලට අදාළ රාගය විතරයි. ඒ වෙනස තේරුම් ගන්න ඕනේ. ඊළඟට කාමුපාදාන දිට්ඨි උපාදාන දිට්ඨි උපාදාන දිට්ඨි උපාදාන කියලා කිව්වේ ඔව් වැරදි දෘෂ්ටීන් තියෙනවානේ. සදාතනික පැවැත්මක් තියනවා කියන අදහස ඇති ශාස්ත්‍රත දෘෂ්ටිය මුල් කරගත්ත දෘෂ්ටීන් 55ක් පිළිබඳව බුදුරජාණන් වහන්සේ බ්‍රහ්මජාල සූත්‍රයේහි විස්තර කරලා තියෙනවා. ඊළඟට සත්වයාගේ සිඳීම වෙනසියාම සිද්ධ වෙන බව මුල් කරගෙන ඇති උච්ඡේද දෘෂ්ටීන් හතක් පිළිබඳව බ්‍රහ්මජාල සූත්‍රෙහි විස්තර වෙනවා. يعني ඉන්න සත්වයාගේ පැවැත්ම සිඳී බිඳී යනවා විනාශ වී යනවා සමහරට ඒක මනුෂ්‍ය ලෝකෙදි වෙන්න පුළුවන් සදේව ලෝකවලදී වෙන්න පුළුවන් බ්‍රහ්ම ලෝකවලදී වෙන්න පුළුවන් අරූප ලෝකවලදී වෙන්න පුළුවන් ඒ යන ආකාරයට උච්ඡේද දෘෂ්ටිය සත්පදෑරුම් වෙනවා හරිය එතකොට ඒ සාස්වත උච්ඡේද දෘෂ්ටි මුල් කරගත්ත වැරදි දෘෂ්ටීන්ට තමයි දිට්ඨි උපාදාන කියලා කියන්නේ ඊළඟට සීලබ්බතු උපාදාන සීලබ්බත උපාදාන කියලා කිව්වේ ආන්න හරි. ඔව් ඒ කියන්නේ මේ දුකින් මිදීම සඳහා මෝක්ෂයක් වෙනුවෙන් කෙනෙක් වැරදි සීල ව්‍රත ක්‍රම අනුගමනය කරනවා. ඒවට දැඩිව බැඳී සිටිනවා, දැඩිව අල්ලාගෙන සිටිනවා. ඒව ඔක්කොම සීලබ්බත උපාදානයි. හරිය ඊළඟට අත්වාදුපාදාන අත්වාදුපාදාන කියලා කිව්වේ මොකද්ද? අන්න හරියන්න හරි ඔව්ව. විෂයාකාර සක්කාය දිට්ඨියටම තමයි අත්වාදුපාදාන කියලා කියන්නේ. පාලියෙන් කියන්නේ රූපං අත්තතෝ සමනුපස්සති රූපවන්තං වාත්තානං අත්තනීවා රූපං රූපස්මින් වාත්තානං යනාදි වශයෙන් රූපය ආත්ම කොට ගන්නවා ආත්මේ රූපයෙන් යුක්තයි රූපය තුල ආත්මය තියෙනවා ආත්මය තුල රූපය තියෙනවා ඊළඟට වේදනා ආත්ම කොට ගන්නවා ආත්මේ වේදනාවලින් යුක්තයි වේදනා තුල ආත්මය තියෙනවා ආත්මය තුල වේදනා තියෙනවා සංඥා ආත්ම කොට ගන්නවා ආත්මය සංඥාවලින් යුක්තයි සංඥා තුල ආත්මය තියෙනවා ආත්මය තුල සංඥා තියෙනවා සංස්කාරාත්ම කොට ගන්නවා සංස්කාරාත්මයෙන් යුක්ත ආත්මේ සංස්කාර වලින් යුක්තයි ආත්මය තුල සංස්කාර තියෙනවා සංස්කාර තුල ආත්මය තියෙනවා ඊළඟට විඥානය ආත්මය වශයෙන් ගන්නවා ආත්මය විඥාණයෙන් යුක්තයි විඥානය තුල ආත්මය තියෙනවා ආත්මය තුල විඥානය තියෙනවා කියන ඔන්න ඔය 20 ආකාරයට තමයි අත්වාදුපාදාන කියලා කියන්නේ. හරිද? එතකොට ඔය අතරින් ditthි උපාදාන, සීලබ්බත උපාදාන, අත්වාදුපාදාන කියන තුනම කොයි අවස්ථාවේද ප්‍රහාණය වෙන්නේ? සෝවාන් මාර්ගඥාණයෙන් සමුච්ඡේද වශයෙන්ම ප්‍රහාණය වෙනවා. මතක තියාගන්න. ඉතින් අන්න ඒකෙන් තමයි දැන් අපි අර අත්වාද උපාදානය කිව්වහම මම මගේ කියන කතාව කිව්වත් හරියන්නේ අසම්පූර්ණයි. දැන් එතනින් ඉහත් තියෙනවානේ සිවුම් වශයෙන් මමත්වයේ සෝවාන් මාර්ගයෙන් ආත්ම දෘෂ්ටිය ප්‍රහීන වුණාට මමත්වයෙන් කරන මාඤ්ඤනා මමත්වයෙන් හංගින හැඟීම් තණ්හා මාන ආදී වශයෙන් හංගින හැඟීම් එතනින් එහාටත් තියෙනවා අරහත් මාර්ගය වෙනකම්. හරිය. එතකොට දිට්ඨි සීලබ්බත අත්වාද උපාදාන තුනම සෝවාන් මාර්ගයෙන් ප්‍රහීනයි. ඒ ප්‍රහීන වීම නිසා තමයි සෝවාන් ආර්යයන් වහන්සේට සතර අබ්බාය උපතක් නැත්තේ. ආන්න. දැන් උපාදානය අඩු වෙනකොට ඊට අනුව තමයි කර්ම භවය සකස් වෙන්නේ. ඊට අනුව තමයි උත්පත්ති භවය සිද්ධ වෙන්නේ. ආන්න. එතකොට ඉතිරි නැතුව ප්‍රහාණය වුණොත් උපාදානෙ. සියල්ලෙන් සියල් උපාදානයක් නැත්තම් භවගාමී කර්ම සියල්ලත් අභාවයට යනවා. භවගාමී කර්ම කිසිවක් නැත්තම් uppatti භවයක් නැහැ. දැන් පැහැදිලිනේ නේද? එතකොට දැන් ඔන්න උපාදානය කිව්වහම එහෙමනම් දැන් දෙකක් අහු වෙනවා. මොකද්ද? කම්ම භවයත් අහු වෙනවා, uppatti භවයත් අහු වෙනවා. හරිද? ආන දැන් මතක තියාගන්න උපාදාන පත්‍යා භවෝ කියලා විතරක් කිව්වත් අපිට භව යටතේ කම්ම භවයේ උප්පත්ති භවයේ දෙකම කියන්න වෙනවා. ඒක විතරක් වෙනම ගත්තොත්. හැබැයි භවපච්චා ජාති කියන තැන අනිවාර්යයෙන් මෙතන භව කියන්නේ කම්ම භවයමයි. තේරුණා? හරිද? දැන් පිළිවෙලට කියාගෙන එනකොට පටලව ගන්න එපා. දැන් උපාදානපච්චා භවෝ කිව්වොත් තමයි අර දෙකම ගන්න වෙන. උපාදානෙහිඳ කම්ම භවයත් සිද්ධ වෙනවා. කම්ම භවෙහිඳ උපපති භවයත් වෙනවා දෙකම ගන්න වෙනවා. හරිද? භවපච්චයා ජාති. භවයෙන් හින්දා උපත සිද්ධ වෙනවා කිව්වොත් අනිවාර්යෙන් ඒ කියන්නේ කම්ම භවයෙන් හින්දා උපපති භවයේ සිද්ධ වීම. ඔය ටික පැහැදිලි නේද? අවුලක් නැහැනේ. හරිද? ලියාගත්තද හරියට? දැන් ආයි ලියාගෙන ආයි අවුල් කරගන්න එපා. හරිද? දැන් ඔන්න එතෙක් පැහැදිලි. හරිද? හොඳයි අපි එතනින් පස්සේ ටික හවස් වරුවේ අහන්න අහන්න. ඔව්. නැහැ. විෂයාකාර සක්කාය දිට්ඨියමයි. මොකද ඉතින් සෝවාන් මාර්ගයෙන් ප්‍රහීනයිනේ. නමුත් ඒක අත්වාද උපාදානකම විෂයාකාර සක්කාය දිට්ඨියමයි කියන්නේ. ඒ අර්ග යන්නේ කාමච්ඡන්දයට තේ තමයි ඉතුරු ඒවා ඔක්කොම දැන් මොකද ලෝභ චෛතසිකයත් එක්ක බැඳිලා තියෙන ඒවා ගන්න වෙන්නේ ඒ විදිහට. හරිය. හොඳයි අපි දැනට මෙතනින් නවත්තමු. නවත්තලා ඊළඟට දහවල ඉතුරු කොටස ශ්‍රවණය කරමු. සාදුකාරයක් පවත්වන්න. දැන් අපි අවසානයේට විස්තර කළේ උපාදාන පත්‍ය භවෝ යන කාරණේ පිළිබඳවයි. උපාදානයේ නිසා කම්ම භාවය වගේම උප්පත්ති භාවයත් හට ගන්නවා. නමුත් භවපච්චය ජාති කියවහම කම්ම භාවය නිසා උප්පත්ති භාවය හට ගැනීමයි සඳහන් කරන්නේ. ඒකට උපාදානය නැති වෙච්චාම කම්ම භාවයත් ඒ වගේම උප්පත්ති භාවයත් දෙකම නැති වෙනවා කියලා සඳහන් කළා. ඊළඟට භාගතුන් වහන්සේ පැහැදිලි කරනවා එතනින් අතර වෙන්නේ නැතුව ශ්‍රාවකයා තවදුරටත් නුවණින් විමසන්නට ඕන මේ උපාදානයේ හටගන්න හේතුව මොකක්ද කියලා. කුමන හේතුවක් ඇති කලහිද උපාදානය හටගන්නේ කුමක් නැති කලහිද උපාදානය නැතිව යන්නේ කියලා මේ විදිහට තවදුරටත් විමසනවා. එතකොට මොකද්ද ලැබෙන පිළිතුර? උපාදානයට හේතුව මොකක්ද? ඔව් තණ්හා තණ්හා පච්චය උපාදානං තණ්හාව නැත්තම් උපාදානයක් නැහැ. මෙන්න මේ විදිහට තණ්හාව නිසා උපාදානය හට ගන්නා බව අවබෝධ කර ගන්නවා. එතකොට තණ්හාව කියලා කිව්වේ කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා වශයෙන් ත්‍රිවිධ වෙනවා. කාම තණ්හා කියලා කිව්වේ රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ කියන පංච කාම ගුණයන් මුල් කරගෙන ඇති වෙන තණ්හාවට කියනවා කාම තණ්හා. ඊළඟට භව තණ්හා කියලා කියන්නේ ඈ මොකද්ද භව තණ්හා? ඒතර නැවත උපදින්න කැමැත්තක් නැත්නම් භව තණ්හාව නැද්ද? <laughs> භව තණ්හා කියන එක විස්තර කරන්නේ සාස්වත දෘෂ්ටි සහගත තණ්හාව හැටියටයි. අන්න ඒක මතක තියාගන්න. හරිය භව තණ්හා කියලා කියන්නේ සාස්වත දෘෂ්ටි සහගත තණ්හාවටයි. ඒක ගැන විසුද්ධි මාර්ගයේ පඤ්ඤා භූමි නිर्देशයේත් සඳහන් කරනවා. තාසපන තණ්හාසු ඒකේකා තණ්හා පවත්‍ය ආකාරතෝ කාම තණ්හා භව තණ්හා විභව තණ්හාති එවං ත්‍රිවිධා මත. එතකොට මේ තෘෂ්ණාව ස්වභාව වශයෙන් අරමුණට ඇලුම් කිරීමේ ස්වභාව වශයෙන් එකක් වුණත් පවතින ආකාර වශයෙන් ත්‍රිවිධ වෙනවා කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා හැටියට. රූප තණ්හා යේවහි යදා චක්ඛුස ආපාතමාගතං රූපාරාමණං කාමස්සාදවසේන අස්සාදේ මානාපවත්තති තදා කාම තණ්හා නාම හෝති. හරි එතකොට ඒ කියන්නේ දැන් ඇහැට දකින්න ලැබෙන යම්කිසි ප්‍රියමනාප රූපයක් කියමු. එතකොට ඒ රූපය රූපාරම්මණය කාමාස්වාද වශයෙන් ආස්වාදනය කරමින් පවතින තණ්හාවට කියනවා කාම තණ්හා කියලා. යදා තදේවාරම්මන දුහං සස්සතාන්ති පවත්තා ඒ සස්සත දිට්ඨිය සද්දීන් පවත්තති තදා භව තණ්හා නාම හෝති අන්න මතක තියාගන්න. නැත්නම් භව තණ්හා කිව්වහම එක එක ඒවා කියන. ඉතින් මොනෝග තමයි මම කියන්නේ මේ අවුලට හේතු ඕක. තේරෙනවා. එතකොට මහා විහාර ථේරවාදය නෙමෙයි මේ කියන්නේ. මොනවද කියන්නේ? Taman ඔහෙන් කොහෙන් කොහෙන් හරි අහගුවා. එක්ක නැත්නම් හිතේ තියෙන දෙයක්. තේරෙනවා. ඉතින් විසුද්ධි මාර්ගයේ විසුද්ධි මාර්ගය කියලා කියන්නේ සමස්ත ත්‍රිපිටකයටම පොදු අට කතාවක් හැටියට කියන්න පුළුවන්. දේශුද්ධි මාර්ගයක සඳහන් කරන්නේ භව තණ්හා කිව්වොත් සස්සත දිට්ඨි හා සද්දින් පවත්තති. සාසත දෘෂ්ටිය සමග යෙදී පවතිනවාද අන්නේ තණ්හාවට කියනවා භව තණ්හා. සාසත දෘෂ්ටිය කියලා කිව්වෙ මොකද්ද? ඒකක් දැනගන්න එපා නේද? මොකද්ද සාසත දෘෂ්ටිය කියන්නේ? ඔව්. ඇතයි කියලා මොනව ඇතයි කියලාද? දිගට මොක ඈ මොකද්ද? ඉතින් බලමුකෝ. මොකද්ද සාස්වත කියන්නේ? යම්කිසි ආකාරයකින් සදාකාලික පැවැත්මක් තියෙනවා. ස්ථිර පැවැත්මක් තියෙනවා පරලෝ වශයෙන් හරි එක්ක නාම ධර්මයන් හරි එක්ක රූප ධර්මයන් හරි මොනවා හරි කොටසක් ස්ථිර පැවැත්මක් තියෙනවා කියන අදහසින් යුක්ත බවට කියනවා ශාස්වත කියලා. හරිද? ඒකයි ශාස්වත කියලා කියන්නේ. ස්ථිර පැවැත්මක්, සදාකාලික පැවැත්මක් ඇතැයි කියන අදහසට කියනවා සස්සත කියලා. එතන මේ ශාස්වත දෘෂ්ටියෙන් යුක්ත තණ්හාවට කියනවා මොකද්ද? ඔව්. භව තණ්හා. භව තණ්හා කියේ මොකද්ද? සාසත දෘෂ්ටියේ සහගත තණ්හාවට. ඒතර සාසත දෘෂ්ටි සහගත තණ්හාවට මොකද්ද කියන්නේ? භාව තණ්හාන්න මතක තියාගන්න හොඳට. හරිය. සාසත දිට්ඨි සහගතෝ හිරාගෝ භව තණ්හාති උච්චති කියලා පාලියෙන් කිව්වේ ඒකයි. යදාපන තදේවාරාමරං උච්චිජ්ජති විනාශති පවත්තාය උච්ඡේද දිට්ඨි ආසද්දින් පවත්තති තදා විභව තණ්හා නාම හෝති. උච්ඡේද දිට්ඨි සහගතෝ හිරාගෝ විභව තණ්හාදී උච්චති. ආ උච්ඡේද දෘෂ්ටියෙන් යුක්ත වෙන තෘෂ්ණාවට කියනවා විභව තණ්හා කියලා. හරිද? උච්ඡේද කියලා කියන්නේ මේ ජීවිතේ හෝ නැත්නම් ඊළඟ ජීවිතයෙන් පස්සේ හෝ යමක් කියන්නේ තියෙන දේ නැති වෙලා විනාශ වෙලා යනවාට කියනවා උච්ඡේද කියලා. නැත්නම් කෙනෙක් විශ්වාස කරනවා මේ ජීවිතේ මනුෂ්‍ය ලෝකේ විතරයි තියෙන්නේ. මෙතනින් මැරිලා ගියායින් පස්සේ මුකුත් නැහැ. ඉතින් මේ ජීවිතේ ඉන්නකම් කාලා බීලා සැපසී ඉන්න ඕන. අන්න ඒක උච්ඡේද දෘෂ්ටිය. සමහර කෙනෙක් හිතනවා නෑ මනුස්ස ලෝකෙන් නෙමෙයි මේක ඉවර වෙන්නේ. කාමාවචර දෙව්ලොවට ගියායින් පස්සේ. හරිද? ඉතින් එතකොට එයාගේ කැමැත්ත තියෙන්නේ උච්ඡේදේ කොහෙද ලබන්නද? දෙව්ලොවදී ලබන්න. එතකොට බලන්න එයාට උච්ඡේද දෘෂ්ටි නිසා දෙව්ලොව යන්නත් පුළුවන්. ඇයි එයා දෙව්ලොව යන්න කැමැත්තෙන් පින් දහම් කරනවා. ඇයි? දෙව්ලොවදී සම්පූර්ණ මේ පැවැත්ම නැති වෙනවා කියන දෘෂ්ටියෙන් යුක්ත. ඒකට කියනවා මොකක්ද? හරි හරි. ඒ දෘෂ්ටියෙන් යුක්ත තණ්හාවට කියනවා විභව තණ්හා. අන්න දැන් තේරුණා. කෙනෙක් කල්පනා කරනවා නෑ මේ සත්‍යයේ පැවැත්ම විනාශ වෙන්නේ සම්පූර්ණයෙන් නැති වෙලා යන්නේ බඹලෝවදී රූපාවචර බ්‍රහ්ම ලෝකවලදී. එතන යා හිතාගෙන රූපාවචර බ්‍රහ්ම ලෝකවල ගිහින් උපදින්න කැමැත්ත ඇති කරගන්න. ඒ සඳහා ඉතින් ධ්‍යාන වඩනවා, භාවනා කරනවා. හරිද? එතකොට එයාගේ ලබ්ධිය තියෙන්නේ සත්‍යයේ පැවැත්ම නැති වෙලා යන්නේ රූපාවචර බ්‍රහ්ම ලෝකවලදී කියලා. අන්න ඒකට කියනවා උච්චේද දෘෂ්ටිය. ඒ උච්චේද දෘෂ්ටියෙන් යුක්ත තණ්හාවට කියනවා විභව තණ්හ. එතකොට බලන්න දැන් මේ විභව තණ්හාව නිසා ධ්‍යාන උපදවන්නත් පුළුවන්. තේරෙනවද? කෙනෙක් හිතනවා නෑ එහෙමත් නෙමෙයි. ඊටත් වඩා තව එහා ගිහිල්ලා මේක ඉවර වෙන්නේ ආකාසානංචායතනෙන්. ඔය විදිහට අරූප සමාපatti හතරම ගැන හිතලා එයා හිතන එතනදී තමයි සත්‍ය නැති වෙන්නේ. නේව සංඥානා සංඥායතනෙදී. එතකොට එයාගේ කැමැත්ත තියෙන්නේ කොහෙට යන්නද? නේව සංඥානා සංඥායතනෙ ගිහින් උපත ලබන්න. උපත ලබල එහෙදි මේ පැවැත්ම නැති වෙනවා දකින්න. ඒකට කියනවා මොකද්ද? උච්ඡේද දෘෂ්ටි. ඒ දෘෂ්ටියෙන් යුක්ත තෘෂ්ණාවට කියනවා විභව තණ්හා කියලා. දැන් ඒක අනිත් පැත්තට වෙන්න පුළුවන්. කෙනෙක් හිතන්න පුළුවන් මේව සංඥාන ආසඤ්ඤා එතන ඉපදුවාම සදාතනික පැවැත්මක් තියෙනවා. ඒ දෘෂ්ටියට මොකද්ද කියන්නේ? ආ ශාස්වත දෘෂ්ටිය. එතකොට ඒ දෘෂ්ටියෙන් යුක්තව යා කැමති වෙනවා නේව සංඥානා සංඥායතනෙ ගිහින් උපත ලබන්න ඒ සඳහා ධ්‍යාන සමාපත්තිය ඇති කර ගන්නවා. ඒ තණ්හාවට මොකද කියන්නේ? ආ භව තණ්හා. අන්න සාසත දෘෂ්ටි සහගතව යෙදුනොත් භව තණ්හා උච්ඡේද දෘෂ්ටි සහගතව යෙදුනොත් විභව තණ්හා. හරි. ඒ මොක් ඒ දෙක නැතුව සාමාන්‍යයෙන් අරමුණ ආස්වාදනය කිරීම වශයෙන් පමණක් යෙදුනොත් කාම තණ්හා. එතකොට ඔන්න බලන්න සෝවාන් මාර්ගයෙන් ප්‍රථම මාර්ගඥානෙන් සාස්වත උච්ඡේද දෘෂ්ටි දෙක නැති වෙනවා. හරිද? එතකොට සෝවාන් ආර්යයන් වහන්සේ නමකට ඔය කියන විදිහෙන් කාමතා මේ භව තණ්හාව හෝ විභව තණ්හාව ඇති වෙන්නේ නැහැ. ඇයි? සාසත උච්ඡේද දෘෂ්ටි දෙක ප්‍රහීනයි. ඒතකොට සෝවාන් ආර්යයන් වහන්සේ නමකට ඇති විය හැක්කේ ඒ අරමුණෙහි ආස්වාදය අනුව ඇති වෙන කාම තණ්හාවයි. එතකොට ඒක කොතනදද නිර්වශේෂයෙන් නිරුද්ධ වෙන්නේ? අරහත් ඵලයටපත් වීම. අන්න හරි එතකොට අර කාම පංචකාම ගුණිකරාගේ අනාගාමි මාර්ගයෙන් සම්පූර්ණයෙන් ප්‍රහීන වුණාට රූප ලෝක බ්‍රහ්ම ලෝක ගැන තියෙනවනේ අනාගාමී ආර්යයන් වහන්සේටත් සිවුම් වශයෙන් චන්දරාගේ. ඒක ඉතිරි නැතුව යන්නේ අරහත් ඵලයේ. අරහත් මාර්ගයටපත් වීම. අරහත් ඵලෙදි කොහොමදත් නැහැ. හරිද? එතකොට දැන් මේ කාම තණ්හාව කියවහම බොහොම සියුම්. පංචකාම ගුණික රාගය ඉක්මවා යන එකක්. ඉතින් ඒක විසුද්ධි මග්ගාදී දක්වනවා. දැන් බ්‍රහ්ම ලෝකයේ සැපතට කැමැත්තෙන් කෙනෙක් බ්‍රහ්ම ලෝකයට ගියොත් හොඳයි බ්‍රහ්ම ලෝකයේ සැපවත් කියන අදහසින් ධ්‍යාන භාවනාදිය කළත් කාම තණ්හා මුල් කරගෙනයි වෙන්නේ. එතන කාම කියලා කියන්නේ රූප කාම, ශබ්ද කාම ආදී නෙමෙයි. බ්‍රහ්ම ලෝකේ සැපතට. ආ මේකයි. මේ තියෙන්නේ. අපරෝපණ බ්‍රහ්මලෝක සම්පත්තෙන් අනුභවිස්සාමීතේ කාමුපාදාන පච්චා එවං ඒව මෙත්තම් භාවේති කරුණම් මුදිතං උපේක්ඛම් භාවේති භාවනා පරිපූර්ණිය බ්‍රහ්මලෝකේ නිබ්බත ධානය බලන්න. එතකොට කෙනෙක් හිතනවා මම මෙත්තා කරුණා මුදිතා උපේක්ඛා ආදී ඇති කරගෙන මරණින් මත් එක බඹලෝ සැප විඳිනවා. අන්න ඒක ඇති වෙන්නේ ඒ බ්‍රහ්මලෝක සැපතට තියෙන ආශාව නිසා. ඒකට ඒකත් කාම තණ්හා වශයෙන් ගන්න වෙනවා. අර සාස්වත දෘෂ්ටි උච්ඡේද දෘෂ්ටි සහගතව නෙවෙයි නම් ඇති වෙන්නේ. හරිද? ඊළඟට දැන් ඔන්න ඔය විදිහට වටහා ගන්න පුළුවන්. එහෙමනම් මේ කියන කාම තණ්හාව හෝ භව තණ්හාව, විභව තණ්හාව ඉතිරි නැතුව නැති වුණොත් උපාදානේ නැතුව යනවා නිර්වශේෂේ. උපාදානේ නැති වුණොත් භාවයත්, භාවය නැති වුණොත් උපතත් උපත නැති වුණොත් ජරා මරණත් නැතුව යනවා. ඉතින් දැන් මේ කාම තණ්හා භව තණ්හා විභව තණ්හාම තමයි තව විදිහකින් කියන්නේ රූප තණ්හා, සද්ද තණ්හා, ගන්ධ තණ්හා, රස තණ්හා, පොට්ටබ්බ තණ්හා, ධම්ම තණ්හා වශයෙන් ආරම්මණය අනුවත් මේක බෙදා දක්වන්න පුළුවන්. ඉතින් තව දුරටත් දැන් දැන් රූප තණ්හා, ශබ්ද තණ්හා, ගන්ධ තණ්හා, රස තණ්හා, පොට්ටබ්බ තණ්හා, ධම්ම තණ්හා තුන කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා දෙකෙන් වැඩි වෙච්චහම 6 රත් තුන 18ක් වෙනවා. ඒ 18 ආධ්‍යාත්මික බාහිර වශයෙන් වැඩි වෙච්චහම 36යි. 36 අතීත අනාගත වර්තමාන කියන කාල තුනෙන් වැඩි වෙච්චහම 108ක්. 108 ආකාරයකින් තෘෂ්ණාව ලතාවක් ජාලයක් හැටියට විස්තර කරන්න පුළුවන්. හරි. එතකොට මේකම අරමුණෙහි ඇලෙන ස්වභාවීය වූ තෘෂ්ණාව අරමුණු අනුව පවතින ආකාර අනුව විදිහට බෙද බෙදා විස්තර කරන්න පුළුවන්. ඊළඟට ඒ ශ්‍රාවකයා බලන්න ඕනේ හොඳයි එහෙමනම් මේ තණ්හාව කවර හේතුවක් නිසාද ඇති වෙන්නේ? මොන හේතුවක් ඇති කලෙහිද තණ්හාව පවතින්නේ? කුමක් නැති වෙච්චාමද තණ්හාව නැති වෙන්නේ කියලා. හරිද? දැන් අන්න ඒකට උත්තරය ලැබෙනවා කොහොමද? හ්ම් වේදනාපච්චය තණ්හා විඳීම නිසා තමයි තණ්හාව ඇති වෙන්නේ විඳීම ඇති කාලේ තණ්හාව පවතිනවා විඳීම නැත්තම් තණ්හාව නැහැ කියලා හරිද එතකොට දැන් විඳීම කියලා කිව්වහම කොහොමද අපි තේරුම් ගන්නේ? ඔව් සැප දුක් උපේක්ෂා වශයෙන් ආරම්මන රසය අනුව ආරම්මන රසයත් නිදීම අනුව ත්‍රිවිධ වෙනවා නැත්තම් ස්පර්ශ ආයතන වශයෙන් හටගත්තාම ඇහි ස්පර්ශය නිසා හට ගන්නා විඳීම් චක්කු සංපාසජා වේදනා කනේ ස්පර්ශය නිසා හට ගන්නා විඳීම් සෝත සංපාසජා වේදනා නාසයේ ස්පර්ශය නිසා හට ගන්නා විඳීම් ගාහන සංපාසජා වේදනා දිවේ ස්පර්ශය නිසා හට ගන්නා විදිහ, දිවහා සංපස්සජා වේදනා, කාය ස්පර්ශය නිසා හට ගන්නා විදිහ, කාය සංපස්සජා වේදනා, ඊළඟට මනසේ ස්පර්ශය නිසා හට ගන්නා විදිහ, මනෝ සංපස්සජා වේදනා වශයෙන් සයවදෑරුම් වෙනවා. එතකොට මෙතන විඳීම් නිසා තණ්හාව ඇති වෙනවා කිව්වහම කවර විඳීම් නිසාද තණ්හාව සැප විඳීම නිසා විතරද? ආ ඔපේ ඔව්. ඔව්. මම අහුව ප්‍රශ්නේ වෙන මේ විදිහටයි. දැන් සිත් බෙදීම අනුව ඔක්කොම සිත් තියෙනවා මේ 89ක්. හරි. ඔය සිත් 89න් සිත් 8ක් ලෝකෝත්තර සිත්. සිත් 81ක් ලෞකික සිත්. එතකොට ওই හැම සිතකම විඳීම වේදනා චෛතසිකයේ යෙදෙනවා අනිවාර්යයෙන්ම. සර්ව චිත්ත සාධාරණ චෛතසිකයක්නේ හැම සිතකම යෙදෙන චිත්තාංගයක් තමයි විඳීම කියලා කියන්නේ. ලෝකෝත්තර සිත්වලත් යෙදෙනවා. ලෞකික සිත්වලත් යෙදෙනවා. මේ හැම සිතකම විඳීම යෙදෙනවා. හරි. ඉතින් එතකොට දැන් මේ හැම විඳීමක් අනුවම තණ්හාව යෙදෙනවද මොකද? අවුව මොකද්ද? ඈ හරියටම හරි. ලෝකෝත්තර සිත්වලක සිත් සමග තණ්හාව යෙදීමක් නැහැ. එතකොට ලෝකෝත්තර සිත්වල හටගන්න වේදනාව නිසා කවදාවත් තණ්හාවක් ඇති වෙන්නේ නැහැ. අන්න ඒක මතක තියාගන්න. එතකොට ලෝකෝත්තර සිත් අතහැර ඊතුරු ලෞකික සිත් සමග යෙදෙන විදීම නිසා කෙනෙකුට තෘෂ්ණාව ඇති වෙන්න පුළුවන් ආධ්‍යාත්මික බාහිර වශයෙන්. දැන් මෙතන ලෞකික සිත් කියුවාම ක්‍රියාසිතුත් ඇතුළත්. හරිද? එතකොට දැන් ක්‍රියාසිත ඇති වෙන්නේ රහතන් වහන්සේලාට මේ. ඒ කියන්නේ දැන් සහේතුක ක්‍රියාසිත ඇති වෙන්නේ රහතන් වහන්සේලාට. අහේතුක ක්‍රියාසිත තියෙනවානේ. ඒකෙන් හසිතුප්පාද සෝමනස සහගත හසිතුප්පාදය හැර මනෝද්වාරා වර්ජන පංචද්වාරා වර්ජන ආදී ක්‍රියාසිත සාමාන්‍ය පු탁ජන කෙනෙකුටත් ඇති වෙනවා. එයින් හසිතුප්පාද සිතත් රහතන් වහන්සේලාට ඇති වෙනවා. ඊළඟට අවශේෂ සහේතුක ක්‍රියාසිට තියෙනවානේ ඒවත් රහතන් වහන්සේලාට ඇති වෙන්නේ. එතකොට ගැටලුවක් වෙනවා. එහෙමනම් මේ රහතන් වහන්සේලාගේ ක්‍රියාසිට වල ඉඳෙන විඳීමට තෘෂ්ණාව ඇති වෙනවද කියලා. ඇති වෙනවද? රහතන් වහන්සේට ඇති වෙන්නේ නැහැ. අනිත් අයට ඇති වෙන්න පුළුවන්. ආ. රහතන් වහන්සේ තුල පහළ වෙන විඳීම නිසා අනික් කෙනෙකුට ඇති වෙන්න පුළුවන්. ඒක නිසා ඒවා බාහිර කෙනෙකුට ප්‍රත්‍ය අන්න ඒකයි ගත යුත්තේ. දැන් උදාහරණයක් හැටියට කිව්වොත් මේ අයට මතක ඇති අර සෝරෙය්‍ය සිටුතුමා පිළිබඳ කතාවනේ. අහලා තියෙනවා. සෝරෙය්‍ය සිටු පුත්‍රයා කච්චාන මහරහතන් වහන්සේ සිවුරු පොරවනවා බලාගෙන ඉන්නකොට කච්චාන මහරහතන් වහන්සේගේ රන්වන් ශරීරය දැකලා ඕ ආසාවක් ඇති වුණා. කැත විදිහේ ආසාවක් ඇති වුණා නේ. දැන් බලන්න එතකොට කච්චාන මහ රහතන් වහන්සේ සිවුරු පොරවනකොට පහළ වෙන්නේ ක්‍රියාසිත රහතන් වහන්සේට. දැන් මේ තමන් වහන්සේට පින්ඩ පාතේ වලින් සිවුරු පොරවන්න ඕන කියන ක්‍රියාසිතානුවනේ උන්වහන්සේ සිවුරු පෙරවීම කෙරෙන්නේ. එතකොට ඒ ක්‍රියාසිතට සම්ප්‍රයුක්ත විඳීම රහතන් වහන්සේ තුල පහළ වෙනවා. එතකොට ඒ ක්‍රියාව පාදක කරගෙන සෝරෙහි සිටු පුත්‍රයාට තමයි තණ්හාව ඇති ඥාන බලන්න. බාහිර වාසියෙන් අනිත් පැත්තට. ඒකයි එතන තණ්හාවට ප්‍රත්‍ය වෙනවා කියන්නේ. හරියට අතකොට ඒක නිසා මොකද වුනේ සෝතේ සිට පුත්‍රයාට ඒකේ විපාකේ ඒ ජීවිතේම ලැබුණානේ ආන්න බලන්න හරිද ditta ධම් වාසයේ මේක විපාක වාරේ පැමිණියා අනේකයි කිව්වේ හරි එතකොට දැන් මෙතන වේදනා පච්චය තණ්හා කිව්වහම ගන්නෙ ලෞකික සිත්වල යෙදෙන විඳීම නිසා තණ්හාව හට ගන්නවා කියන එක. ඒකට බලන්න දැන් මේවා අපි දල වශයෙන් මේ සූත්‍රාන්තික ක්‍රමයෙන් පටිච්ච සමුප්පාදේ කිව්වට මේ පරමාර්ථ ධර්ම වශයෙන් ගන්නකොට බෙදලා බෙදලා ගන්න ඕනේ. තේරෙනවද? අර දල වශයෙන් කියාපු අදහසම ගත්තොත් මේ වරදිනවා සමහර තැන්වල. අර භාග්‍යතුන් වහන්සේ මේකේ මූලික න්‍යාය කාටත් මතක තියාගන්න පුළුවන් දල අදහසකින් තමයි අවිජ්ජාපච්චය සංඛාරා සංඛාරපච්චය විඥානං විඥානපච්චය නාම රූපං නාම රූප පත්‍ය සලායතන සලායතන පත්‍ය භාසෝ භාස පත්‍ය වේදනා වේදනා පත්‍ය තණ්හා තණ්හා පත්‍ය උපාදාන උපාදාන පත්‍ය භව භව පත්‍ය ජාති ජාති පත්‍ය ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමන සුපායස සම්භවಂತಿ කියලා බොහොම අපිට පේන මේක ඉතින් මහ දෙයක් නෑ නෙමේ කියලා තේරෙනවා නමුත් මේකේ අර්ථ මේ කියන්නේ විශ්ලේෂණය කර කර බලනකොට තමයි මේක ගැඹුරු බව තේරෙන. මොකද දැන් මෙහෙම දල වශයෙන් කිව්වට එහෙමම ගත්තොත් මේක හරියන්නේ නැහැ. තේරෙනවද? එතකොට ඒක අභිධර්මානුකූලවත් විශ්ලේෂණය කර කර ගන්න මේ කියන හේතුඵල සම්බන්ධය. හරිද? ඒතර වේදනා පත්‍ය තණ්හා කියවම එතන ගන්නෙ ලෞකික සිත් 81 යෙදෙන වේදනාව නිසා හට ගන්නා තණ්හාවයි. හරිද? එතකොට දැන් මෙතනදී තවත් කාරණාවක් යෙදෙනවා දැන් මෙතන වේදනාපච්චය තණ්හා කියලා කිව්වට දැන් වේදනාව නැත්තම් තණ්හා නැහැ කියන්නේ වෙනවා. වේදනා නිරෝධා තණ්හා නිරෝධෝ. හරිද? එතකොට මෙන්න මේක නිසා කෙනෙක් වරදවා ගන්න පුළුවන්. දැන් රහතන් වහන්සේට තණ්හාව නැහැනේ. රහතන් වහන්සේට තණ්හාව නැති නිසා වේදනා නැහැ කියලා ගන්න පුළුවන්. එහෙම ගත්තොත් වැරදි. හරිද? මොකද මෙතන තණ්හාව හටගන්නේ භාගතුන් වහන්සේ පෙන්නනවා පාරිලීයකාදී සූත්‍රවල අවිජ්ජා සම්පස්සජේන භික්කවේ වේදිතේන කුට්ඨාස උපජ්ජති තණ්හා තතෝ ජෝසෝ සංඛාරවං අවිද්‍යා අවිද්‍යා සහගත ස්පර්ශයෙන් විඳින්න හොට තමයි තණ්හාව හටගන්නේ අවිද්‍යා සහගත ස්පර්ශයක් කියදෙන්න ඕන තේරෙනවද ඔව් මෝහ අවිද්‍යාවගේ මෝහනේ තේනත් මෝහ සම්ප්‍රයුක්ත සිතකින් යෙදෙන්න ඕන මේ තණ්හාව තේනත් ඉතින් අන්න ඒකෙන්ද තමයි අභිධර්මයේ හිපෙන්න දැන් කුසල් සිතක මෝහය යෙදෙන්නේ නැහැ තේනත් දැන් මේ අත්තන්ට මේ බණහන වෙලාවේ දැන් මේ ධර්ම මානසිකාරය යෙදෙන වෙලාවේ ඒ කුසල් සිතේ මෝහය යෙදෙන්නේ නැහැ තේනත් එතකොට කොහොමද දැන් මේ අත්තන්ට මෝහය යෙදෙන්නේ කොයි වෙලාවෙ ඔව් හරි හරි අකුසල් සිතක් එදිච්චාම දැන් කොයි කොහමද තින් දැන් මේ බනහා ඉන්න ආසේ අකුසල් සිතෙද ඔව් කියන්නේ බන ඉවර කරන්නේ නැහැ කියලා නේද ඈ මොකද්ද ඔව් දැන් මේ අය හිතා හිතාගත්තොත් එහෙම හොඳයි ඉතින් මම බන ඇහුවා මට අද හොඳට කුසල් සිද්ධ කරගන්න ලැබුණා අනේ හොඳයි මට මේ කුසලයේ නිවන් පිණසම හේතු වේවා කියලා හිතා ගන්න. හරි. ප්‍රාර්ථනාව හොඳයි. හොඳයි දැන් එතන නැද්ද මම කියන අදහස? ආ, එතන මොහේට හම් වෙනවා. තේරෙනවා. ඒකට නොයේ ඔය විදිහට දැන් කුසලයක් කරලා ඊට පස්සේ කුසලයට පෙරහා පසුව එක්ක මමත්වයෙන් හරි ලෝභ සංප්‍රයුක්තව ඇති කරගන්නා සිත් නිසා අර කුසලය ආන භවගාමී කර්මයක් බවට පත් තේරෙනවද? මේ මුලින් අගින් පහළ වෙන ලෝභ සිත් නිසා, මෝහ සිත් නිසා තමයි ඒක වෙන්නේ. මෝහ සංප්‍රයුක්ත සිත් නිසා. අර බොහෝලාට ඒක ලෝභ සිත් හින්දා තමයි වෙන්නේ. ලෝභ සිත අනිවාර්යෙන් මෝහය යෙදෙනවා. ආ මේකයි මොකද අපි මමත්වයේ මුල් කරගෙන යම්කිසි ප්‍රාර්ථනාවක් ඇති කරගන්න. ඉතින් මමත්වය ප්‍රහාණ කරනකම් ඒක ඒක වෙනවා. තේරෙනවා. නමුත් ඒක අපි නුවණින් හැම වෙලේම සලකන්න ඕන මම මේ කියලා ගන්න දෙයක් නැහැ. මෙතන ඉතින් ස්කන්ධ ධාතු ආයතන තමයි තියෙන්නේ. බණ ඇසීම කරන්නේත් අපිට මේ තියෙන මෝහය දුරු කරගන්නයි. එහෙම නැතු ඉතින් මෙතන මේ බණ ඇසීම කියලා වෙන්නේ මේ ස්කන්ධයන්ගේ ක්‍රියාකාරීත්වයක් විතර අනිත්‍යෝ හේතුඵල ක්‍රියාකාරීත්වයක් විතරයි. ආන්නේ. එතකොට අන්න එහෙම බලන්න බලන්න මොකද වෙන්නේ අර මොහ සම්ප්‍රයුක්ත ලෝභසිත යෙදෙන්න ක්‍රමය නැතුව යනවා. ආන්නේ ඒකයි. එතකොට දැන් රහතන් වහන්සේට වෙන්නේ ඒ අවිජ්ජා සම්ප්‍රයුක්ත සිත් නැත්නම් අවිජ්ජා සහගත සිත් පහළ වීමක් නැහැ. අවිජ්ජා සංප්‍රයුක්ත විඳීම් හටගන්නේ නැහැ. අන්නේ හින්දා තණ්හාව නැත්තේ. එහෙම නැතුව වේදනාවක් නැතිකම හින්දා තණ්හාව නැතුව යනවා කියන එක නොවේ. ආන්න ඒකට ඒකයි කිව්වේ දැන් භාගතුන් වහන්සේ මේ සෞත්‍රාන්තික ක්‍රමේ දල අදහසක් මේ පටිච්චසමුපාදය පිළිබඳව දක්වන්නේ ඒක මේ මහා විහාරීය අටකතා අනුව අභිධර්මය අනුව මේක විශ්ලේෂණය කරලා නිවැරදි අර්ථය දැනගත්තේ නැත්නම් මේක පටලැවිල්ලක් අවුලක් කරගන්න පුළුවන් කෙනෙක්. හරිය. ඊළඟට බලන්න ඕන හොඳයි දැන් විඳීම් නිසායි තණ්හාව හටගන්නේ කියලා කිව්වා. විඳීම් නැත්තම් අවිද්‍යාව සහගත ස්පර්ශයෙන් හටගන්නා විඳීම් නැත්තම් තණ්හාව නෑ කියන කතාවත් වටහා ගත්තා. හොඳයි එහෙමනම් මේ විඳීම් හටගන්නත් හේතුවක් තියෙන්න ඕන මොන හේතුවක් නිසාද විඳීම් හටගන්නේ කියලා විමසා බලනවා. එතකොට මොන හේතුවක් නිසාද විඳීම් හටගන්නේ? ස්පර්ශය නිසා. ස්පර්ශයෙන් තමයි විඳීම් හටගන්නේ. හරියට කොහොමද ස්පර්ශය ගැන අපි දැනගන්නේ? චක්කු සංපාස, ඇහි ස්පර්ශය, සෝත සංපාස, කනේ ස්පර්ශය නේද? ඝාන සංපාස, නාසයේ ස්පර්ශය, දිවේ ස්පර්ශය, જીවහා සංපාස, කාය ස්පර්ශය, කාය සංපාස, මනෝදාරික සිත්වල ස්පර්ශය, මනෝ සංපාස මේ ස්පර්ශය නිසා තමයි විඳීම් හටගන්නේ. ඊළඟට දැන් හැම සිතකමත් ස්පර්ශයේ යෙදෙනවා. සිත් තියනවානේ 89ක්. ඒ සිත් 89මත් ස්පර්ශයේ යෙදෙනවා චිත්තාංගයක් නැත්නම් චෛතසිකයක් හැටියට. එතකොට දැන් මෙතනදී හැම සිතකම යෙදෙන ස්පර්ශයෙන් දහට ගන්න විඳීම් ගැනද මේ කතා කරන්නේ. එතනදී කොහොමද අපි ඒක බෙදාගන්නේ? ඔව් කොහොමද මේ අය අහලා තියෙන්නේ ඔව් අහලා නැද්ද මෙතනදී මතක තියාගන්න ගන්නේ ලෞකික විපාක සිත් 32 යෙදෙන ස්පර්ශයෙන් හින්දා හටගන්න විඳීමයි. විපාක වේදනා 32 තමයි ගන්න. හරිද? අර විපාක ලෞකික විපාක සිත් 32 කියලා කිව්වහම අ හේතුක විපාක 15ක් තියෙනවා සහේතුක විපාක තියෙනවානේ. කාමාවචර රූපාවචර අරූපාවචර වශයෙන් 17ක් අර 15යි 17යි තමයි 32 කියලා කියන්නේ. තේරෙනවද? එතකොට විපාක සිත් 32 යෙදෙන ස්පර්ශයේ හින්දා හට ගන්න විඳීම තමයි වේදනාපච්චය තණ්හා කියන මේ පස්සපච්චය වේදනා කියන තැන යෙදෙන්නේ. වේදනාපච්චය තණ්හා කියනකොට ලෞකික සිත් 81 යෙදෙන විඳීම හින්දා හට ගන්න තණ්හා. එතකොට දෙවිධයක් එතන කියන්නේ. පස්සපච්චය වේදනා කිව්වහම විපාක සිත් 32 ස්පර්ශයෙන් දහට ගන්න වේදනා. හැබැයි වේදනාපච්චා තණ්හා කිව්වහම ලෞකික සිත් 81 කියන වේදනාවින්ද යෙදෙන තණ්හාවයි. හරිය. එතකොට ඔන්න දැන් ස්පර්ශය නිසා විඳීම හට ගන්නවා. ස්පර්ශය නැත්තම් විඳීම් නැහැ කියන එකත් අපිට පැහැදිලි වෙනවා. මොකද අර විපාක සිත් 32 යෙදෙන්නේ නැත්තම් ඒ හින්දා හට ගන්නා ස්පර්ශයක් ගැන අපිට කතා කරන්න පුළුවන් කමක් නැහැ. ඒ ස්පර්ශයෙන් හට ගන්නා විඳීම් ගැන කතා කරන්න පුළුවන් කමකුත් නැහැ. ඊළඟට දැන් මේ ස්පර්ශය හට ගන්න හේතුවක් තියනවාද කියලා බලාපුවාම මොකක්ද අපට ලැබෙන උත්තරේ? ආයතන හයින්ද තමයි ස්පර්ශය හටගන්නේ. සලායතන පච්චා පස්සෝ සලායතන තියනවා නම් තමයි ස්පර්ශය හටගන්නේ. ආයතන හය නැත්තම් ස්පර්ශයක් නැහැ. මොනවද ආයතන? ඔව් චක්ඛායතන, ඇහැ, සෝතායතන, කන, ඝානායතන නාසය, જીවහායතන දිව, කායායතන කය, පොට්ටබ්බාය කායායතන කය ඊළඟට මන ආයතනේ මනෝද්වාරම කියන්නේ සිත් සියල්ල. හරියද? ඉතින් දැන් මෙතනත් චක්ඛායතන කියලා කිව්වම ඇහි සිත් පහළ වෙන්න උපකාරී වෙන ප්‍රසාද ඉන්ද්‍රිය තමයි ගන්න. චක්ඛු ඉන්ද්‍රිය ප්‍රසාද කොටස. ඊළඟට සෝතායතනය කිව්වහමත් සෝත ප්‍රසාදේ කනේ සිත් පහළ වෙන්න උපකාරී වෙන ප්‍රසාද රූප කොටස. ගාහනායතනය කිව්වහමත් එහෙමයි. නාසය මුල් කරගෙන සිත් පහළ වෙන්න උපකාරී වෙන ප්‍රසාද රූප කොටස. જીවහා જીවහායතනය කිව්වහම දිව මුල්ව සිත් පහළ වෙන්න උපකාරී වෙන දිවේ ප්‍රසාද රූප කොටස. කාය ආයතනය කිව්වහමත් කාය මුල්ව සිත් පහළ වෙන්න උපකාරී වෙන කාය ප්‍රසාදේ. මන ආයතනය කිව්වහම සිත් 89 මෙතනට ගන්නවා. හරි දන්නේ විදිහට තමයි ආයතන 6 දත යුතු වෙන්නේ ආයතන 6 හින්දා හට ගන්න විපාක සිත් 32 තමයි සලායතන විපාක සිත් 32 ඉඳලා ස්පර්ශය තමයි සලායතන පත්‍ය හස්සෝ කියලා කියන්නේ ස්පර්ශ ආයතන 6 නිසා ස්පහට ගන්න ස්පර්ශය ඒකත් දැන් මේ ආයතන එක් එක් ආත්ම භාවානුව වෙනස් වෙනවා දැන් නිරේහිතං පරිනිම්මිත වසවර්තිය දක්වා කාම ධාතුවේ සත්වයන්ට ආයතන 6ම ලැබිය හැකි. ඇහැ කන නාසය දිව ශරීරය මනස කියන ආයතන 6ම ලැබිය හැකි. ඊළඟට බ්‍රහ්ම පාරිසජ්ජාදී රූපී බ්‍රහ්ම ලෝකවල අසඤ්ඤතලය හැර සසු රූපී බ්‍රහ්ම ලෝකවල බ්‍රහ්මයන්ට චක්ඛායතන, සෝතායතන, මනායතන කියන ආයතන තුනයි ඇති වෙන්නේ. අසඤ්ඤතලයේ කිසිම ආයතනයක් නැහැ. මොකද සිත් පහළ වීමක් නැති නිසා. ඊළඟට අරූප තලයේ එකම ආයතනයයි තියෙන්නේ. මොකද්ද? මන ආයතනය පමණයි. අන්න ඒ විදිහට තේරුම් ගන්න ඕන ඒ ඒ ආස්වභාවයන්ට අනුව ලැබෙන ආයතන සංඛ්‍යාව. ඒතකොට ඒ ආයතන සංඛ්‍යාව අනුව තමයි ස්පර්ශය හා ඒ විපාක මෙදී ඇතිවීම සිද්ධ වෙන්නේ. ඊළඟට බලන්න ඕන මේ ආයතන හය හට ගන්නත් හේතුවක් තියනවාද කියලා බලනකොට මොකද්ද හේතුව හැටියට අපිට දකින්න ලැබෙන්නේ? නාම රූප පත්‍ය සලායතන. නාම රූප දෙක නිසා තමයි ආයතන 6 හටගන්නේ. නාම රූප දෙක නැත්තම් ආයතන නැහැ. එතකොට දැන් මෙතන ආයතන 6ට ප්‍රත්‍ය වෙන හේතු වෙන නාම හා රූප කියන්නේ මොනවද? අන්න ඒකත් අපි දැනගන්න ඕන. වේදනා සංඥා සංස්කාර කියන ඔව් නාමස්කන්ධ තුන තමයි මෙතන නාමයට ගැලෙන්නේ. එතකොට චෛතසික 52 චෛතසික 250 තමයි වේදනා සංඥා සංස්කාර කියන ස්කන්ධ තුනට සංග්‍රහ වෙලා තියෙන්නේ. <clears throat> ඊළඟට මෙතන රූප සඳහා ගැනෙන්නේ සතර මහා ධාතුනොත් වස්තු රූප හයත් ජීවිතේන්ද්‍රිය රූපයක් කියන මේ 11. හරිද? පඨවි ආපෝ තේජෝ වායෝ කියන මහා භූත හතරයි වස්තු රූප හය කියලා කිව්වේ චක්කුප්පසාද සෝතාප්පසාද ගාහනප්පසාද ජීවහප්පසාද කායප්පසාදේ හා හදේවත් රූපය කියන ඒ හයයි ජීවිතීන්ද්‍රිය රූපයයි කියන මෙන්න මේ 11ක් තමයි මෙතන රූපය කියලා කියන්නේ. මෙන්න මේ නාම රූප දෙක නිසා තමයි ආයතන 6 හටගන්නේ. ඔන්න ඔහොම බෙද බෙදා ගන්න ඕන එකින් එකට එකින් එකට. හරිය. එතකොට නාම රූප දෙක හට ගන්නත් හේතුවක් තියෙනවා. නාම රූප දෙක හටගන්නේ මොන හේතුවක් නිසාද කියලා බලනකොට අන්න ඒකට අපට උත්තරේ ලැබෙනවා මොකද්ද? ආ විඥානයේ නිසා තමයි නාම රූප දෙක හටගන්නේ. විඥානය නැත්තම් නාම රූප දෙක නැහැ. එතනදී බලන්න ඕන මොකද්ද? නාම රූප දෙක හට ගන්න හේතු වෙන විඥානය කියලා කියන්නේ. ඔව්. මෙතනදී කතා කරන්නේ සියලුම සිත්හින් දහට ගන්නා නාම රූප. එතකොට විපාක විපාක සියලුම සිත් මෙතනදී ගන්න ඕන. හරිද? සිත් 89 ම හින්දා හට ගන්නා නාම ධර්ම රූප ධර්ම තියෙනවා. අන්න මෙතනදී එතකොට විඥානපච්චයා නාම රූපං කිව්වහම සියලුම සිත් හිතින් දහට ගන්නා නාම ධර්ම. එතනදී ගන්නෙ චෛතසික 52. ඊළඟට කර්මාධිපත්‍යයෙන් හට ගන්නා රූප ධර්ම කියන මෙන්න මේ නාම රූප ධර්ම තමයි විඥානය නිසා හට ගන්නා නාම රූපී කියලා කියන්නේ. ඒතර විඥානය නැත්තම් නාම රූප හට ගැනීමකුත් නැහැ. ඊළඟට විඥානය හට ගන්නත් හේතුවක් තියනවද කියලා විමසා බලනකොට ඔව් පිළිතුරක් ලැබෙනවා. මොකද්ද විඥානය හටගන්න හේතුව? ඔව් සංඛාරපච්චය විඥාන සංස්කාර නිසා තමයි විඥානය හටගන්නේ. දැන් මෙතන සංස්කාර කියන්නේ මොනවද? විඥාන සංස්කාර ප්‍රත්‍යයෙන් හටගන්නා විඥානය කියන්නේ මොකක්ද කියලත් වෙන වෙනම දැනගන්න ඕනේ. හරිය. එතකොට සංස්කාර කියන්නේ මොනවද මෙතන? තව මොනවද? පටිච්ච සමුපාද විභංගෙහි පැහැදිලි කරනවා තත්ත කතමේ අවිජ්ජාපච්චය සංඛාර අවිද්‍යාව නිසා හට ගන්නා සංස්කාර මොනවාද ඉතින් ඊට පස්සේ ඒ සංස්කාරණ විඥාණයට ප්‍රත්‍ය වෙන්නේ පුඤ්ඤා විසංඛාරෝ අපිඤ්ඤා විසංඛාරෝ ආනිඤ්ඤා විසංඛාරෝ කාය සංඛාරෝ වචී සංඛාරෝ චිත්ත සංඛාරෝ ආන හයක් ගැන සඳහන් වෙනවා මොනවාද පුඤ්ඤා විසංඛාර අපුඤ්ඤා විසංඛාර ආනෙන්ජාවි සංඛාර ඊළඟට කාය සංඛාර වචී සංඛාර චිත්ත සංඛාර ඊළඟට එක එකක් විස්තර කරනවා තත්ථ කතම පුඤ්ඤාභි සංඛාරෝ එහිලා පුඤ්ඤාභි සංඛාර කියේ මොනවද කුසල චේතනා කාමාවචර රූපාවචර දානමය සීලමය භාවනාමය අයං උච්චති පුඤ්ඤාභි සංඛාරෝ මතක තියාගන්න පුඤ්ඤාභි සංඛාරය කියලා කිව්වේ කාමාවචර වූත් රූපාවචර වූ කුසල චේතනාවලට දානමය වශයෙන් සීලමය වශයෙන් ඇති වෙන නැත්නම් භාවනාමය වශයෙන් ඇති වෙන කාමාවචර කුසල් සිත්වල කුසල චේතනාවටත් ඒ වගේම භාවනාමය වශයෙන් ඇති වෙන රූපාවචර ධ්‍යාන කුසල සිත්වල කුසල චේතනාවක් කියන මෙන්න මේ ටිකට තමයි පුඤ්ඤාවි සංඛාරය කියලා කිවි පැහැදිලිද මතකද පුඤ්ඤාවි සංඛාර කියන්නේ මොනවද මොසාන් සිතුවිලි කිව්වට හරියන්නේ වරදිනවා. කාමාවචර වූ රූපාවචර වූ කුසල් සිත්වල යෙදෙන කුසල චේතනා. ඒක තමයි පුඤ්ඤාවිසංකාර කියලා කියන්නේ. හරිද? ඊළඟට අපුඤ්ඤාවිසංකාරෝ. අපුඤ්ඤාවිසංකාර කියලා කිව්වේ මොනවටද? අකුසල චේතනා කාමාවචර. අන්න. කාමාවචර අකුසල් සිත්වල යෙදෙන චේතනාවන්ට කියන අකුසල චේතනාවන්ට කියනවා අපුඤ්ඤාවි සංඛාර තත්ථ කතමෝ ආනෙන්ජාවි සංඛාරෝ කුසලා චේතන අරූපාවචර අයං උච්චති ආනෙන්ජාවි සංඛාර. එතකොට ආනෙන්ජාවි සංඛාර කියේ මොනවටද? අරූපාවචර කුසල චේතනාවන්ට. කුසලොත් නෙමෙයි <laughs> ආනෙන්ජාවි සංඛාර කියලා කියන්නේ ඔව් අරෝභාවචර කුසල චේතනාන්න නෝක ලියන්න. නැත්තම් මේ වෙන වෙන ඒවා කියන්නේ. කුසලොත් නෙමෙයි කියනවා අකුසලොත් නෙමෙයි කියන එහෙනම් මොනවත් නැහැ. ඉතින් මේක මේව හොඳට දැනගන්න. කියන්නේ සමහරලාට මේ දැන් මේ ගණන් ඇතුව කියනකොට ඕක පැටලෙ වෙනවත් එක්ක ඒ වුණාට එහෙම හරි කවන්න ඕක ලියාගෙන හරි ඊට පස්සේ අභිධර්ම පොත් අනුසාරයෙන් මේ යෙදෙන සිත් අනුව බලනකොට මේක පැහැදිලි කරගන්න පුළුවන්. සංඛාර සංඛාර තුනට බෙදෙනවා. හරිද? එක පුඤ්ඤාවි සංඛාර. හරි. පුඤ්ඤාවි සංඛාර. පුඤ්ඤාවි සංඛාරයට තියෙන්නේ කාමාවචර හා රූපාවචර කුසල චේතනා. කාමාවචර හා රූපාවචර කුසල චේතනාවලට කියනවා පුඤ්ඤාභි සංඛාර ඊළඟට දාන සීල භාවනා වශයෙන් යෙදෙන කුසල චේතනා ඊළඟට අපුඤ්ඤාභි සංඛාර අපුඤ්ඤාභි සංඛාර කාමාවචර අකුසල චේතනා. අකුසල චේතනා ඉතින් කොහොමදත් කාමාවචරමයි. ඒක කාමාවචර නොකියුවත් කාමාවචරම තමයි. අකුසල චේතනා. ඒතර අකුසල් සිත් 12ක් තියෙනවානේ. අකුසල් සිත් 12 ඉඳන චේතනා. චේතනා කියන චිත්තාංගේ. චේතනා කිය ක්‍රියාසාධක උත්සාහයට සිතේ යෙදෙන ක්‍රියාව කරාම සිද්ධ කරවන චේතනා විසින්. ඊළඟට ආනෙන්ජාවි සංඛාර ආනෙන්ජාභි සංඛාර මොනවද ආනෙන්ජාභි සංඛාර කියලා කියන්නේ අරූපාවචර කුසල චේතන අරූපාවචර කුසල් සිත් කීයක් තියෙනවද ඈ අන්න හරි ආකාසානංචායතන විඥානංචායතන ආකින්චඤ්ඤායතන නේවසඤ්ඤා ඥානසඤ්ඤායතන වශයෙන් අරූපාවචර සමාපatti සිත් හතරයි. ඒ සිත් හතරේදන චේතනා චිත්තාංගය තමයි මෙතන ඉගෙනෙන්නේ. ආනෙන්ජාභි සංඛාර කියලා. රූපාවචර කුසල් සිත් කීයක් තියෙනවද? රූපාවචර ධාන සිත් ධාන සිත් පහයි. අභිධර්මානුකූලව ධාන සිත් පහයි පංචක ණය අනුව. ඒ පහයි කාමාවචර මහා කුසල් සිත් 8යි 8යි 5යි 13ක් තියෙනවා. අන්නේ 13 යෙදෙන කුසල චේතනාව තමයි මුලින් කිව්වේ පුඤ්ඤාවි සංඛාරය කියලා. හරිය. එතකොට ඒකට ආනන්ජාවි සංඛාරත් එකතු වෙච්චාම කුසල පක්ෂයට තියෙනවා 10000ක්. අන්නේ 10000 චේතනා කුසල පැත්තට අයිති වෙනවා. අකුසල පැත්තට අකුසල් සිත් 12 යෙදෙන අකුසල චේතනාව. හරිය. එතකොට සැකවින් ගත්තොත් ඔය ලෞකික කුසලා කුසල සිත් 29 යෙදෙන චේතනාව තමයි මෙතන සංඛාරය යටතේ ගැනෙන්නේ. ඒ සිත් අනුව යෙදෙන චේතනාව. ඊළඟට දැන් තවත් විදිහකින් කියවුණානේ මේ සංඛාර පිළිබඳව කාය සංඛාර, වාචී සංඛාර, චිත්ත සංඛාර හැටියට. හරිද? එතන මනෝ කිව්වත්, චිත්ත කිව්වත් එකක් තමයි අදහස් කරන්නේ. එකත් විස්තර කරනවා පටිච්ච සමුපාද විභංගයේහි විභංගප්පකරණේ. තත්ථ කතමෝ කාය සංඛාරෝ. කාය සංඛාරය කිව්වේ කුමක්ද? කාය සංචේතනා කාය සංඛාරෝ. කාය සංචේතනාවලට තමයි කාය සංඛාරය කියලා කියන්නේ පටිච්ච සමුපාදේ. කාය සංචේතනා කියලා කිව්වේ ඔව් ඇහෙන්නේ කය ක්‍රියා කරවන්නනේ කායද්්වාරය කියන්නේ. එතන කායද්්වාරය ක්‍රියා කරවීම වාසයෙන් පහළ වෙන සිත්වල යෙදෙන චේතනාවන්ට කියනවා කාය සංචේතන. හරිය. එතකොට දැන් මෙතන යෙදෙන සිත් අනුව ගත්තොත් කාය සංචේතනාවලට සිත් කොපමණ වැටිය හැකිද? දැන් පුඤ්ඤාபிසංකාර කියලා කියුවේ කාමාවචර රූපාවචර කුසල චේතනානේ. කාමාවචර කුසල් කෙරෙහි හැකිද කායද්්වාරේ. පුළුවන්ද බැරිද? පුළුවන්. අපි දැන් දන් දෙනේවා, සීල් රකින්නේවා, භාවනා කරනවා. දැන් මේ බණහනේවත් ආන්න. දැන් කාය තැම්පත් කරගෙන ඉන්න එපායයි. අහන්නනේ. දැන් සීලේ සමාදන් වෙලා සීලෙහි පිහිටලා එහෙමනේ කාය තැම්පත් කරගෙන දැන් මේ බණ අහන්න. එතකොට දැන් මේ සීලය බණහඬ උපකාරයක් වෙලා තියෙනවා. එතකොට මේ සීලය මේ සමාදන් වෙන කායද්්වාරයේ සංවර කිරීම වශයෙන්නේ නේද? ආ නේදයි. ඊළඟට රූපාවචර කුසල් කියලා හැකිත කායද්්වාරේ. ධ්‍යාන සිත් පහල කරගන්න එක කායද්්වාරයෙන් කරන දෙයක්ද? නෑ. ආ හරි. එතකොට රූපාවචර කුසල් කොටස අයින් වෙනවා. කාය සංචේතනාවලට ඒක වැටෙන්නේ නෑ. කාමාවචර කුසල් සිත් 8 තමයි කායද්්වාරයේ ක්‍රියාත්මක කරන්න හේතු වෙන කුසල පක්ෂේ. අකුසල පක්ෂේ අකුසල් සිත් 12ම ගන්න පුළුවන් කායද්්වාරයේ ක්‍රියා කරන අකුසල් සිත් හැටියට. ඒවයි චේතනාව. අන්න ඒ කොටස යෙදෙනවා. කාය සංචේතන හැටියට. කුසල පක්ෂයෙන් කාමාවචර කුසල් සිත් 8 චේතනා 8යි අකුසල පක්ෂයෙන් අකුසල් සිත් 12 යෙදෙන චේතනා 8යි කාය සංචේතනා හැටියටයි ගන්නේ. පැහැදිලිද? එකතු කරලා ගන්න ඕන හැටි. ඊළඟට වචී සංඛාර කියලා කිව්වේ වචී සංචේතනා වචී සංඛාරෝ වචී සංචේතනාවට තමයි වචී සංඛාරය කියලා කියන්නේ. එතකොට වචී සංචේතනා කියලා කිය වාග්්වාරය ක්‍රියා කරවන්න හේතු වෙන කුසල අකුසල චේතනාවන්ට. ඒකත් අර කලින් කිව්ව කායද්්වාරයේ සම්බන්ධයෙන් කියාපු චේතනා සංඛ්‍යාවමයි. කාමවචර කුසල්සිත 8 චේතනාටයි අකුසල් සිල් 12 චේතනා 12යි 20යි. අන්න ඒ සියල්ල වචී සංචේතනා නමින් හැඳින්වෙනවා. ඊළඟට චිත්ත සංඛාරෝ. මනෝ සංචේතනා චිත්ත සංඛාරෝ. මනෝ සංචේතනා තමයි පටිච්ච සමුප්පාදයේ චිත්ත සංඛාර කියලා කියන්නේ. මනෝ සංචේතනා කිව්වහම ඔව් නෑ මනෝ සංචේතනා ගහම ඔය පුඤ්ඤාවි සංඛාර පුඤ්ඤාවි සංඛාර ආනෙන්ජාවි සංඛාර ටික. එතකොට කාමාවචර කුසල් සිත් 8යි රූපාවචර කුසල් සිත් 5යි 13 8යි 5යි 13යි අපුඤ්ඤාවි සංඛාර වල කුසල් සිත් 12 චේතනා 12යි ගියද 25යි නෑ. ඔව් හරිනේ 25යි. ආනෙන්ජාපි සංකාර කිව්වා. රූප සමාපatti සිත් හතරේ චේතනා හතරක් ගත්තහම කීයද? 29යි. ආ. එතකොට ඒ ඔක්කොම මනෝ සංචේතනා වශයෙන් ගන්න පුළුවන්. හරිද? මොකද මනෝද්වාරයෙන් මනෝද්වාරයේ සම්බන්ධ වෙනවානේ කාමාවචර කුසල් කරන්නවත් මනෝද්වාරයේ සම්බන්ධ වෙනවා. ධානා සිත් උපදවා ගන්නවත් මනෝද්වාරයේමයි මුල් වෙන්නේ. අරූපාවචර කුසල් සිත් උපදව ගන්න මානෝද්වාරයම හේතු වෙන. එතකොට ඔය කියම පුඤ්ඤාවි සංඛාර, අපුඤ්ඤාවි සංඛාර, අනෙන්ජාවි සංඛාර සියල්ලම මනෝද්වාරයේ මුල පහළ වෙන්න පුළුවන් මනෝ සංචේතන වශයෙන්. පැහැදිලිද? එතකොට ඔය කිව්වේ කුසල කුසල කර්ම සියල්ල තමයි පටිච්ච සමුප්පාදයේහි සංඛාර කියලා කියන්නේ. ඒ සංඛාරින්ද මොනවද හටගන්නේ? සංඛාරපච්චය විඥානං. එතන විඥාන කියලා කියන්නේ විපාක ලෞකික විපාක සිත් 32. තේරෙනවද? ලෞකික විපාක සිත් 32 තමයි සංස්කාරයෙන්ද හටගන්න විඥානය කියලා කිව්වේ. ඒක ආයින් බෙදෙනවා 15 වෙනි ద్వාර අනුව චක්ක විඥාන, සෝත විඥාන, ගාහන විඥාන, જીවහා විඥාන, කාය විඥාන සහ මනෝ විඥාන හැටියට. ඉතින් එතකොට දැන් චක්ක විඥාන කිව්වත් කුසල පක්ෂේනොත් අකුසල පක්ෂේනොත් විපාක සිද්දකනේ ගැනීම. සෝත විඥාන කිව්වහමත් කුසල පක්ෂේනොත් අකුසල පක්ෂේනොත් විපාක සිත් දෙකයි. ගාහන විඥාන, ජීවහා විඥාන, කාය විඥාන කියලා ගත්තාම දෙපස් විඥාන ගත්තාම කුසල පක්ෂයෙන් අකුසල පක්ෂේ විපාක සිත් දෙක දෙක ලැබෙන්නේ. ඒක කර එතන 10යි. අනිත් 22 මේ මනෝද්වාරයේ මුල් කරගෙන පහළ වෙන විපාක සිත්. හරි එතකොට එහෙම තමයි ආයතන අනුව විපාක සිත් 32 බෙදී යන්නේ. 10ක් පංචද්වාරයන් මුල් කරගෙන ඉතුරු 22 මනෝද්වාරය මුල් කරගෙන අන්න එහෙම බෙදලා ගන්න ඕනේ. හරිය. දැන් ඔන මෙතනදී තව පොඩි අවුලක් වෙන තැනක් තියෙනවා. මේ සංඛාර කිව්වහම කාය සංඛාර, වචී සංඛාර, චිත්ත සංඛාර නාමයෙන් කියන තවත් සංස්කාර කොටසක් ධර්මයේ විස්තර වෙනවා. කාය සංස්කාර කිව්වහම ආස්වාස ප්‍රස්වාසය. වචී සංස්කාර කිව්වහම විතක්ක ਵਿਚාර. චිත්ත සංඛාර කිව්වහම සංඥා වේදනා. හරිද? මෙන්න මෙහෙම සංස්කාර කොටසකුත් තියෙනවා. හැබැයි ඒ සංස්කාර පටිච්ච සමුප්පාදේ කියන සංස්කාර නොවේ. යන්නේ ඒක හොඳට මතක තියාගන්න ඕන. ඒවා අදාළ වෙන වෙන තැන් තියෙනවා. හරිද? දැන් ධ්‍යාන සමාපatti ගැන කතා කරනකොට පිළිවෙලින් සංසිඳන සංස්කාර ගැන කියනවා. හරිද? පළවෙනි ධානයට සමවදිනකොට විතක් පළවෙනි ධානයෙන් දෙවෙනි ධානයට සමවදිනකොට විතක්ක ਵਿਚාර දෙක සංසිඳියා. චතුර්ථ ධානයට සමවදිනකොට ආස්වාස ප්‍රස්වාස දෙක සංඛ්‍යාත කාය සංස්කාර සංසිඳෙනවා. නේව සංඥානා සංඥායතනේ නිරෝධ සමාපත්තියට සමවදිනකොට සංඥා වේදනා සංඛ්‍යාත චිත්ත සංඛාර සංසිඳෙනවා. හරිද? එතකොට ඒ සංස්කාර මේ පටිච්ච සමුප්පාදේ සංස්කාර වලට අදාළත්වයක් නැහැ. ඒක මේකට දාගන්න යන නරකයි. ඒ ආස්වාද ප්‍රස්වාස ආදී කාය සංස්කාර වචී සංස්කාර කියන්නේ විතක් ਵਿਚාර සංඛ්‍යාත වචී සංස්කාර සංඥා වේදනා සංඛ්‍යාත චිත්ත සංස්කාර චූල වේදල්ලාදී සූත්‍රවල වෙන අදාහ කියන්නේ වෙන කියන ධ්‍යාන සමාපත්තීන්ට අදාළව කතා කරනවා ඒව පටිච්ච සමුප්පාදේ විග්‍රහ කරන සූත්‍ර නෙමෙයි චූල වේදල සූත්‍රය. ඒකේ වෙන වෙන මාතෘකානුව කතා කරන්නේ. හරිද? ඉතින් මජ්ක්‍ධිම නිකායට කතා වෙච්චන මෙන්න මේ විදිහට මේ සංස්කාර දෙකොට්ටාසෙම තියෙනවා. හරි. කාය සංස්කාර කිව්වහම එතකොට කාය සංචේතනාත් ගැනෙනවා තවත් විදිහකින් ආස්වාස ප්‍රස්වාසත් ගැනෙනවා. වචී සංකාර කිව්වහම විතක්ක විතා ਵਿਚාරත් ගැනෙනවා. වචී සංචේතනාත් ගැනෙනවා. චිත්ත සංස්කාර කිව්වහම සංඥා වේදනාත් ගැනෙනවා. මනෝ සංචේතනා කියන්නේ. ඉතින් ඒකෙන් තමයි අදාළ තැනට යෙදෙන සංස්කාර තෝරලා බේරලා ගන්න ඕන. පටිච්ච සමුප්පාදයේදී අදාළ වෙන්නේ අනිවාර්යයෙන්ම කුසල කුසල කර්ම සංඛ්‍යාත සංස්කාරයි. හරි. ඒක දාගන්න අර දෙපැත්ත පටලවා ගන්න ගියොත් ලොකු අවුලකටපත් වෙනවා. ඉතින් ඒක පැහැදිලිව දැන් මේ අභිධර්ම පිටකයේහි කියා තියෙනවා. නමුත් කියා තිබුණාට සමහර ශ්‍රාවකයෝ ඒව බලන්නේ නැතුව තමන්ගේ හිතමනාපෙට අර තනින් තනින් දාලා ඔක්කොම අවුල් කර ගන්නවා. ඉතින් අවුල් කරලා පොත්පත් ලිව්වයින් පස්සේ අමාරු වැටෙන්නේ කවුද? අන්න ඒවා බලන මේ අය තමයි අවුලෙන් අවුලටපත් වෙන්නේ. දැන් මෙන්න මෙහෙම පොතක් අපිට දකින්න හම්බ වුණා. දැන් පොතේ කියනවා මෙහෙම කතාවක්. ඉගෙන ගන්න පටිච්ච සමුප්පාදයේ සංස්කාරය දැන් අපි ඊළඟට දැනගන්න සූදානම් වන්නේ පටිච්ච සමුප්පාදයේ සංඛාර යන වචනේ තෝරා ඇති ආකාරයයි. මේ විස්තරයද හොඳින් තේරුම් ගන්න. පින්වත් මහණෙනි සංස්කාරය අනු මොනවාද? පින්වත් මහණෙනි සංස්කාර තුනක් තිබේ නම් කාය සංස්කාර, වචී සංස්කාර, චිත්ත සංස්කාර වශයෙන්. මෙම සංස්කාර ගැන ඉතා පැහැදිලි විස්තරයක් මජ්ක්‍ධිම නිකායේ පළමුවන කොටසට අයත් චූල වේදාල සූත්‍රයේ දක්නට ලැබේ. නමුත් චූල වේදාල සූත්‍රයේ කිසිසේත්ම පටිච්ච සමුප්පාදයේ විස්තර කරන ඊට අදාළ දේශනාවක් නෙමෙයි. ඒකේ කතා කරන්නේ ධ්‍යාන සමාපatti වලට අදාළ විස්තරයක්. ඊට පස්සේ විස්තර කරනවා පින්වත් ආර්යාවෙනි කාය සංස්කාරය anu මොනවාද? වචී සංස්කාරය anu මොනවාද? චිත්ත සංස්කාරය anu මොනවාද? පින්වත් ආත්මත් විසාක කාය සංස්කාර කියන්නේ ආස්වාස ප්‍රස්වාසයටයි. වචී සංස්කාර කියන්නේ විතක්ක ਵਿਚාර වලටයි. චිත්ත සංස්කාර කියන්නේ සංඥා වේදනා වලටයි. මෙන්න මේ විදිහට අර පටිච්ච සමුප්පාදයට අදාළ නොවන සංස්කාර ටික අරගෙන දාලා තියෙනවා. ඔන්න ඉගෙන ගන්න පටිච්ච සමුප්පාදේ සංස්කාර කියලා. ඉතින් මේවා මේ මුද්‍රණය වෙලා වෙළඳ පොලේ ප්‍රසිද්ධව තියෙන පොත් මේක තියෙන්නේ විස්මිත අවබෝධය කියන පොතේ පටිච්ච සමුප්පාදේ කිරිබත්ගොඩ ඥානানন্দ හිමි කියලායි නම සඳහන් වෙන්නේ. නමුත් මේ සංස්කාර කිසිසේත්ම පටිච්ච සමුප්පාදේ සංස්කාර නොවේ. ඒක පැහැදිලිවම විභංගප්පකරණෙහි සඳහන් වෙනවා. ඒ වගේම විසුද්ධි මග්ගාදී අපේ අට කතාවල සඳහන් වෙනවා. ඉතින් ඒ ක්‍රමයට පටිච්ච සමුප්පාදය අවබෝධ කරගන්න ගියොත් කවදාවත් අවබෝධ වෙනවද? අවබෝධ වෙන්නේ නැහැ. අන්න ඒක මතක තියාගන්න ඕනේ. තේරුණා? ඊළඟට දැන් බලන්න ඕන සංස්කාර හටගන්න හේතුව මොකද්ද? දැන් පැහැදිලිනේ පටිච්ච සමුප්පාදයේ විස්තර වෙන සංස්කාර මොනවද කියලා. ලෞකික කුසල අකුසල චේතනා, ලෞකික කුසල අකුසල කර්ම. පුඤ්ඤාවි සංඛාර පුඤ්ඤාවි සංඛාර ආනෙන්ජාවි සංඛාර ඊළඟට සංස්කාර හටගන්න හේතුව මොකක්දයි කියලා විමසා බලන්න ඕන මොකද්ද සංස්කාර හටගන්න හේතුව අවිද්‍යාව චතුරාර්ය සත්‍ය පිළිබඳ අනවබෝධය මුලාව මෝහය තමයි සංස්කාර හටගන්න හේතුව දැන් ඔන්න මේ පින්වතුන්ලාට ඒ අංග එක එකක් වෙන වෙනම පැහැදිලි කළා හරිය ජරා මරණ වලින් ඉඳන් අවිද්‍යාව දක්වා තියෙන අංග ටික පැහැදිලි කළා. ඊළඟට දැන් මේ පටිච්ච සමුප්පාදය පිළිබඳව තව දැනගත යුතු කරුණු රාශියක් තියෙනවා. අපි කාල වේලා තියෙන හැටියට තේපාණයෙන් පස්සේ අපි මේ පිළිබඳව දැනගනිමු. ඉතින් දැන් ඔන්න භාග්‍යතුන් වහන්සේ වදාලා මෙන්න මේ විදිහට දැන් ඔන්න අවිද්‍යාව දක්වා විශ්ලේෂණය කරලා බලනකොට පැහැදිලි වෙනවා අවිද්‍යාව නැත්තම් සංස්කාර නැති වෙනවා සංස්කාර නැති වුණොත් විඥානය නැති වෙනවා විඥානය නැති වුණොත් නාම රූප අභාවයට යනවා නාම රූප අභාවයට ගියොත් සලආයතන අභාවයට යනවා සලආයතන අභාවයට ගියොත් ස්පර්ශය අභාවයට යනවා ස්පර්ශය අභාවයට ගියොත් වේදනා අභාවයට යනවා වේදනා අභාවයට ගියොත් තණ්හාව අභාවයට යනවා තණ්හාව අභාවයට ගියොත් උපාදානය උපාදානය අභාවයට ගියොත් භාවයත් භාවය අභාවයට ගියොත් ජාතිය ජාතිය අභාවයට ගියොත් ජරා මරණත් අභාවයට යනවා කියාවු මූලික න්‍යාය තුල කොච්චර තව දැනගතිය යුතු කරුණු සංග්‍රහ වෙලා තියෙනවද කියන එක ගැන යම් අදහසක් ඇති වුණා. දැන් මේක අපි නිකම් මේ වචන මාත්‍රයෙන් මුලින් පල්ලෙන් කිව්වට මේ කියවෙන අර්ථයට වඩා මේක තව විශ්ලේෂණය කරලා ගතිය යුතු ගොඩක් කාරණා තියෙනවා කියන එක. අන්න ඒක අපි තේරුම් ගන්න තියෙන්න ඕනේ. එතකොට තමයි මේ පටිච්ච සමුප්පාදය කියන්නේ අපි මෙතන මේ නිකන් උඩින් බලනවා වගේ මේ ලේසි පහසු දෙයක් නොවේ කියන එක වැටහෙන්නේ. තේරුණාද? ඒකට එකින් එකට එකින් එකට අංග වෙන වෙනම අරගෙන කතා කරන්න ඕන. වෙන වෙනම අරගෙන ඒ එක එකක් අතර තියෙන හේතුඵල සම්බන්ධය දැනගන්න ඕන. අන්න එතකොට තමයි මේ අදාළ හේතුව නැති වෙච්චහම ඵලය නිරුද්ධ වෙනවා කියන අවබෝධය Tamanට ඇති වෙලා ඒ අනුව ධර්මානුධර්ම ප්‍රතිපදාවෙහි යෙදී හැකි වෙන්නේ. ඉතින් එහෙම නැතුව ඔය පහසු විදිහට සෝවාන් වෙන්න නම් ඉතින් එච්චර මහන්සියක් වෙන්න ඕනාවක් නැහැ. තේනාද? අන්න ඒක. ඉතින් මේ අවබෝධය පෙරවිසු ඉතින් වැඩුණු බුද්ධියක් ඇති ඉන්ද්‍රිය ප්‍රඥා ඉන්ද්‍රිය මොහුකුරාගිය සාරිපුත්ත පරිබ්‍රාජකතුමා වගේ උතුමෝ නම් බොහොම ඇසිල්ලකින් අවබෝධ කරගත්තා. "යේ ධම්මා හේතුපබවා තේසං හේතුන් තථාගතවාහ" කියනකොට මේ සියල්ල අවබෝධ වුණා. ඒ ඉතින් බොහොම තියුණු ප්‍රඥා ඉන්ද්‍රිය තිබිච්ච නිසා සංසාරික වශයෙන්. ඉතින් අපිට එහෙම නැත්තම් අපි හිමින් සීරුවේ මේ කර්ම කාරණා හොඳට දැනගෙන නිවැරදිව දැනගෙන නැවත නැවතත් ඒ අනුසාරයෙන් නිවැරදිවම නුවණින් සම්මර්ෂණය කරමින් තමයි හේතුන් හින්දා මේ ඵල සකස් වෙන පිළිවෙලත් හේතුන්ගේ අභාවයෙන් ඵල නිරෝධයක් සිද්ධ වෙන හැටි තේරුම් ගත යුතු වෙන්නේ. හොඳයි දැන් එහෙනම් තේ පානය කරලා අපි එතන ඉඳන් ඉදිරියට සාකච්ඡා කරමු. සාදුකාරයක් පවත්වනවා. හොඳයි දැන් අපි තේරුම් ගත්තේ පටිච්ච සමුප්පාදය අංග වශයෙන් වෙන වෙනම ගත්තහම ඒ අංග කොහොමද විශ්ලේෂණය කරගන්නේ කියන එක. ඊළඟට තමයි අපිට දැන් මේ samudaya පිළිබඳ වටහා ගැනීමේදී වැදගත්ම කොටස තියෙන්නේ කාල සම්බන්ධය කොහොමද මේ පටිච්ච සමුප්පාදය තුල ගලපා ගන්න කියන එක. හරිය දැන් අපි පිළිවෙලට ලියමු බලන්න. අපි දැන් ඉගෙන ගත්ත අංග ටික නම් වශයෙන් පිළිවෙලට ලියමු බලන්න. පැත්තෙන් ලියන්න. අවිද්‍යාවෙන් ඉඳන් යටට ලියන්න. මේ පටිච්ච සමුප්පාදය වටහා ගන්න පටිච්ච සමුප්පාදයේ සම්බන්ධයෙන් තියෙනවා සංක්ෂේප හතරක්. يعني කොටස් හතරක්. හරිය. චතු සංඛේපං තියද්ධං කාල තුනක් තියෙනවා. එක තියද්ධං කියලා කිව්වේ. විසතාකාරං ආකාර 20ක් තියෙනවා. තිසන්ධින් සන්ධි තුනක් තියෙනවා. මෙන්න මේ ටික දැනගන්න ඕන. මොනවද? චතු සංකේප සංක්ෂේප කොටස් 4 තියද්ද කාල 3 විසතාකාර 20 ආකාරයේ ඊළඟට සංදි 3. තව මේකේ මූල දෙකකුත් තියෙනවා. හරිය අන්නේ කාරණා ටික පැහැදිලි කරගන්න තමයි මේ පින්වතුන්ට මේ ධර්ම පත්‍රිකාව දීලා තියෙන්නේ. හරිය මේක මේ කියපු කාරණා ටික අපි පැහැදිලි කරගන්නේ කොහොමද කියන එක. හරිය. දැන් ඉස්සෙල්ලාම අපි වෙන් කරගමු කාල වශයෙන්. හරිද? කාල වශයෙන් කොහොමද වෙන් කරගන්නේ කියලා. දැන් අපි සාමාන්‍ය පටිච්ච සමුප්පාදේ ඉගෙනගෙන තියෙන්නේ ද්වාදසාංග වශයෙන්නේ අංග 12ක් හැටියට මොනවද අංග 12? අවිජ්ජා, සංඛාර, විඥාන, නාම රූප, සලායතන, භස්ස, වේදනා, තණ්හා, උපාදාන, භව, ජාති, ජරා මරණයකට. ඔය අංග 12. දැන් ඔකෙන් මතක තියාගන්න මෙහෙම පටිච්ච සමුප්පාදය කිව්වහම හැම වෙලෙම අංග 12මයි කියන එක හිතන්න එපා. මොකද භාග්‍යතුන් වහන්සේට පුළුවන් මේ පටිච්ච සමුප්පාදය තමන් වහන්සේගේ අවබෝධය තුළින් අවබෝධ කරන්නාගේ හැකියාව අනුව විවිධ ක්‍රමවලට ඉදිරිපත් කරන්න. තේරුණාද? දැන් මහා නිදාන සූත්‍රය ගත්තාම ආනන්ද සානහාසික කියන්නේ පටිච්ච සමුප්පාදය බොහොම පහසුවෙන් වැටහෙනවා ගම බොහොම ගැඹුරු ක්‍රමයක් දේශනා කළා. හරිද? දැන් විභංග සූත්‍රාදීහි සාමාන්‍යයෙන් මේ ද්වාදසාංග විස්තර කරලා දේශනා කරලා තියෙනවා. නලකලාප සූත්‍රයේදී සංස්කාරවලට යන්නේ නැතුව නාම රූප හට ගන්න හේතුව විඥානයයි විඥානය හට ගන්න හේතුව නාම රූපයි මේ දෙක එකට එක බටමිටි දෙකක් හේතු කළා වගේ එකකට එකක් ප්‍රත්‍ය වෙනවා කියලා එතනින් නැවැත්තුවා. ඉතින් අන්න ඒකෙන් මේක භාගිතුන් වහන්සේ විවිධ ක්‍රම වලින් දේශනා කරේ හැකි. නමුත් මූලික ණය කියන්නේ මූලික ක්‍රමය ප්‍රධාන ක්‍රමය අංග 12කින් විස්තර කරලා තියෙනවා. මේ අංග 12න් විස්තර වෙන ක්‍රමය වටහා ගත්තාම අනිත් ඕන ක්‍රමයක් ගලප ගන්න පහසුයි. තේරුණාද? ඒක හින්දා තමයි අපි මේ මූලික ණය සඳහා මූලික ක්‍රමයේ සඳහා හැම වෙලෙම අංග 12 පාවිච්චි කරන්නේ. හරිද? එතකොට ඔන්න දැන් ඉස්සල්ලා අපි කරන්නේ මතක තියාගන්න ඔන්න අංග 12 ලියලා තියෙනවා. හරිද? 12 ඉලක්කම් දාන්න එතකොට ලේසිනේ. 1 2 3 4 වශයෙන් එක අවිජ්ජා දෙක සංඛාර තුන විඥාන හතර නාම රූප පහ සලායතන හය පස්ස හත වේදනා අට තණ්හා නව උපාදාන 10 භව 11 ජාති 12 ජරා මරණ. හරිය. දැන් උන අපි කාල වශයෙන් වෙන් කරගන්න හදන්නේ මේ විසුද්ධි මාර්ගයේහි අනුසති කම්මඨාන නිर्देशයේ සඳහන් වෙනවා. චානුසති විස්තරය යටතේ තත්ත අවිජ්ජා සංඛාරා ඒකෝ සංඛේපෝ. දැන් උඩ සංක්ෂේප වශයෙන් කොටස් වශයෙන් කරගන්න. අවිජ්ජා සංඛාරා ඒකෝ සංඛේපෝ. අවිජ්ජා සංඛාර දෙක එක කොටසකට අයිති. ආයතන කොටස වෙන් කරන්න. දිගටම ඉරක් ගන්න ඉන්නක එතකොට හරි. ආන්න හරි. හරිද? අවිජ්ජා සංඛාර දෙක එක කොටසකට අයිති කියලා. හරිය. දැන් මේ ලැබිලා තියෙන පත්‍රිකාවේ එක දෙක දාලා තියෙන්නේ අන්නේ පළවෙනි කොටසට අයිති අවිජ්ජා සංඛාර දෙක දක්වන්නේ. හරිය. ඊළඟට විඥාන නාම රූප සලායතන පස්ස වේදනා ඒකෝ විඥාන නාම රූප සලායතන පස්ස වේදනා කියන පහ එක කොටසකටයි තියෙන්නේ න දෙවෙනි කොටස දෙවෙනි සංක්ෂේපය හරිද අංක 6 7 8 9 10 දාලා තියෙන පත්‍රිකාවේ ඒ දෙවෙනි කොටස දැක්වීම සඳහා දෙවන සංක්ෂේපය ඒක ලියලා තියෙනවානේ පළමුවන සංක්ෂේපය දෙවන සංක්ෂේපය කියලා හරිද ඊළඟට තණ්හුපාදාන භවයකෝ තණ්හා උපාදාන භව තුන ආය තව කොටසකට අයිති. හරිද? පත්‍රිකාවයක දක්වලා තියෙන 11 12 13. හරිද? ඊළඟට ජාති ජරා මරණං ඒකෝ. අන්තිම සංක්ෂේපයට අයිති ජාති ජරා මරණ. දැන් ඔන්න කොටස් හතරට වෙන් වෙලා තියෙනවා පේනවනේ නේ. පැහැදිලිද? 1 2 පළවෙනි කොටසට 3 4 5 6 7 දෙවෙනි කොටසට 8 9 10 තුන්වෙනි කොටසට අන්තිම දෙක හතරවෙනි කොටසට. දැන් පත්‍රිකාවේ අංක දාලා තියෙන ක්‍රමය වෙනයි. පටලව ගන්න එපා. ඔන්න කොටස් 4. ඔන්න ඔය විදිහට බෙදා ගන්න ඕනේ. ඇයි මේක බෙදා ගන්න කියන එක අපිට ඊළඟට පැහැදිලි වෙනවා. ඇයි මෙහෙම බෙදා ගන්න? හරිය මේක බෙදාගත්තේ මෙන්න මේක හේතුවකටයි. පුරිම සංඛේපෝචෙත්ත අතීතෝ අද්ධා. මුල් සංක්ෂේපේ මුල් කොටසට මුල් කොටස අපි ගන්නෙ අතීත කාලයට අයිති හැටියටයි. අන්න එතකොට ඒක අතීත. එක දෙක අතීත. හරිද? ඊළඟට ද්වේ මජ්ජිම පච්චුප්පන්න. මැද දෙක වර්තමාන කාලේ. ඒ කියන්නේ විඥාන නාම රූප සලආයතන භාෂ වේදනා තණ්හා උපාදාන භව කියන ওই මැද සංක්ෂේප දෙක මැද කොටස් දෙක වර්තමාන කාලේ. ආ මේ ටිකම වර්තමාන කාලේ. හරිද? දැන් මේකේ 6 7 8 9 ධර්ම පත්‍රිකාවේ තියෙන 6 7 8 9 10 11 12 13 වර්තමාන කාලය. ඒක පැත්තෙනොත් ලියලා තියෙනවානේ අතීත කාලේ අතීත ජීවිතේ වර්තමාන කාලේ වර්තමාන ජීවිතේ ඊළඟට ජාති ජරා මරණං අනාගතෝ. ජාති ජාති ජරා මරණ දෙක අනාගතයට අයිති. හරිය. දැන් එතකොට මෙන්න මේ ක්‍රමයට ගත්තහම අපේ මේ ජීවිතේ පටන් අරන් තියෙන්නේ කොතනින්ද? අන්න හරි විඥාන නාම රූප කියන තැනින් තමයි පටන් අරන් තියෙන්නේ. මොකද ඒකට හේතුව දැන් අපි දන්නවා අපිට සිතක් තියෙනවා. හරිද? එතකොට දැන් අපේ උපත ගැන අපි කතා කරන්නේ මව කුස පළමුවෙන් සිතක් හටගත්තද විපාක සිතක් හටගත්තද එතන ඉඳන් තමයි අපේ මේ ජීවිතේ කතා කරන්නේ. එහෙමනම් මේ ජීවිතේ අපි ආරම්භ කරන්න ඕන මේ ජීවිතේ කතන්දරේ කොතනින්ද? විඥාන කියන තැනින්. අන්න ඒක විපාක සිත් 32 තමයි මෙතනට ගන්න කියලා. දැන් තේරුණාද? ඇයි? ඇහැක්වත් හට නැතුව, කනක් නාසයක්, දිවක් ශරීරයක් මොකක්වත් නැතුව. හරිද? එතකොට මව කුසේ අරමුණු දැකීම වශයෙන් සද්දැසීම වශයෙන් සිත් පහළ වෙන්න බෑනේ. තේරුණාද? එතකොට පුරාණ කර්මයක විපාක සිතක් තමයි මව කුස පළවෙනියෙන් හටගන්නේ. ආන්න හරි. එතකොට මනෝද්වාරික වශයෙන් පළවෙනි සිත හටගන්නේ විපාක සිතක්. තේරෙනවද? කර්ම රැස් වෙන සිතකින් පටන් ගන්න බෑ ජීවිතයක්. විපාක සිතකින් පටන් ගන්න ඕනේ. අන්න ඒක හින්දා තමයි සංකාර පත්‍ය විඥාන කියන විපාක සිත් 32 ගන්න කියලා කිව්වේ. නැත්තම් අවුල් වෙනවා. තේරෙනවද? හැබැයි විඥාන පත්‍ය නාම රූපං කියනකොට සියලු සිත් හින්දා හට ගන්න නාම රූප ගන්න පුළුවන්. කඩලා. හරියට එතකොට ඔන්න එතනින් දැන් තමයි අපේ ජීවිතේ විකාශනය වෙන්නේ. එහෙමනම් මේ විඥාණය හටගන්න හේතු වෙච්ච සංඛාර, පුඤ්ඤාභි සංඛාර හරි, අපුඤ්ඤාභි සංඛාර හරි, ආනෙන්ජාභි සංඛාර හරි මේ ලෞකික කුසල අකුසල කර්ම කොටස අපට දාන්න වෙන්නේ කොයි ජීවිතේද? අන්න අතීත ජීවිතේට. මේක හොඳට මතක තියාගන්න. හරිය. එතකොට එහෙමනම් ඒ සංස්කාර වලට හේතු වෙච්ච අවිද්‍යාව අයිති වෙන්නේ කොයි ජීවිතේද? අතීත ජීවිතේට. දැන් ඒක පැහැදිලිනේ. දැන් ඔන්න විඥාන නාම රූප සලආයතන පස්ස වේදනා ඊළඟට මොකද වෙන්නේ වේදනාපච්චය තණ්හා හරිද දැන් සැප දුක් උපේක්ෂා විඳින් විඳිනකොට අවිද්‍යා සහගත ස්පර්ශයකින් නම් ඒ විඳීම් අප තුළ හටගන්නේ මොකද වෙන්න ප්‍රතිඵලෙ තණ්හාව උපදිනවා තණ්හාව උපදුනොත් උපාදානය ඇති වෙනවා උපාදානය ඇති වුනොත් භවය ඇති වෙනවා ඔන්න දැන් වර්තමාන ක්‍රියාකාරීත්වය පැහැදිලිනේ මේ අයට ඊළඟට දැන් ඔන්න අපට ගැටලුවක් එනවා. අපට නෙමෙයි දැන් මේක මේ සමහර දේශකයන් වහන්සේලාට මේ ගැටලුව ඇවිල්ලා තියෙනවා. හරිද? මෙන්න මේක තමයි ප්‍රශ්නේ. එතකොට දැන් හැම වෙලේම බැලුවාම අතීත ජීවිතේට අවිජ්ජා සංකාර තියෙන්නේ. වර්තමානෙට ඇත්තෙම නැහැ. දැන් ප්‍රශ්නේ විසඳන්නේ කොහොමද? මේකොල්ලේ බලන්න එපා. <laughs> මේ කොලේ වැළුවොත් උත්තරේ හම්බෙනවා. ඔය <laughs> කොලේ වහලා උත්තර දෙන්න. <laughs> දැන් ඔන්න එක දේශකයන් වහන්සේ නමක් මේ ප්‍රශ්න ඉදිරිපත් කරලා තියෙනවා. ඒකයි මට මේක මේ ඉදිරිපත් කරන්න ඕනේ උනේ. හරිද? ඔන්න මේ කතාව අහගන්නකො. හරිද? ඔන්න දැන් මේ දේශකයන් වහන්සේ මෙහෙම කියන. ඔන්න හොඳට අහගන්න. හරිය. අවිජ්ජා සංකාර දෙක දැන් අපිත් කිව්වා මේක දැන් අතීතයට දාන්න ඕන කියලා. හරිද? ඉතින් ඒක මම නෙමෙයි කියන්නේ විසුද්ධි මග්ගයේ කියන්නේ. දැන් මේ දේශකයන් වහන්සේ කියන අවිද්‍යා සංකාරයේ පෙරයි නම් පෙර හේතු පෙර කර්ම. මේ ජීවිතයේ ආරම්භය කොතනද? ආ විඥාන නාම රූප සලආයතන පස්ස වේදනා කිව්වා. ඔන්න ප්‍රශ්නෙට උත්තරේ හරියි. ඒ ටිකට තණ්හා උපාදාන භව වෙලා ජාති ජරා මරණ අනාගතයට ලැබෙනවා. මේ චක්‍රය මෙහෙම තිව්වහම දැන් මේ ජීවිතය ඇතුලේ අවිද්‍යා සංකාරය කොතනවත් තියෙනවද? උත්තරේ කියන්නේ නැහැ. දැන් අර වර්තමාන ජීවිත වර්තමාන කාලේ කියලා තියෙන සංක්ෂේප දෙකේ තියෙනුනේ <laughs> ඉතින් දැන් මට කියන්න දුන්නේ නැහැ නේ කිව්වනේ විස්තරේ. <laughs> ඕක තමයි වැඩි. ඉතින් දැන් මේ ඇයට තේරෙන එක මේ සමහර දේශකයන් වහන්සේලාට තේරෙන්නේ නැති කෙනේ ප්‍රශ්න වෙලා තියෙන්නේ. දැන් මේ දේශකයන් වහන්සේ කියනවා මේ චක්‍රය මෙහෙම තිව්වහම දැන් මේ ජීවිතය ඇතුලේ අවිද්‍යා සංකාරය කොතනකවත් තියනවද? උන්වහන්සේ මේ කියන්නේ නැහැ. <laughs> ඉතින් මේ නෑ කියනවානේ මොකද කරන්නේ? <laughs> හරිද? හොඳයි දැන් අපි අද තණ්හා උපාදාන වෙලා ඊළඟ ජීවිතයකට ගියා කියමු. ඊගාව ජීවිතයේදී කවුරු හරි කෙනෙක් පටිච්ච සමුප්පාදය උගන්වන්න හැදුවොත් එයාත් ලියයි මේ වගේම චක්‍රය. හරිද? දැන් මේ ජීවිතේත් ඔන්න අපි අවිජ්ජා සංකාර දෙක දැම්මනේ අතීතේට. දැන් උන්වහන්සේ හොඳ තර්කයක් ගේන්නේ. හරි දැන් ඊළඟ දෙයේදී දැන් මම අපු මැරිලා ගිහිල්ලා ඔන්න ආයෙ උපදිනවා. හරිද අපි මාතලේ උපන්නයි කියමුකෝ දැන් මේ කට්ටිය ගෝගහ කොටුව පන්සලටමත් එනවා මමත් ඉපදිලා කොහෙන් හරි මහන් වෙලා මේ පන්සලට එනවා <laughs> ඉතින් දැන් මම ඇවිල්ලා ආයෙ පටිච්චසමුප්පාදේ කියා දෙනවා දැන් ඔන්න මේ ජීවිතේත් මේ අයට මම කියා දුන්නේ ওই චක්‍රය ඊළඟ ජීවිතේත් මම ඇවිල්ලා ආයෙ ලියන්නේ ඕකමයි දැන් එතකොට ඊළඟ ජීවිතයේදී ආයි මම අවිජ්ජා සංකාර දාන්නේ කොහොමද? ආයි අතීතයට. දැන් හැබැයි මේක අතීතයට යනවා. හරිද? එතකොට දැන් මේ ස්වාමින්වහන්සේ කියනවා එතකොට ඊළඟ ජීවිතයේ කවුරු හරි කෙනෙක් පටිච්ච සමුප්පාදය උගන්වන්න හැදුවොත් එයාත් ලියයි මේ වගේම චක්‍රයක්. හරිද? අවිද්‍යා සංකාරය පෙරයි කියලා අද ජීවිතේ පෙන්නයි. විඥාන නාම රූප සලආයතන පස්ස වේදනා එතන කියයි. එතන වර්තමානයේ හැම වෙලේම විඥාන නාම රූප සලආයතන පස්ස වේදනා අතීතයේ හැම වෙලේම අවිද්‍යා සංකාරය. හරිද? තණ්හා උපාදානය ඊළඟට දැන් මේ ජීවිත අවිජ්ජා සංකාර තියෙනවද? දැන් මේක හැටියට නෑ කියනවා. මේ සානාද කියන්නේ නෑ කියලා. <laughs> හරිද? එහෙනම් ඊට පෙර අපි පෙර ජීවිතයේ කියලා ඇඟිල්ල දික් කළොත් එතන තියෙන්නේ ওই සිද්ධියනේ. එතකොට දැන් කලින් ජීවිතයේත් එහෙනම් අපිට කියන්න වෙන්නේ අතීත කිව්වහම අවිජ්ජා සංකාර. හැම වෙලෙම අවිජ්ජා සංකාර දෙක විතර අතීතය. හරිද? ඊට එහා දැන් හැම වෙලෙම එතකොට අවිජ්ජා සංකාරي අතීතයටම යනවා. කලින් භවයට. කවදා හරි දවසක අවිද්‍යාවෙන් කර්ම ඇති වෙලා ඒකට විපාක හැටියට අපි කියමු කාම භූමියේ නම් දැන් අද පෙන්නන අර්ථය එන්නේ අවිද්‍යාවෙන් කාමාවචර කර්ම කරගෙන විඥාන නාම රූප සලආයතන පස්ස වේදනා කාමාවචර විපාකයක් උපදවා ගන්නවා කාමාවචර විපාකයකට තණ්හා කරලා කාම ලෝකෙම උපදිනවා කාමාවචර විපාකයකට තණ්හා කරලා රූපාවචර බ්‍රහ්ම ලෝකයක උපදින්න බෑ දැන් ඒ සනාදි කියන්නේ හොඳයි ඉතින් අවිද්‍යා සංකාර හින්දා කාම ලෝකයේ උපන්නොත් විඥානාම රූප සලආයතන පස්ස වේදනාත් කාමාවචරයි. එතකොට දැන් කාමාවචර වේදනාවකට තණ්හාව ඇති කරගත්තොත් ආයි කර්මයේ රැස් වෙලා උපදින්නේ කොහෙද? කාම භාවි මේ සානාති කියන හැටි. නමුත් දැන් මේක කිව්වනේ පස්සපච්චා වේදනා කියන තැන විපාක 32 අනුව ගන්න ඕනේ. නමුත් වේදනාපච්චා තණ්හා කියනකොට ලෞකික අසිත 81 වේදනාම ගන්න කිව්වනේ. දැන් ඒක මේ සාරණහදයට අහු වෙලා නැහැ. ඔන්න ඕක මේක බෙදලා බෙන්නේ. හරියටම හරි පොඩ්ඩක් ඉන්න තව ටිකක් මේක කියන කාගේ. එතකොට මේක කොච්චර ප්‍රශ්නයක්ද කියන එක තියෙන්නේ. නමුත් මේ පොත අද ජනප්‍රියව යන පොතක්. මේ පොත අද බොහොම ජනප්‍රියව යන පොතක්. මේකට අහු නොවෙන්න තමයි මේක මේ කියා දෙන්න පටන් ගත්තේ. <laughs> හරිද? එතකොට දැන් ඒ සානහසේ තර්ක කරනවා හැම වෙලේම එහෙමනම් විපාක වේදනාවෙන් හින්දා නම් තණ්හාව ඇති වෙන්නේ. කාම ලෝකෙම තමයි උපදින්න වෙන්නේ. නමුත් දැන් එතන ස්පර්ශයෙන් හින්දා වේදනාව හටගන්න එක විපාක වේදනාව කිව්වට වේදනාපච්චය තණ්හා කියන තැනදී කිව්වනේ ලෞකික සිත් 81 සියලු වේදනා අරගෙන ඒකට ඇති වෙන තණ්හාවයි කියලා. ඒක වෙනස් කරලා ගන්න ඕන එතනදී. හරිද? දැන් අපි කියමු පෙර අවිද්‍යාව නිසා ඇති කරගත්ත සංකාරය පුඤ්ඤාපි සංකාරයි. කාමාවචරයි කියන්නකෝ. එහෙමනම් ඒක විපාකයේ හැටියට නම් මේ විඥාන නාම රූප සලායතන පස්ස වේදනා ටික දැන් මේ ටික කාමාවචරයි නම් ওই වේදනාවට තණ්හා කළොත් තණ්හා කරන්නේ කාමාවචර ධර්මයකටයි. එහෙම වුණොත් ආයෙත් උපදින්න වෙන්නේ කාම භවෙමයි. දැන් රූප භවයේ හෝ අරූප භවයේ යන්න බෑ. ඒක වෙනස් කරගන්න ක්‍රමයක්වත් නැහැ. අවිද්‍යා සංකාරය කවදා හරි එකක් නේ. ඒවා වෙනස් කරන්න මේ පින්වතුන්ට තැනක් නැහැ. නිසා නම් තමයි මේ තර්ක කරන්නේ. හරිද? ඊගාව ජීවිතයට ගියත් එතනත් කියනවා නෑ ඊට එහායින් ඔය හොම හොම කවදා හරි සිද්ධ වෙන සිද්ධියක්. ওই චක්‍රය හරියටම නම් මිනිසෙක් වෙච්ච කෙනා හැමදාම මිනිසෙක්. නමුත් මේක එහෙම එකක් පෙන්වන්නේ නෑ. හරිද? දෙවියෙක් වෙච්ච කෙනා හැමදාම දෙවියෙක්. බ්‍රහ්මයෙක් වෙච්ච කෙනා හැමදාම බ්‍රහ්මයෙක්. එහෙම වුණොත් නම් හොඳයි. ප්‍රශ්නේ තියෙන්නේ අපායේදී ඉපදුනොත් ත්‍රිසං ආත්මයක ඉපදුනොත් තමයි ප්‍රශ්නේ. හරිද? එහෙම කියලා මේ සානාදී කියනවා. හරිද? නමුත් දැන් මේ සානාදයට අහු වෙලා නැහැ මේ විසුද්ධි මාර්ගයේ ඊළඟට කියන කොටස මේක ගලප ගන්න හැටි. හරිද? ඊට පස්සේ කියනවා අවිජ්ජා සංකාර ගහණේන චෙත්ත තණ්හුපාදානා බව ගහිතාව හොන්ති. අවිජ්ජා සංකාර දෙක කියනකොට අනිවාර්යෙන් එතෙන්ට තණ්හා උපාදාන බව දාගන්න කියනවා. එතකොට දැන් දාන්නකො අන්න උඩ එකටත් තණ්හා උපාදාන බව මොකද අවිද්‍යාවයි තණ්හාවයි වෙනම තියෙන්නේ නැහැ. අවිද්‍යාව තියෙනවා නම් අනිවාර්යෙන් තණ්හාව තියෙන්න ඕනේ. තණ්හාව තියෙනවා නම් අනිවාර්යෙන් මොකද තියෙන්න ඕනේ? අවිද්‍යාව. මේ දෙක හටගන්නෙත් එකට ප්‍රහාණයත් එකට වෙන්නේ. ඉතින් මේව වරද්දලා නෑ මේවා අපි මහ විහාර පෙළාටුවවල નિවර්ධිව කියලා තියෙනවා. මේ සායන හදලා පටලවගෙන තියෙනවා. හරිද? ඔන තණ්හා උපාදාන බව ආව. දැන් ඔන්න අතීතයට හේතු පහක් හැදුණා. අවිද්‍යා තණ්හා උපාදාන සංකාර බව. හරිද? දැන් ওই ටික සමස්තයක් හැටියට ගත්තාම හරිද? තණ්හා උපාදාන චෛතසික වශයෙන් ලෝභයමයි. හරිද? සංඛාර භව ඇවිල්ලා කර්මයමයි. එතකොට අවිජ්ජා තණ්හා කර්ම අන්න ඒ තුන පැත්තෙන් ලියන්නකො. ඔය පහ සංක්ෂේපයෙන් ගත්තොත් අවිජ්ජා තණ්හා කර්ම කියන ධර්මතා තුන තමයි උතන තියෙන්නේ. එතකොට හැම වෙලෙම අලුතෙන් පුනර්භවයක් සකස් වෙන්න මුල් වෙන්නේ ඔන්න ඔය ධර්ම තුන මොනවද? අවිජ්ජා තණ්හා කර්ම. දැන් බලන්න ඕකනේ දැන් අර රූප රූපය විපස්සනා කරනකොටත් කියා දෙන්නේ අතීත හේතු හැටියට ගන්න කියන්නේ මොනවද? අවිද්‍යාව නිසා රූපය හට ගන්නවා, තණ්හාව නිසා රූපය හට ගන්නවා, කර්මය නිසා රූපය හට ගන්නවා. වේදනා සංඥා සංකාර විඥාන කියන ඊතුරු ස්කන්ධත් එහෙමයි කොහොමද හටගන්නේ? අතීත හේතු වශයෙන් ගත්තොත් අවිද්‍යාව නිසා වේදනා සංඥා සංකාර හට ගන්නවා, විඥාන හට ගන්නවා, තණ්හාව නිසා හට ගන්නවා, කර්ම නිසා හට ගන්නවා. අන සංක්ෂේපයෙන් ගත්තාම අවිද්‍යා අවිද්‍යා තණ්හා කර්ම කියන හේතු තුන තමයි උතන තියෙන්නේ. හරිද? ඔන්න ඔහම අකුලෝල ගන්න ඕන උතනට. ඊළඟට කියනවා ඉමේ පංච ධම්ම අතීතේ කම්මවත්තා. අවිද්‍යා සංඛාර තණ්හා උපාදාන භව කියන මේ පහ ඇවිල්ලා අතීත ජීවිතේ කර්ම වටයයි කර්ම චක්‍රයයි. වට කියන්නේ චක්‍රයටනේ. හරිද? ඔන්න අතීත ජීවිතේ කර්ම චක්‍රය සැකසීලා තියෙන්නේ අවිජ්ජා තණ්හා සංකාර උපාදාන භව කියන පහ හේතුයි. අන්න ඒක තමයි දැන් ඔන්න මොකද කියන්නේ? අපි මේ චක් මේ සටහනේ අතීත කාලය තුල දක්වා තියෙන 1 2 3 4 5 කොලේ 1 2 3 4 5 දක්වා තියෙන්නේ ඔය කියන කම්ම වටේ සහ කිලේශ කිලේශ වටේ දක්වන්නේ. එතකොට කෙලස් කිව්වහම අවිජ්ජා තණ්හා උපාදාන කෙලස්. අවිජ්ජා තණ්හා දෙකම එතන එන්නේ. සංඛාර භව කිව්වහම මොකද්ද? කර්මය. උපාදානය තණ්හාවමනේ. තණ්හාවේ දැඩි භවනේ උපාදානය. එතකොට කෙලස් ඇටියට අවිජ්ජා තණ්හා දෙක. ඊතුරු එක කර්මය. එතකොට අවිජ්ජා තණ්හා දෙක කර්ම වට්ටේ කෙලෙස් වට්ටයයි කර්මය ඇවිල්ලා කර්ම වට්ටයයි. එතකොට කෙලෙස් නිසා කර්ම රැස් වෙනවා. කර්ම නිසා මොකද්ද වෙන්නේ? විපාක වට්ටේ ළඟට. ආන පැහැදිලිද දැන්? ତර විඥාන නාම රූප සලආයතන පාස්ස වේදන ඇවිල්ලා විපාක වටයයි. ඊළඟට මොකද වෙන්නේ? විඥානාදයෝ පංචේතරහි විපාක වට්ටං විඥාන නාම රූප සලආයතන පාස්ස වේදන ඇවිල්ලා දැන් විපාක වටයයි. හරි. ඊළඟට ඔන්න කියනවා තණ්හෝපාදාන භව ගහණේන අවිජ්ජා සංකාරා ගහිතාව හොඳේ. දැන් ඊට පස්සේ ඊට පල්ලෙහෙන් තණ්හා උපාදාන භව තියෙනවා නායි වර්තමාන ජීවිතේ. හරිද? පැහැදිලිද? අන්න එතනට දාගන්න කියන අවිජ්ජා සංකාර දෙක තණ්හා උපාදාන භව කිව්වහම අනිවාර්යෙන් එතනට අවිජ්ජා සංකාර දෙක දාගන්න කියලා කියනවා. හරිද? අන්න ඒකෙන් තමයි අපි දැන් මෙතන 11 12 13 හැටියට කර්ම භවයේ දක්වලා, කියන්නේ මේ තණ්හා උපාදාන භව තුන දක්වලා 14 15 හැටියට අවිජ්ජා සංකාර දෙක දාලා තියෙනවා. පැහැදිලිද? අපැහැදිලි නම් අහන්න ඕන දෙයක්. හරිද? තණ්හා උපාදාන භව කිව්වහම ආයි අවිජ්ජා සංකාර දෙක දාගන්නවා. දැන් කලින් අවිජ්ජා සංකාර කිව්වහම තණ්හා උපාදාන තුන දාගන්න කිව්වනේ. පැහැදිලිද? එතකොට මෙතන කියනවා තණ්හා උපාදාන භව කිව්වහම එහෙනම් අර කලින් වගේම අවිජ්ජා සංකාර දෙක එතනට දාගන්න ඕනේ. ආ එතකොට වර්තමානයේ තියෙනවා වර්තමානෙහි ආපහු කර්ම වටේ හා කෙලෙස් වටේට අවිජ්ජා සංකාර තණ්හා උපාදාන භව කියලා පහක් තියෙනවා. හරිද? ඊට පස්සේ දැන් ඊළඟට එන්නේ මොකද්ද? උපාදා තණ්හා උපාදාන භව ළඟට. ආ, ජාති ජරා මරණනේ. ජාති ජරා මරණ වෙනුවට ජාති ජරා මරණ කියලා කියන තවත් විදිහකින් උපදීලා, දිරලා, මැරිලා යන්නේ මොනවද? විඥාන නාම රූප සලායතන පස්ස වේදනා. ඒ පහ දාගන්න කියනවා එතෙන්ට. හරිද? දැන් පැහැදිලිද චක්‍රයේ නැහැටි? ආන එතකොට දැන් හැම වෙලෙම මොකද වෙන්නේ අවිජ්ජා තණ්හා සංකාර උපාදාන භව හින්දා විඥාන නාම රූප සලආයතන පස්ස වේදනා හට ගන්නවා ඒක පාදක කරගෙන ආයත අවිජ්ජා තණ්හා උපාදාන සංකාර භව හැදිච්චාම ආයත විඥාන නාම රූප සලආයතන පස්ස වේදනා හට ගන්නවා දැන් පැහැදිලිද මේක චක්‍රයක් වෙන්නේ කොහොමද ඕ ඕක තමයි කතන්දරේ අන්න ඒකයි දැන් පැහැදිලිද හරි එතකොට දැන් ඔන්න අපිට මේ අංග 12 20කට කඩන්න පුළුවන්. හරිද? 20 කොහමද? අතීතයේ අවිජ්ජා තණ්හා සංකාර උපාදාන භව වර්තමානයේ ඒකට ඵලයේ හැදෙන විඥාන නාම රූප සලායතන පාස වේදනා ඒක පාදක කරගෙන වර්තමානයේ හේතු සකස් වෙනවා අවිජ්ජා සංකාර තණ්හා උපාදාන භව ඒකේ ඵලයේ හැටියට අනාගතේ හට ගන්නවා ආයි විඥාන නාම රූප සලායතන පාස වේදනා ආ හරිය. දැන් ඔන්න පැහැදිලිද අර අංග 12 ඇතුලේ මේ 20 තියෙන හැටි. තේරුම් නැත්නම් අහන්න. හරි. ඉතින් හරි වටිනවානේ තේරුණා නේද? දැන් ඔන්න අංග 12 ඇතුලේ මේක 20 කරුණු 20ක් සංග්‍රහ වෙලා තියෙන හැටි පැහැදිලි මේ අයට. හරිය. එතකොට දැන් මෙතන තේරුම් ගන්නොත් සංදි තුනක් තියෙනවා. ඒ සංදි තුන මොකද්ද? සංඛාර විඥාන දෙක අතරේ එක සංදියක් තියෙනවා. සංඛාර විඥාන දෙක අතරේ එක සංදියක් තියෙනවා. හරිද? ඒ කියන්නේ අතීත කාලයයි වර්තමාන කාලයයි අතර ඉරකින් වෙන් කරලා තියෙන්නේ. එතන එක සංදියක් තියෙනවා. උඩ උඩ. ඒ කියන්නේ අතීත කාලයයි වර්තමාන ජීවිතය අතර ඒ කියන්නේ 2යි 6යි අතර පැහැදිලිද? අංක 2යි 6යි අතර සංධියක් තියෙන වෙන් කරලා තියෙන්නේ. හරිද? ඈ? අන්න හරි. ඒ කියන්නේ අතීත හේතු නිසා වර්තමාන ඵල හටගන්න හේතු ඵල සංධිය. හේතු නිසා ඵල හටගන්න හේතු ඵල සංධිය. හරිද? ඊළඟට වේදනා තණ්හා දෙක අතරේ තව සංධියක් වෙන් කිරිල්ලක් තියෙනවා. ඒ මොකද්ද? අන්න ඵල හේතු. ඒ කියන්නේ විඥාන නාම රූප සලආයතන පස්ස වේදනා කියන ඵලින්ද නැවත ආයිත් කියන්නේ ඊළඟ ආත්ම භාවය සඳහා හේතු සකස් වීමේ සංදිය. අන්න ඒකට කියනවා ඵල හේතු සංදිය කියලා. හරිද? ඊළඟට ආයි කර්ම භවයෙන් පස්සේ ಜಾතිය උපත හට ගන්නවානේ. එතන තියෙනවා තව සංදියක්. ඒක තුන්වෙනි සංදිය හඳුන්වනවා ආපහු හේතු ඵල සංදිය. දැන් මේක දිගටම හේතු ඵල ඵල හේතු හේතුඵල ඵල හේතු දිගටම මේක යනවා. දැන් තේරුණාද මේක හේතුඵල ධමයක් කිව්වයි කියලා. මේක චක්‍රයක් වෙන හැටි පැහැදිලි වුණාද? දිගටම මේ ටික මාරු වෙවි මාරු වෙවි යනවා. දැන් මේකේ අවුලක් පේනවද මොකක්ද? දැන් වර්තමානයේ අවිජ්ජා සංකාර නැහැ. අතීතයේ මේක අතීතේ විතරයි තියෙන්නේ. එහෙම කියලා අවුලක් මේකේ පේනවද? ඇයි? අතීති අවිජ්ජා සංකාර කිව්වහම අපි එතනට දා ගන්න ඕන තණ්හා උපාදාන බව. හරිද? එතකොට වර්තමානයේ තණ්හා උපාදාන බව කිව්වහම අපි අවිජ්ජා සංකාර එතනට දා ගන්න ඕන. එතකොට දැන් හැම ජීවිතයකම අවිජ්ජා සංකාර නැද්ද? තියෙනවා. හැම ජීවිතයකම තණ්හා උපාදාන බව නැද්ද? තියෙනවා. හැම ජීවිතයකම විඥාන නාම රූප සලආයතන පස්ස වේදනා නැද්ද? තියෙනවා. ඉතින් එතකොට දැන් මේ ස්වාමීන් වහන්සේ හිතාගෙන ඉන්නේ වර්තමානයේ විතරයි විඥාන නාම රූප සලආයතන පාස්ස වේදනා තණ්හා උපාදාන බව තියෙන්නේ. අවි අතීතයට අවිජ්ජා සංකාරයේ දෙක දැන් නැහැ කියලා මේ අර ද්වාදසාංග ක්‍රමේ වරද්දාගෙන තියෙනවා. ඈ? ඔය ඔය ක්‍රමයට මම පාදෙන්න පුළුවන්. දෙන්නාද? <laughs> හරිය ඉතින් ඔන්න ඕක හින්දා දැන් අපි තේරුම් ගන්න ඕන කොටස් හතරක් තියෙනවා මේ පටිච්චසමුප්පාදේ විස්තර වශයෙන් ඉගෙන ගන්නකොට ඔය සංක්ෂේප හතර හොඳට බෙදලා වෙන් කර ගන්න ඕන. හරිද? ඊළඟට සංක්ෂේප හතර තේරුම් ගන්න ඕන කාල තුන තේරුම් ගන්න ඕනේ හරිද කාල තුන තේරුම් ගන්න ඕන ආකාර 20 තේරුම් ගන්න ඕන සංදි තුන තේරුම් ගන්න ඕන හරිය එතකොට දැන් ওই සමුදය පැත්ත ওই විදිහටයි අපි කතා කරන්නේ මේ සමුදය. හරිය. දැන් Nirodha ගැන අපි කතා කරොත් දැන් ওই සමුදයනේ මෙතෙක් අපි කතා කරේ. දැන් ඔන්න අපි Nirodhaයට එමුකෝ මේ සූත්‍රය ඇසුරින්ම දැන් සමුදය පැහැදිලිද කාටත්? ආයි මොකොත් ගැටලුවක් නැහැනේ. තියෙනවා නම් අහන්න. ඊළඟට දැන් භාග්‍යතුන් වහන්සේ මේ පරිවිමංශන සූත්‍රයේහි පැහැදිලි කරනවා අවිජ්ජාගතෝ යම් භික්කවේ පුරිස පුද්ගලෝ පුඤ්ඤංචේ සංඛාරං අபிසංකරෝති පුඤ්ඤෝපගං හෝති විඥාන. අවිද්‍යාවෙන් යුක්ත වන පුද්ගලයා පුණ්‍ය සංස්කාර කුසල සංස්කාරයක් රැස් කරනවා නම් සිත පිනට අනුව සකස් වෙනවා. අපුඤ්ඤංචේ සංඛාරං අபிසංකරෝති අපුඤ්ඤෝපගං හෝති විඥාන. අකුසල සංස්කාරයක් නම් රැස් කරන්නේ හිත අකුසලයට අනුගත වෙනවා. ආනෙන්ජංචේ සංඛාරං අபிසංකරෝති ආනෙන්ජූපගං හෝති විඥානං. අරූපාවචර කුසලයක් නම් රැස් කරන්නේ සිත ඊට අනුගත වෙනවා. මුලින් පුඤ්ඤ කියලා කිව්වේ කාමාවචර රූපාවචර දෙකටයි. එතකොට කාමාවචර හෝ රූපාවචර කුසලයක් කරනවා නම් හිත ඊට අනුගත වෙනවා. අකුසල කර්මයක් කරනවා නම් හිත ඊට අනුගත වෙනවා. අරූප සමාපත්තිය ඇති කර ගන්නවා නම් හිත ඊට අනුගත වෙනවා. ඊළඟට වදාරනවා මහණෙනි යම් විදිහකින් භික්ෂුවගේ අවිද්‍යාව ඉතිරි නැතුව ප්‍රහාණය වුණාන. විද්‍යාව පහළ වුණාන. අවිද්‍යාව ඉතිරි නැතුව ප්‍රහාණය වීමෙන් විද්‍යාව පහළ වීමෙන් මොකද වෙන්නේ? අර අවිද්‍යාව නිසා රැස් කරන කර්ම සියල්ල ආනභාවයට යනවා. රැස් කිරීමක් නැහැ. එතකොට පුඤ්ඤාභි සංකාරවත් අපුඤ්ඤාභි සංකාරවත් ආනෙන්ජාභි සංකාරවත් රැස් කරන්නේ නැත්නම් මේ ලෝකේ කිසිවක් උපාදාන වශයෙන් ගන්නෙ නැහැ. උපාදාන වශයෙන් ගන්න නැත්නම් තැති ගැනීමක් නැහැ. තැති ගැනීමක් නැතුව Taman තුලම නිවී යනවා. ඒ නිවී ගිය රහතන් වහන්සේට උපතශය වුණා බඹසර සම්පූර්ණ කළා මත්ෙහි කල යුත්තක් නැහැ කියන අවබෝධය ඇති වෙනවා. ඊළඟට ඒ රහතන් වහන්සේ සුඛං සෝ සුඛංචේ වේදනං වේදීති සානිච්ඡාති පජානාති. ඒතර බලන්න දැන් මේ රහතන් වහන්සේට විඳින් තියනවා කියන එක පැහැදිලිව මේ සූත්‍රයේ කියනවානේ. රහතන් වහන්සේ සැප වේදනාවක් විඳිනවා නම් රහතන් වහන්සේ දන්නවා සානිච්ඡාති පජානාති. ඒක අනිත්‍යයි කියලා දන්නවා. අනවජ්ජෝසිතාති පජානාති. කෙලස් ප්‍රහාණය නොකරපු අය වගේ වේදනාවෙහි බැස ගන්නෑ මමත්වයෙන් ගන්නෑ. එහි බැස ගන්නෙ නෑ. අනබිනන්දිතාති පජානාති. ඒක ගැන කිසිම හිතේ ප්‍රතිචාරයක් නෑ. සතුටු වීමක්, ඒක අභිනන්දනය කිරීමක් නෑ. දුකක් වින්දා, මධ්‍යස්ත විඳීමක් වින්දා එච්චරයි. සෝ සුඛං චේ වේදනං වේදියේති විසඤ්ඤුත්තෝනං වේදේති. සැප විඳීමක් වින්දත් ඒකේ බැඳීමක් නැතුව තමයි විඳින්නේ. දුකක් වින්දත් මධ්‍යස්ත විඳීමක් වින්දත් බැඳීමක් නැතුවයි විඳින්නේ. ඊළඟට කය කෙලවර කොට ඇති විඳීමක් විඳිනවා නම් මේක කය කෙලවර කොට ඇති විඳීමක් බව දැනගන්නවා. ජීවිතයේ කෙලවර කොට ඇති විඳීමක් නම් ජීවිතයේ කෙලවර කොට පවතින විඳීමක් බව දැනගන්නවා. මරණයෙන් පස්සේ ඒ රහතන් වහන්සේට කිසිම වේදනාවක් පාදක කරගෙන මත්ෙහි තණ්හා උපාදාන කියන්නේ උප තණ්හා උපාදාන බව නිසා මත්ෙහි විපාකයක් හටගන්නේ කියන එකත් දන්නවා. මේ ජීවිතයේ මේ සියලු විඳීම් සංසිඳී යනවා. ඉතින් උපමාවක් භාග්‍යතුන් වහන්සේ වදාන්නේ ඒක හරියට මෙන්න මේ වගේ. අ මොකද කරන්නේ වළං හදන තැන උඳුනේ පෝරණුවට වළං පිලිස්සෙන්න දානවානේ. පිලිස්සිච්ච වළං අරගෙන මොකද කරන්නේ අඬුවෙන් අරගෙන ඒව බානවා. ඉතින් ඒක බානවා. ඊට පස්සේ මොකද වෙන්නේ? ටික වෙලාවක් අර වළං වල රස්නේ තිබිලා ඒක සිසිල් වී යනවා. ආන්නේ වගේ රහතන් වහන්සේගේ ජීවිතය කියලා කියන්නේ අර උඳුනෙන් බාබු වළඳ වගේ. මේ කෙලෙස් ගින්නේ රහතන් වහන්සේ මිදිලා. මිදුනට මොකද අර පෝරුණුවේ තියෙන කන් තිබිච්ච රස්නේ චුට්ටක් තියෙනවා. හරිද? අන්න ඒ වගේ තමයි රහතන් වහන්සේ මේ ජීවිතේ පිරිණිවීම දක්වා කලින් ජීවිතේ හේතුන් නිසා මේ ජීවිතේ හටගත්ත විපාක ස්පර්ශ විඳිනවා. දැන් පැහැදිලිද? ඒ වින්දට මොකද ඒවා අනිත්‍යයි කියලා දන්නවා. එහි බැස ගන්න, ඒක මමත්වයෙන් ගන්න, ඒවා මේ ජීවිතෙම සිසිල් වෙලා යනවා. හරියට අර වලදේ රස්නේ නිවි ගියා වගේ තවදුරටත් ඒකම නොපවතිනවා වගේ රහතන් වහන්සේගේ මේ ජීවිතයේ කෙලවර වෙනකොට ඒ සියලු විඳීමුත් ඒ විඳීම් වලට මුලින් හටගත් හේතුත් ප්‍රහාණයෙන් සම්පූර්ණයෙන් සියල්ල සංසිඳී යනවා. එතනින් එහා මේ පටිච්ච සමුප්පාදේ ක්‍රියාත්මක වෙන්නේ නැහැ. හරිය. අන්න ඒක ගැන භාග්‍යතුන් වහන්සේ වදාලා තංකින් මඤ්ඤත භික්ඛවේ අපිනෝකෝ කේනාසෝ භික්ඛු පුඤ්ඤාපි සංඛාරං වා විසංකරේය. අපුඤ්ඤාපි සංඛාරං වා විසංකරේය. ආනෙන්ජාපි සංඛාරං වා විසංකරේය. මහණෙනි ඔබලට මොකද හිතෙන්නේ? රහතන් වහන්සේ නමක් කාමාවචර කුසල් සිද්ධ කරනවද? රූපාවචර කුසල් සිද්ධ කරනවද? අකුසල් සිද්ධ කරනවද? අරූප සමාපatti හිම ඇති කර ගන්නවද කර්ම වාසේ? මොකද වෙන්නේ? නොහේතම් බන්ති නෑ ස්වාමීනි. අවිද්‍යාව ප්‍රහාණය නිසා කර්ම වශයෙන් කිසිම කුසලයක් රැස්වීමක් නැහැ. කුසලයක් කොහොමටත් නැහැ. ඉතින් රහතන් වහන්සේ ධ්‍යාන සමාපatti වලට නැවත නැවත සමවැදුණත් ඒවා උපද්දව ගත්තත් ඒවා ක්‍රියා මාත්‍රයක් වශයෙන් විතරයි. විපාක පිණිස හේතු වන කර්මයක් වෙන්නේ නැහැ. අන්න ඒකෙන්ද තමයි රහතන් වහන්සේට කියන්නේ කර්ම රැස්වීමක් නැහැ ක්‍රියා විතරයි පහළ වෙන්නේ ක්‍රියාසිත විතරයි පහළ වෙන්නේ කියලා. හරිද? එතකොට සංකාර නැත්තම් විඥානයක් පනවන්න පුළුවන්ද? විඥානයක් පනවන්න බෑ. විඥානයක් නැත්තම් නාම රූප බලවන්න පුළුවන්. හොඳයි දැන් රහතන් වහන්සේ ජීවතුන් අතර ඉන්නකොට විඥාන නාම රූප නැද්ද? ඉතින් දැන් පනවන්න බෑ කියන්නේ. ඒ රහතන් වහන්සේට පවතින විඥාන නාම රූප ආදී කලින් හේතුන්ගේ ඵල ඒක තමයි මේක බෙදලා බෙදලා ගන්න කියන්නේ. චක්‍රම අර කොටස් වලට කඩලා ගන්න කියන්නේ. එතකොට රහතන් වහන්සේට මේ ප්‍රහීන වෙන විඥාන නාම රූප ආදී ඒවා කොහෙද තියෙන්නේ? මතුවට හට ගන්න ටික තමයි ඔය ප්‍රහීන වෙනවා කියන දැන් තේරුණාද? මේ දැන් තියෙන ඒවා නෙමෙයි. එහෙම කියන්නේ කිව්වොත් රහතන් වහන්සේ රහත් වෙච්ච හැටි පිරිනිවන් පාන්න ඕන. බුදුරජාණන් වහන්සේ බුදු වෙච්ච හැටි පිරිනිවන් පාන්න ඕන. ඇයි තියෙන්න බෑනේ. දැන් මේ කියන්නේ මෙහෙමයි. අර මේ සංදික්තික අකාලික ඉහිපස්සික වෙන්න ඕනලු. මේක ඊ වෙලාවෙම වෙන්න ඕනලු. හරිද? මේ කියන්නේ අද මේ ශාසනයේ තියෙන්නේ ඔහමයි. දැන් අපි කියන කලු දැන් ওই තියෙන්නේ. <laughs> පංච උපාදානස්කන්ධයම නම් අපේ ජීවිතේ. පංච උපාදානස්කන්ධය ජාති ජරා ශෝක මර පරිදේව දුක්ඛ දෝමනස්ස උපායාසයක් නම් කෙලස් ටික නැති කෙරුව හැකියි. මෙහෙම ගත්තොත් පංච උපාදානස්කන්ධය නැති කරන්න බෑ. අද මිදෙන්න බෑ. අද දුකෙන් මිදෙන්න බෑ. අද හේතුව නැති කරලා අනාගතේ ඵලය ලැබෙන්නේ. එතකොට මේ ශාසනයට සම්දිට්ඨිකයි අකාලිකයි එහිපාතිකයි කියන්න බැරි. මෙයා එකඟ වෙනවද ඒකට? ඒ කියන්නේ මේ ජීවිත මේ දැන් ඔක්කොම ඉවර වෙන්න ඕන. එතකොට තමයි සම්දිට්ඨික අකාලික එහිපාතික ඕපනායක වෙන්න ඕන. ඉතින් දැන් මේ ස්වාමීන් වහන්සේ කියන්නේ එහෙම කතාවක් හරියන්නේ දැන් මේ විඳින දුක නැහැ කියන්නේ මේවා ඔක්කොම නැති වෙන්න ඕන කියන්නේ. අනාගතයේ දුක නැති කොල්ල හරියන්නේ නැහැ කියලායි කියන්නේ. එතකොට ඒක එතකොට ධර්මයේ සම්පිටිකක් ආගේ දැන් ඔන්න ආයහ ගන්නකො පංච උපාදානස්කන්ධයම නම් අපේ ජීවිතේ. දැන් හරිනේ පංච උපාදානස්කන්ධය තමයි අපේ ජීවිතේ. පංච උපාදානස්කන්ධයේ ජාති ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායාසයක් නම් කෙලෙස් ටික නැති කෙරුව හැකි. කියන්නේ දැන් කෙලෙස් නැති කරන්න පුළුවන්. දැන් කියන්නේ මෙහෙම එහෙමනේ. හරිද? මෙහෙම ගත්තොත් පංච උපාදානස්කන්ධය නැති කරන්න බෑ. කෙලෙස් නැති කරන්න පුළුවන් පංච උපාදානස්කන්ධය නැති කරන්න බෑ. හරිද? අද දුකින් මිදෙන්න බෑ. කියන්නේ දැන් මේ දැන් මිදෙන්න බෑ. මේ දැන් කරන්න පුළුවන් මොකද්ද? කෙලෙස් නැති කරන්න විතරයි. හරිද? එතකොට අද හේතුව නැති කරලා අනාගතයේදී තමයි ඵලය ලැබෙන්නේ. කියන්නේ හේතුව නැති කිරීමෙන් වන ඵලය ලැබෙන්නේ අනාගතයේදී. එතකොට මේ ශාසනයේට සම්දිට්ඨිකයි අකාලිකයි හිපාසිකයි කියන්න බෑ. මේ තමයි මෙහෙම ගත්තොත් තියෙන ලොකු වැරද්ද. හරිද? ඉතින් මේ කියන එක කියලා මම අහන්නේ. ඉතින් දැන් මෙහෙම ගත්තොත් එහෙමනම් මේ සම්දිට්ඨික අකාලිකේ හිපාසික ඕපනායක කියන්නේ රහතන් වහන්සේ රහත් වෙච්ච හැටි පිරිනිවන් පාන්න ඕන. බුදුරජාණන් වහන්සේ බුදු වෙච්ච හැටි පිරිනිවන් පාන්න. ඒ කෙලෙස් නැති වෙච්චත් එක පංච පාදානස්කන්ධයත් එතනම නැතුව යන්න එපායි. මේ කියන්නේ අන්නේ ඒකයි. දැන් අතීත හේතු නිසා හටගත්ත වර්තමාන ඵල අපට නැති කරන්න බෑ. තේරුණාද? අපි මොකද්ද මේ කරන්නේ? වර්තමාන හේතු නැති කරනවා අනාගත ඵල නූපදීම පිණිස. තේරෙනවද? එතකොට දැන් අපි සමුදේ සමුදේ හට ගන්න පැත්ත ගන්න අර මුල ඉඳලා අවිජ්ජා සංකාර විඥාන නාම රූප සලආයතන පස්ස වේදනා තණ්හා උපාදාන භව ජාති ජරා මරණ හට ගන්නවායි කියලා. නැති කරනකොට අපි කතා කරන්නේ කොහොමද? අන්න හරි. නැති කරනකොට අපි කතා කරන්න ඕනේ මැද ඉඳලා. අන්න ඒ ටික මෙහෙම ඉරි වලින් අඳින්නකො. ඔව් ඔහම. ආ මෙහෙම නැති කරනකොට නැති කරන්නේ මෙතන ඉඳන් අර අතීත අවිද්‍යාව අපට ගිහිල්ලා නැති කරන්න බෑ. එහෙම නැති කරන බවක් කියන්නේත් නැහැ. ඵලී ලැබිලා ඉවරයි. අන්න ඒක තමයි කියන්නේ. <laughs> ඒක තේරුම් ගන්න ඕන. ඒකේ ඵලය දැන් අත්විඳිනවා. ඒ හේතු කලින් සකස් වෙච්ච ඒවා. අපට අතීතයට ගිහිල්ලා හේතු නැති කරන්න බෑ. තේරුණාද? ඒ ඒ ඵල තමයි භුක්ති විඳින්නේ. රහතන් වහන්සේ නමක් වුණත් බුදුරජාණන් වහන්සේ නමක් දැන් භාග්‍යතුන් වහන්සේ සම්බුද්ධත්වයටපත් වෙලා 45 වර්ෂයක් වැඩ වුණානේ. ඒ 45 වර්ෂයක් වැඩ වුණේ අතීත කර්මෙන්ද. භාග්‍යතුන් වහන්සේ පෙර බෝසත් කාලේ කරපු කුසල කර්මයේ ප්‍රතිසන්දිය තමයි ඒ ජීවිතේ ලැබුවේ. ඒකේ විපාකයේ තමයි අවුරුදු 80ක් වෙනකම් භාග්‍යතුන් වහන්සේ භුක්ති විඳින්නේ. එතකොට භාග්‍යතුන් වහන්සේ බොමැඩදි මොකද කළේ? අර මැදින් සින්දේ. මැද තියෙනවනේ අවිද්‍යාව. තේනවා නේද? ආ එතකොට දැන් අපි මේ සතහන ගත්තොත් එහෙම මේකේ තියෙන්නේ අංක 14 11 12 13 14 15 තියෙන්නේ මැද. ආ දැන් ප්‍රහාණය ගැන අපි කියනකොට අවිජ්ජායත් ඒ වාසේකස විරාග නිරෝධ කියන්න ඕන මේ අංක එක නෙමෙයි. ආන්න හරි මේ මැදින් පටන් ගන්න ඕන. මේ වර්තමාන අවිද්‍යාව නැති කරන එකයි මේ කියන්නේ. එතකොට වර්තමාන අවිද්‍යාව නැති වෙච්චාම අවිද්‍යාව නිරෝධයෙන් සංස්කාර නිරුද්ධයි. ඒ සංස්කාර නිරෝධයෙන් ඊට පස්සේ යට තියෙන ওই 16 17 18 19 20 කියන ඒවා හටගන්නේ නැහැ. විඥාන නාම රූප සලආයතන පස්ස වේදනා නිරුද්ධයි කියේ අනාගතයේ සඳහා. හරි ඊට පස්සේ ආයෙත් කියනවානේ තණ්හා මූලික චක්‍රෙන් තණ්හා උපාදාන භව නිරුද්ධයි ජාති ජරා මරණ නිරුද්ධයි කියලා. ඔය මැද කොටසේ Nirodhe තමයි කියන්නේ තුන හතර සංක්ෂේපවල Nirodhe තමයි Nirodhedi කියන්නේ. ඒ ටික ඔක්කොම කපලා දාන්නකෝ Nirodhe කොටස. හොඳයි දැන් එතනත් නැද්ද අංග 12ම? තියනවද නැද්ද? ඔය අන්තිම සංක්ෂේප දෙකේ අන්තිම කොටස් දෙකේ අංග 12 නැද්ද? ආ, Nirodheedi කියන අංග 12 කියන්නේ ඔන්න ඔය 12ටයි. දැන් සමුදේදි කියන්නේ උඩ ඉඳලා. දැන් පේනවද මේ නේද මේ සමුදය එක විදිහකට කියන්න ඕන, Nirodhe තව විදිහකට කියන්න ඕන කියලා. පැහැදිලි නැද්ද? සමුදය කියනකොට අතීත ජීවිතේ ඉඳන් පටන් ගන්නෙ. Nirodhe කියනකොට වර්තමාන හේතු Nirodhayයි මේ කියන්නේ. තේරුණාද පැහැදිලිද? ආ ඉතින් ඔන්න ඕක නිසා තමයි අතිපූජනීය රේරුකාණ චන්දිවල මහානායක සාන්නාහාදී පටිච්චසමුප්පාද විග්‍රහය පොත සංග්‍රහය පොත ලියලා කියන්නේ සමුදේ තේරුම් ගන්න එක ලේසි. Nirodhe තේරුම් ගන්න එක අමාරුයි. තේරෙනවද? ඒ Nirodhe තේරුම් ගන්න තමයි විසුද්ධි මාර්ගයේ ওই සංක්ෂේප හතර බෙදලා කාල තුනට බෙදලා ආකාර 20ට බෙදලා තේරුම් ගන්න කියලා කියන්නේ. ඒක තමයි. මේක හරියටම අන්න ඒකයි. පැහැදිලිද? ඉතින් දැන් ඔන්න ඔහොම තේරුම් ගත්තොත් විතරයි යම් ප්‍රමාණයකට හරි පටිච්ච සමුප්පාදය මොකද්ද කියන එක හිතා ගන්න පුළුවන්. අවබෝධ කරගන්න එක කෙසේ වෙතත්. හරිද? හරිද? එතකොට දැන් මේ සතහනේ හැටියට Nirodhe පටන් ගන්න ඕන. 14 15 11 12 13 14 15 නිරුද්ධ වෙච්චාම 16 17 18 19 20 කියන අංග ටික නිරෝධයට යනවා. ඉතින් භාග්‍යතුන් වහන්සේ දැන් මේ පරිවිමංශන සූත්‍රයේ toy විදිහටම දිකටම නිරෝධය කියාගෙන යන සංකාර නිරුද්ධ වුණොත් මොකද වෙන්නේ විඥානයත් නිරුද්ධ වෙනවා විඥානය නිරුද්ධ වුණොත් නාම රූප නිරුද්ධ වෙනවා නාම රූප නිරුද්ධ වුණොත් සලආයතන නිරුද්ධ වෙනවා සලආයතන නිරුද්ධ වුණොත් ස්පර්ශය නිරුද්ධ වෙනවා ස්පර්ශය නිරුද්ධ වුණොත් වේදනා නිරුද්ධ වෙනවා වේදනා නිරුද්ධ වුණොත් තණ්හාව නිරුද්ධ වෙනවා තණ්හා නිරුද්ධ වුණොත් උපාදානය නිරුද්ධ වෙනවා උපාදානය නිරුද්ධ වෙනවා නම් භව නිරුද්ධ වෙනවා භවය නිරුද්ධ වෙනවා භවේ නිරුද්ධ වුණොත් ජාති ජරා මරණ ශෝක පරිදේව දුක් දුම්නස් සියල්ලම අභාවයට යනවා තේරෙනවද හරිද? එතකොට දැන් සමුදය කියනකොට සංක්ෂේප හතරක් කාල තුනක් හරහා අපි කියයි. නිරෝධය කියනකොට දෙකයි. සංක්ෂේප දෙකකට සීමා වෙනවා ඒක. ඇයි? අතීත හේතුඵල ගැන කතාවක් නැහැ. වර්තමාන හේතු නිරෝධයෙන් අනාගත ඵල නිරෝධය ගැන තමයි මේ කියා දෙන්නේ. ආන්න එක වටහා ගන්න ඕනේ. ඉතින් භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා බුදුරජාණන් වහන්සේ වදාරනවා වික්ෂුන් වහන්සේලා උත්තර දුන්නාම සාදු සාදු කෝ භික්කවේ ඒව මේ වේත. මහණෙනි මේක මේ විදිහටම තමයි වෙන්නේ. නේතං අඤ්ඤත මේක වෙනස් විදිහකට වෙන්නේ. සද්ධාත මේක මේ විදිහටම විශ්වාස කරගන්න. අධිමුච්ඡත එතකොට මේක මේ විදිහටම අවබෝධයෙන් බැස ගන්න. හරිද? එත්ත හෝත නිබ්බිචිච්ඡා මේ ගැන නිසක වෙන්න. සැකයක් තියාගන්න එපා. තේන්නාද? ඒ සේවන්තෝ දුක්ඛස්සාති. මේ මේ ක්‍රමයට තමයි දුක් කෙලවර වෙන්නේ කියලා. පැහැදිලි නේද? ආ, ඉතින් උදේ ඉඳන් ඕක තමයි පැහැදිලි කරේ. යම් ප්‍රමාණයකට හරි තේරුණා නම් උසාහි වාත්තක. ඉතින් දැන් මෙන්න මේක තමයි මම කියන්නේ මේ සද්ධර්ම ප්‍රතිරෝධක පහළ වෙච්චාම තියෙන ප්‍රශ්නේ. තේරුණාද? ඉතින් දැන් මේක ඊටත් වඩා අදාහ ගන්න බැරි කතාවකුත් තියෙනවා. මේ දැන් මෙන්න මේක මේ 56 පිටුවේ මේකත් මේ පටිච්ච සමුප්පාද විග්‍රහය කියලායි තියෙන්නේ. ඒකේ කියනවා මෙහෙම කතාවක්. බුදුරජාණන් වහන්සේගේ කාලයේදී ඉතින් මේ අහගන්නකො මේ කාරණාවත්. හරිද? ගැටලුව හරිද? ඔක්කොම විසඳුණාද? දැන් මොකද්ද අපහැදෙලි තුනක් අහන්නේ? ඒ කරුණු ටික තිබ්බට ඔය මම කියෙව්වේ ඒ පොතෙන් තමයි. කරුණු ටික තිබ්බට ගලපලා වැරදි. කරුණු ටික තිබ්බට ගලපලා වැරදි. ඕකෙන් තමයි ඒක තමයි. ඔව් ඔන්න ඔගේ බලන්න 56 පිටුව මේ මේ දැන් කියන එකත් ඔගේ 56 පිටුවේ තියෙන. දැන් මම ඔය කියෙව්වේ ඔය පොතේ තිබිච්ච පොත බලනකොට ළඟ තිබිලා. <laughs> අප්පච්චි. දැන් ඔය මම කියෙව්වේ 20 පිටුව. දැක්කද? ඔය 20 පිටුවේ තිබිච්ච වැරදි ටික තමයි මම කිව්වේ. 20 21 හරිද 22 ඔන්න බලන්න 22 පිටුවේ තියෙනවා මං කියාපු එක බලන්න මේ අද මේ ශාසනයේ තියෙන්නේ කොහොමයි කියලා ඔය 20 21 22 තිබිච්ච වැදිර එක තමයි කිව්වේ ඔන්න බලන්න 56 පිටුව අරගෙන හරිද ඔන්න 56 පිටුවේ ඔය මාතාවම කියන්න බලන්න යට ඡේදෙට ඔය උඩ තියෙන ඡේදෙ කියන්නකො බලන්න ඇහෙන්නේ බුදුරජාණන් වහන්සේ කාලේදී අන්න අන්නේ ඡේද කියවන්න බලන්න පුළුවන් නම් ඇහෙන්න. <laughs> ඔන්න මේක පොඩ්ඩක් අහගන්නකෝ. ඔන්න බලන්න. එතකොට දැන් මේ පොතේ කියවෙනවා බුදුරජාණන් වහන්සේගේ කාලයේදී මේ අවිජ්ජා සංකාර විඥාන නාම රූප කියන වචන තිබුණෙත් නැහැ කියනවා. ඉතින් එතකොට දැන් බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනා කළේ මොන විදිහටද කියලා අපිට හිතා ගන්න බෑ. දැන් බලන්න මේ මහා වග්ග පාළියේ තියෙනවා බුදුරජාණන් වහන්සේ සම්බුද්ධත්වයට පත් වෙච්ච දවසට පහුවෙනිදා පටිච්ච සමුප්පාදය මෙනෙහි කරපු හැටි. ඉතින් හොඳ වෙලාවට දැන් මේ අයගේ අතේ පොත තිබිච්ච හින්දා මම බේරුණා. <laughs> එතකොට මම මොකුත් අභූතයෙන් චෝදනා කළාවක් අගෞරවයක් කළාවක් නෙවෙයි මේ පොත්වල තියෙන දේවල්. මට මේවා දැක්කහම ඔළුව යත ගහ ගන්න හිතුණා. ඉතින් මේවා මිනිස්සු අතරට ගියාම මිනිස්සුගේ ශ්‍රද්ධාවට මොකද වෙන්නේ? මොනවද මනසෙන්ට වෙන්නේ යන්නේ කියලා හක්කේට. හරිද? දැන් මහා වග්ග පාළියේ විනය පිටකයටත් මහා වග්ග පාළියේ පළවෙනි පිටුවේ තියෙනවා මේ දෙවෙනි පිටුවේ තේන තේන සමේන බුද්ධෝ භගවා උරු වේලායන් විහෙරති නජ්ජානේ රංජරාය තීරේ බෝධි රුක්ක මූලේ පටමාවි සම්බුද්ධෝ භාග්‍යතුන් වහන්සේ සම්බුද්ධත්වයට පත්වෙච්ච අලුත උරු වේලාවේ නේරංජනා නදී තීරේ බෝධි රුක්ක මූලේ වැඩ ඉන්නවා අතකෝ භගවා බෝධිරුක්ඛ මූලේ සත්තාහං ඒක පල්ලාංකේන නිසීති විමුක්ති සුඛ පරිසංවේදී. භාගතුන් වහන්සේ බොඹල දවස් හතක් එකම ආසනයෙන් විමුක්ති සුවය අත්විඳින්න වැඩ හිටියා. <clears throat> අතකෝ භගවා රත්ත්‍යා පඨමං යාවම් පටිච්චසමුප්පාදං අනුලෝම පටිලෝමං මනසාකාසී. භාගතුන් වහන්සේ රාත්‍රී ප්‍රථම යාමේ පටිච්චසමුප්පාදේ අනුලෝම ප්‍රතිලෝම වශයෙන්, ඒ කියන්නේ සමුදයයි නිරෝධයයි මෙනෙහි කළා. කොහොමද? දැන් එතකොට මේකේ අට කතාවේ කියනවා මේ මෙනෙහි කලේ සම්බුද්ධත්වයට පත්වෙච්ච රාත්‍රියට පහුවෙනිද රාත්‍රිය. දැන් සම්බුද්ධත්වයටපත් උනේ වෙසක් කුණු පොහොව දවසේ රාත්‍රියේ අලුය අලුයම වෙනකොට ඊට පහුවෙනිද කියන්නේ පෑලවිය දවසේ රාත්‍රියේ තමයි දැන් මේ මානසිකාරය කරන්නේ. ඉතින් භාගතුන් වහන්සේ කොහොමද මානසිකාරය කළා කියන්නේ අවිජ්ජාපච්චය සංඛාරා සංඛාරපච්චය විඥානං විඥානපච්චය නාම රූපං නාම රූපච්චය සලආයතන මේ විදිහටමයි. ඉතින් දැන් මේ සාරාතේ බය දැක නැතුව කියනවා මේ වචනවත් තිබුණේ බුදුරජාණන් වහන්සේ කාලේ. ඉතින් මට හරි අමාරු කියන්නේ අපිට ඇත්තටම හිත වේදනයි මෙහෙම මේවා දකින්නකොට. ඉතින් මෙහෙම කොහොමද බය සැක නැතුව කියන්නේ මේ ත්‍රිපිටකයේ මෙහෙම තියෙන්නේ? තේරෙනවද? ඉතින් එක්ක මේ සංගායනා පිළිගන්නේ නැති වෙන්න ඕන. මොකක් හරි අවුලක්. <laughs> ඒකයි තියෙන්නේ. ඉතින් මේ මම මේවා කියා දුන්නේ මේ ඇත්තන්ට ඉතින් පරිස්සම් වෙන්න. ඉතින් මේ මේවා ත්‍රිපිටකයේ තියෙනවා අට කතා. ඉතින් මම ඔක්කොම පුත් එකත් ඔස්සගෙන ආයේ තියෙන හින්දා. ඉතින් මට අමුතුවෙන් හදලා කියන්න දෙයක් නැහැ. මේ ඔක්කොම තියෙනවා. <laughs> ඉතින් ඒක හින්දා මේ ඔන්න ඔය වගේ අද කාලේ මේ සද්ධාර්ම ප්‍රතිරූපක නිසා මොකද වෙලා තියෙන අර ඉමිටේෂන් හින්දා රත්තරන් වල තියෙන දැන නැතුව ගිහින් තියනවා කියෝ උදේම මතක් කරේ ඕම ඕ කාරණේ. <laughs> ඉතින් ඒක හින්දා මේ දැන් මේ පින්වතුන්ට තියෙන එකම අභාග්‍ය කියලා කියන්නේ මේ මාගදී භාෂාව කියව ගන්න විදියක් නැතිකමයි. <laughs> ඉතින් මොකක් හරි පෙර වාසනාවකට අපිට මේ මාගදී භාෂාව ඉගෙන ගන්න හම්බුණා. ඒකෙන් හින්දා දැන් කිසිම කෙනෙකුට බයසක නැතු. ආ ඉතින් කිසි කෙනෙක් පස්සේ යන්න දෙයක් නැහැනේ. බුදුරජාණන් වහන්සේගේ පස්සෙන් යනවා වගේ තමයි අට කතායි ත්‍රිපිටකය පස්සෙන් ගියාම ඕන දේ හම්බ වෙනවා. තේරෙනවද? ඉතින් ඒකෙන් හින්දා ඉතින් මෙන්න මේ වගේ ලොකු මේ ව්‍යාකූලතාවයකට අද අපිටපත් වෙන්න වෙලා තියෙනවා. ඉතින් මොනව කරන්නද? ඉතින් පුළුවන් හැටියට අපි ඉතින් මේ කාරණා ওই විදිහට හරි සාකච්ඡා කරලා හරි දේ හරි හැටියට තේරුම් අරගෙන ඉතින් අපි පතන්න ඕනේ ඉතින් කවුරු හරි ඉතින් මේ මොනවා හරි අවුලක් දැන් ඒ කවුරු හරි කොයි ස්වාමීන් වහන්සේ වුණත් මේ මේ අයත් මොකක් හරි ඌමනාවක් ඇතුව සාසනයට පැමිණිච්ච අය තියාටත් කොහෙන් කොහෙන් හරි මේකෙන් අවුල් වෙලා තියෙනවා අර්ථ ගන්න පැටලිලා තියෙනවා හරි ඉතින් අපි ප්‍රාර්ථනා කරන්න ඕනේ ඉතින් මේ ගිහි පැවිදි කොයි ශ්‍රාවකයන්ටත් මේ නිවැරදි සද්ධර්මය හමු වෙන්න නිවැරදි සද්ධර්මය අහන්න ලැබෙන්න ඒ තුලින් මේ වැරදි දෘෂ්ටි මතිමතාන්තර දුරු කරගෙන නිවැරදි සද්ධර්මයේ හිතේ දරාගෙන ඒ සද්ධර්මයේ කියා දීලා උන්වහන්සේලාටත් මේ පටිච්චසමුප්පාද ධර්මයේ නිවැරදිව අවබෝධ කරගෙන මේ ශ්‍රාවක ශ්‍රාවිකා හැමදෙනාටමත් නිවැරදිව පටිච්චසමුප්පාදය අවබෝධ කරගෙන නොබොහෝාත්ම භාවයකදීන් පුළුවන් නම් මේ ජීවිතේදීම හරි කමන්නේ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගෙන උතුම් නිවනින් සැනසෙන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරා. හොඳයි ඉතින් අපි ගෞරවයෙන් මේ පටිච්චසමුප්පාද පාළිය සජ්ජායනා කරමු. මේකේ අර්ථ හොඳට බලා ගන්න නිසකව බලන්න අතිපූජනීය රේරුකාණ චන්දිමල මහානායක ස්වාමින් වහන්සේ සම්පාදිත පටිච්ච සමුප්පාද විවරණය. පටිච්ච සමුප්පාද ඉගෙන ගන්නවා නම් රේරුකාණ සානාධික පටිච්ච සමුප්පාද විවරණය හැර වෙන කිසිම පොතක් නම් බලන්න එපා නිවන් දකින්න ආස නැහැ. මොකද බය නැතුව ඒක බලන්න. මහානායක ස්වාමීන් වහන්සේ මේ පෙළටුව ඇසුරින්මයි ගියා තියෙන්නේ. ඒක ගැන මට මම 100 200ක් සහතික වෙනවා. දැන් අධිදේකේ හින්දා රේරුකාණේ මහානායක සානාධික පටිච්ච සමුප්පාද විවරණයෙන්ම විතරක් පටිච්ච සමුප්පාද ඉගෙන ගන්න. ඒ අනුසාරයෙන් මානසිකාර්ය කරන්න. ඉතින් ඒකෙන් හින්දා ඉතින් මම ඇත්තටම අදටත් ගෞරවයෙන් සැලකන්නේ මහානායක ස්වාමීන් වහන්සේ රේරුකාණ චන්දිමල මහානායක ස්වාමීන් වහන්සේ සෝතාපන්නයි කියලා කෙනෙක් මට ඇවිල්ලා කිව්වොත් මම සැක කරන්නේ නැහැ. සකදාගාමී කිව්වත් මම සැක කරන්නේ නැහැ. අනාගාමී කිව්වත් අරහත් කිව්වත් මම සැක කරන්නේ නැහැ. මොකද ඒකට හේතුව මහානායක ස්වාමීන් වහන්සේ හරියටම පටිච්ච සමුප්පාදේ මහා විහාර තේරවාදයේ අනුවම තේරුම් අරගෙන විග්‍රහ කරලා ලියලා තියෙනවා. ඒ අනුසාරයෙන් නුවණින් මෙනෙහි කරන කෙනෙකුට මාර්ගඵල නිවන් ලැබෙතොත් ඒක බොරුවක් නොවේ. අනිත් කාරණේ තමයි <clears throat> ඔය අංගුත්තර අට කතාවේ අංගුත්තර නිකායේ තියෙන ගෝතමී සූත්‍රය කියලා. ඒ ගෝතමී සූත්‍රයේ අට කතාවේ තියෙන මෙන්න මෙහෙම ප්‍රකාශයක්. මේක හරිම වැදගත් ප්‍රකාශයක්. ඒ ප්‍රකාශයෙන් කියන්නේ නහි පරියාත්‍ය සති පටිවේදෝ නහෝති. පරියාත්‍ය තියෙනවා. ඒ කියන්නේ නිවැරදි බුද්ධ වචනේ තියෙනවා නම් ඒක ඒ තාකල් ධර්මයේ අවබෝධ නොවි තියෙන්නේ. හරිද? නාපි පරියත්‍ය සති පටිවේදෝ නොහිමති. පරියත්‍ය තියෙනවා නම් ප්‍රතිවේදේ නොවි තියෙන එක වෙන්න ඕන. හරි. ඒකෙන් අපි හැම වෙලෙම විශ්වාස කරන්න ඕන අටකතා සහිත ත්‍රිපිටක බුද්ධ වචනේ පමණයි. හරිද? ඒකම ගුරුතන්හි තියාගන්න ඕනේ. නැත්තම් දැන් කෙනෙක් අහසින් යනවා කියලා කිව්වත් කමටහන් ලබා ගන්න දුවලා ගිහිල්ලා වෙන්නේ අර දවල් වැටිච්ච වලේ රැ වැටෙන එකයි. තේරෙනවද? ඉතින් හොඳම දේ තමයි අටකසත් කතා සහිත ත්‍රිපිටක බුද්ධ වචනය විශ්වාස කරගෙන ඒ අනුසාරයෙන් භාවනා කරන්න. කරන භාවනාවක් මොකක් හරි අනිත්‍ය දුක්ඛ අනාත්මයි කිය කියලා කිය කී හිටියත් කමන්නේ. ත්‍රිපිටකේ බුද්ධ වචනේ තියෙන ක්‍රමයට කරන්න. ඒක වරදින්නේ නැහැ. තේරෙනවද?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 केवलस्य दुःखखन्धस्य निरोधोति साधु साधु साधु දැන් මෙතෙක් කියලා අපි සෑම දිනාම පටිච්ච සමුප්පාදයේ පිළිබඳව සිත යොමු කරගෙන උදෑසන පටන් මේ මොහොත වෙනකන් මේ ගම්බීර වූ <clears throat> බුදුපසේ බුදුමහරහතුන් වහන්සේලා නිර්වශේෂයෙන් අවබෝධ කළා වූ පටිච්ච සමුප්පාදයේ පිළිබඳ අපේ නැනපමණින් මේ මහා විහාර තේරවාදී ආනුව කරුණු අධ්‍යයනය කළා විස්තර කළා සාකච්ඡා කළා මේ පින්වතුන්ලාත් මේ ගැඹුරු දහම් කරුණු බොහොම උවමනාවෙන් සාවධානව අහන් හිටියා. ඒ පිළිබඳව හිත යොමු කෙරෙව්වා. පින්වතුනි මේන් අපට ජනිත වෙච්ච කුසලස්කන්ධේ මෙපමණකයි කියලා කියන්න බෑ. මොකද මේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ සත්‍ය වචනයකින් රහතන් වහන්සේලා දහස් නමක් නෙවෙයි ඊට වැඩි ගණනක් වුණත් පහළ වීමේ ශක්තිය තියෙනවා. ඉතින් අන්න ඒ කෙරෙහි අපේ පිරිසිදු ශ්‍රද්ධාව අපි පිළිටුවා ගත්තා නම් අල්ප මාත්‍රයකින් හරි අපේ හදවතට ඒ ධර්මයේ සත්‍යය කාවැදුනා නම් එයින් ජනිත වෙන කුසල ශක්තියත් ඒකාන්තයෙන්ම අප්‍රමාණයි. <clears throat> අපට ප්‍රඥා ඉන්ද්‍රිය තව තවත් දියුණු කරගෙන මේ ජීවිතය තුළ හෝ නොබෝ ජීවිතයකදී උතුම් ආර්ය සත්‍ය අවබෝධ කර ගන්නට මේ කුසල ශක්තිය ඒකාන්තයෙන්ම හේතු වෙනවා. ඉතින් මේ කුසල ශක්තියේ බලයෙන් අදටත් මේ පිරිසිදු නිර්මල සද්ධර්මයේ මේ ධර්මද්වීපේ ආරක්ෂා වෙලා තියෙනවා. අලුයට හැඟවිච්ච ගිනි පුපුරක් වාගේ තාමත් මේ පිරිසිදු බුද්ධ වචනේ ආරක්ෂා වෙලා තියෙනවා. ඉතින් ඒ නිසා අපි මේ સિદ્ધ කරගත්තා කුසල ශක්තියේ බලයෙන් පිරිසිදු ශ්‍රී සද්ධර්මයම තව තවත් මේ ලෝකයේහි බබලේවා දෙවි මිනිසුන් අතර ව්‍යාප්ත වේවා. ඒ නිර්මල ශ්‍රී සද්ධර්මය අපි සෑම දිනාටම අවබෝධ කරගන්නට මේ කුණ සම්පත්තියේ කාන්තේම හේතු ආසනාව වේවා කියලා ප්‍රාර්ථනා කරගනිමු.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 බලයෙන්ද මේ පින්වතුන්ට අත්යෙන් අධර්මයෙන් අනුශාසනා කරන ගෞරවනීය විහාරාධිපති ලොකු ස්වාමින් වහන්සේ ඇතුළු විහාරා විහාරවාසී ස්වාමින් වහන්සේලා සෑම දිනාටමත් මේ පින්වත් සෑම දිනාටමත් මේ පුණ්‍ය සම්පත්තිය සුවසේම දාන සීල භාවනාදී කුසල ධර්මයන් සම්පූර්ණ කරගෙන මේ ජීවිතයත් සැනසෙල්ලේම ධර්මානුකූලව සැපතින් සැනසෙල්ලෙන් ගතකොට පල්ලෝ වාසයෙන් උසස් වායු වර්ණ සබ්බල ප්‍රඥාතාත් විඳින්මින් සියලු බුදුපාසේ බුදු මහරහතුන් වහන්සේලා නිවී සැනසී පැමිණ වදාළ ශාන්ත සුඛ ලක්ෂණ අජරාමර සංඛ්‍යාතතුම් නිර්වාණ ශාන්ති සාක්ෂාත් කරගන්නටම මේ කුණ්‍ය සම්පත්තිය හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරගන්න. අභිවාදන සීලිස්ස නිච්ඡං වද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වද්ධාන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti මිනාතේ සමිඤ්ඤතු සුපත්ති